හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වමු. දැන් උදේ කාලය තුල අපි සමා සමාධිය කියන தত্ত্বය ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් හඳුනා ගත්තා. සමා සමාධියට එන්න තව බොහෝ ක්‍රම තියෙනවා බව මම පැහැදිලි කරා. ඉතින් එයින් එක ක්‍රමයක් තමයි ඔය පැහැදිලි කරේ. තමයි ආනාපාන සතිය. ඒකෙන් සමාධියට විතරයි එන්නේ. දැන් සමාධියට ආවට නිවන සම්පූර්ණ වෙන්නේ නැහැ. ආර්ය මාර්ගය ඒක. ඒතර මාර්ගයේ මොකද කරන්න ඕනේ? ඉදිරියට යන්න ඕන. ඒතර මාර්ගයේ තව ඉදිරියට කරන්න වැඩ තියෙනවා. ඒතර දැන් ගොඩක් අය හිතාගෙන ඉන්න කාරණයක් තමයි සම්මා සමාධියට ආවහම ආර්ය අෂ්ටාංග මාර්ගය හරි. මාර්ගය හරි වුණාට Tamanට කවදාවත් මාර්ග ඵල ලැබෙන්නේ නැහැ. ඒ එතනින් එහාට තව වැඩ තියෙනවා. සම්මා සමාධියෙන් පස්සේ සම්මා ඥානය කියලා තව එකක් තියෙනවා. සම්මා විමුක්තිය කියන මාර්ගඵල අවබෝධය ලබනකම් මාර්ගය සම්පූර්ණ නැහැ. එහෙනම් අංග 10ක් මේ සඳහා සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන අපි මොකද මේ කරන්න කියලා තේරුම් ගත්තා. ඒක තේරුම් අරගෙන ඒ අනුව අපි මෙන්න මේ කියන භාවිතාවන් සිද්ධ කරලා ආර්ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධියට ආවා. දැන් ඊළඟට කරන්න තියෙන දේවල් තමයි සම්මා ඥාණය. මේ ලෝකයේ පිළිබඳව නිවැරදි නුවණ. ඇත්ත ස්වභාවය දැනගන්නවා කියන එක සම්මා ඥාන. ඊළඟට ඒ ඥාණය භාවිතා කරලා තම මාර්ගඵලයේ ලැබෙනකම් ඉතින් ඒ ඥාන පාවිච්චි කරන්න ඕනේ. එතකොට අන්න මේ මාර්ගඵලයේ ලැබෙන අවස්ථාවේ සම්මා විමුක්තිය. අන්න එතකොට තමයි නිවන් මාර්ගය තමන් ගමන් කරා කියන එකට වෙන්නේ. දැන් තාම පාරට ආව විතරයි. පාරේ යන්න සුදුසුකමක් ආවා. තේරෙනවද? පාරේ යන්න සුදුසුකමක් තමයි සමාධිය. තේරෙනවද? දැන් ඊළඟට කරන්න තියෙන වැඩ තමයි අපි ওই කාරණේ තේරුම් කරගත්තා. සිත සහ කය කියලා දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ජීවි සහ අජීවි කියන වර්ග දෙකක්. එතකොට ඔන්න ඒ වර්ග දෙක පරීක්ෂා කරන්න අපිට කිව්වා කොහොමද ඇතිවීම පැවතීම නැතිවීම කියන අවස්ථා තුනේ. දැන් ඒකෙන් මුලින් අපි පරීක්ෂා කරන්න කිව්වා මොකක්ද? තමන්ගේ ශරීරය, කය කියන එක. ඒතර ඒකෙත් අපිට මුලින්ම බුදුහාමුදුරුව දක්වනවා අපිට මේ ඇතිවුණ ආකාරයේ පිළිබඳව දල වශයෙන් හිතන්නයි වෙන්නේ. ඒ පිළිබඳව අපිට කෙනෙක් කිව්ව නිසා තමයි එහෙමත් හිතාගන්න වෙන්නේ. හැබැයි Tamanට ඒ පිළිබඳව මූලික වශයෙන් තෝරගන්න ක්‍රමවේදයක් නැහැ. මේ පරීක්ෂා කරලා පරිේශනයක් තුළින් Tamanට ඒ தත්ත්වය තේරුම් ගන්න පුළුවන්. හැබැයි Tamanට ආරම්භයේදීම සැක ඇතිව ගමන ආරම්භ කළොත් වැඩේ වර්ධිනවා. දැන් අපි යන්නේ මොකක් කරන්නද? අපිට ලෝකය ගැන මොකක්ද තියෙන්නේ? විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව. එහෙනම් මේ අවිද්‍යාව හින්දා තමයි ආසාව තරහ කියන ලෝභ දේශයන් මතුවෙන්නේ. ඒතර ලෝභ දේශයන් මතු වුණොත් මොකද වෙන්නේ? ඒ අනුව හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා. හිතනකොට චිත්ත කර්ම වෙනවා. කතා කරනකොට වචී කර්ම වෙනවා. ක්‍රියා කරනකොට කාය කර්ම. එතකොට එහෙම කර්ම සිද්ධ වුණොත් මොකද වෙන්නේ? භවයක් සකස් වෙනවා. එහෙනම් ඒකෙන් ගැලවෙන්න ඇත්ත ඇති සැටියෙන් දකිමින් විද්‍යාවට අනුව හිතනද කතා කරන්න ක්‍රියා කරන්න අපි දැන් අන්නේ නුවණ ලබා ගන්න ඕනේ සම්මා ඥානය කිව්වේ ඒකට. දැන් ඉතින් ආන් ඒකට අදාළව පළවෙනි වියර තමයි මෙන්න මේ කය ගැන පරීක්ෂණ. ඉතින් ඒකෙනිත් අපිට මේ මුල හොයන්න එකපාරට බෑ. يعني මේ කයේ මූලික తত্ত্বය ඇති උනේ කොහොමද කියලා Taman දන්නවද? ඈ ඔය එක එක කවුරු හරි කියන ඒවා කිව්වට Taman හොයලා දන්නවද කියලා අහනවා. දන්නේ නැහැ. ඊළඟට කයට වෙන දේ කිව්වට මෙහෙම වෙනවා කියලා Taman ඒකවත් දන්නවද? ඈ මරිච්චට පස්සේ මෙහෙම වෙනවා කිව්වට දැන් Tamanගේ කයට වෙන දේ Taman දැකලා තියෙනවද? ඈ නගින්න පුළුවන්ද? අනිත් අය මරුණාට පස්සේ යාට වෙන දේ නම් දන්නවා. ඒක බලාගෙන හිටියාකින් තමන්ගේ කායට වෙන දේ. තේරෙනවද? නෑ. එහෙනම් මුල හොයන්න Tamanට සාධාරණ හේතුත් නෑ. හරිද? මරණට පස්සේ වෙන දේ Tamanට දකින්න සාධාරණ ක්‍රමවේදයක් එහෙනම් ඒ දෙකම නුවණින් කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ඒ නිසා බුදුහාමර දානවා අපිට මේ ගමන ආරම්භ කරන්න කියලා කොහෙන්ද? පවතින තැන. වර්තමානයේ. වර්තමානයේ Tamanට දැන් කොහොම හරි ඇති වෙච්ච එකක් තියෙනවානේ. ඔකට මොනවා හරි වෙයි අනාගතේ. වෙන දෙයක් මොකක් හරි වෙන්නේ නැද? හැබැයි මොකක් හරි වෙන්න දැන් ඇඟක් තියෙනවද නැද්ද? එහෙනම් අන්නේ තියෙන ඇඟ පරීක්ෂා කරගන්න කිව්වා නිවැරදි ආකාරයට. මේ ඇඟ කියන එක පරීක්ෂා කරන්න. කොහොමද පරීක්ෂා කරන්න කියන්නේ? ඔය ඇඟ කියලා තමන් සැලකුවාට ස්වභාවයෙන් දැන් ඔය මම කියලා මට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා මේකේ සුබ බවක් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා මොකද්ද? ඔය ඇඟට ඇඟ කාගේ කියලාද කියන්නේ? තමන්ගේ මගේ. ඒකට ඒක හොඳද නරකද? ඈ? හොඳ නරකද යන්නේ? ඈ නරකයි? නරකයි නේද? ඔච්චර හොදලා නාවල අරමියා කළ ඔක්කොම තියාගන්නේ. මාලා දාලා කරමු දාලා මුදු දාලා නේ. නරක නේද? ඈ ඇඟ මගේ ඇඟ සුබයි ඇඟ වටිනවා කියන ඕම් ඔය සංකල්ප ටික තමයි තියෙන්නේ. දැන් ඔන්න ඔක දුර වෙන්න බුදුහාමුදුරුවෝ දාරන මේ ඇඟ කෙනෙක් බෙදා වෙන්කර පරීක්ෂා කරා. එතකොට ඇඟ පිළිබඳව යථා ස්වභාවයක් Tamanට වැටේ. ඇත්ත තේරෙයි. මොකද කරන්න කියන්නේ? ඇඟ කියන එක බෙදලා පරීක්ෂා කරන්න. බුදුහාමුදුරුවෝ දක්වනවා එතකොට ඔය ඇඟ කියලා අපි පොදුවේ කතා කළාට ඒක එක දෙයක් නෙවෙයි කොටස් සමූහයක් එකතුවෙන් සැකසෙච්ච එකක්. පැහැදිලිද? එකක් නෙවෙයි ඒක ඇඟ කියලා තනි නමකින් අපි කියනවා. තනි නමකින් කිව්වට ඒක කොටස් ගොඩක එකතුවක්. හරිද? එහෙනම් අන්නේ ටික අපිට වෙන වෙනම දකින්න කියලා කියනවා. මොනවද දකින්න කියන්නේ? කය කොටස් කරලා වෙන් කරලා දකින්න. තේරෙනවද? හ්ම්. දැන් කායානුපස්සනාව කියන භාවනා කර්මස්ථානයේට අදාළ මූලික කරුණු ටිකයි දැන් ඔය කියලා දෙන්නේ. හරි? මෙන්න මේ කය බෙදා වෙන් කිරීම විභජ්‍ය වාදීව ඇදිරි. දැන් කොහමද ඔක බෙදන්නේ? මොනවටද බෙදන්නේ? කොටස් 32කක් කියලා ධර්මයේ තුල කියනවා. කොහොමද ඒක බෙදාගන්නේ? මොන මොනවා හින්දාද බෙදන්නේ? මොනවාද පදනම් බෙදාගන්න තියෙන්නේ? නෑ ස්වභාවිකයි. ඉතින් කොටස් කියලා බෙදන්නේ ඉතින් කොටස් එකක් බෙදලා ගන්න අපිට මොනවද තියෙන සාධක කියලා මං අහන්නේ. හදවත තියෙනවා. කය ගැන යන්නේ කය ගැන ඕවා ඉතින් හ්ම්. තදවලස් වෙනම ගන්න. ආය. හ්ම්. හ්ම්. ඉතරයි දෙන්නේ ඒක. මුසුකු තියෙන කැලිත් තියෙනවා. හ්ම්. ආ දැන් එහෙම 32ක් තියෙනවා කියලා ධර්මයේ කියනවා. දැන් 32ට බෙදලා කියද? කෙස්න්. කැස්ලම් දත් කියලා තමයි බෙදුවේ කොහොමද කියලා මම අහන්නේ. දැන් කැස්ලම් දත් කියලා කියන්නේ තමයි නෑ ඔය නමක් නේ කියන්නේ. එතන මම කැස් කියලා කියනවා, ලොම් කියලා කියනවා, දත් කියලා කියනවා මම නම් ටිකක් කියනවනේ. එහෙම ඈ පේන හින්දා. හා පේන එක මොනක් තියෙන්නේ හා? කැස් තියෙනවා. ඒක පේන හින්දා කියනවා. ආයි. දත් හා. ආ. මේ බුදු හා. එතන ඒක තියෙන්නේ. නහර නහර පේන දිනා ඈ ඔය නහර ඉදිමිච්චාට පස්සේ එහෙම නම් මම ගනම් පේනේ හා ආයිත්‍යවද ආ කෙල හොටු වගේ වුණා ඒවත් එළියට එනවා පේනවා හා ආය මුත්‍රා අසුචිය දාඩිය ඒවත් පේනවා තව ඉතුරුව ඒක තියනවද එතකොට තියනවා කොහොමද දන්නේ පිට වගේ වුණා එළියට එන්නේ නැද්ද තේනවා. ආයි. ලේතෝ ගතවයි තුවාල වෙච්ච මලේ කොහෙන් තුවාල වුණාන් පස්සේම ලේත් తీනම කියලා අඳුරගත්තෙන්. හා. දැන් කොහොමද දැන් 32කින් අනිත් ඒවා කොහොමද යාගන්නේ? ඈ? ඈ දන්නේ? ඉතින් තමන් දන් දුන්නා තමන් දන්නවා දැන් තමන් දන් දුන්නාද එහෙම කැලේ. <laughs> ලේ නම් දන් දුන්නා. හරියට ලේ ටිකක් තිබ්බා කියලා දැනගත්තා. හා. දැන් තම කොහොමද දන්නේ එතකොට ඔකේ අක්මාවක් තියෙනවා, වකුගඩුවක් තියෙනවා, බඩ වැලක් තියෙනවා. එහෙම කොහොමද දන්නේ? තියෙනවද? නෑ. ඒව නැද්ද? ඈ ආන්ගේ හින්දා Tamanට විශේෂ වැඩක් මේ කියා දෙන්නේ. ඒවා තියෙනවා කියලා නමෙන් කිව්වට බෑ තියෙන බව කාටද තහවුරු වෙන්න ඕන? තමන් කොහොමද තහවුරු කරගන්නේ? ආන් එකට බුදුහාමුදුරුවෝ කිව්ව ලක්ෂණ දෙකක් තියෙනවා. යම් කොටසක් අඳුරන්න නම් මේක කොටස් කරලා බෙදන්න නම් සාධක ටිකක් බුදුහාමුදුරුවෝ කියනවා. මෙන්න මේ මේ මේ සාධක අණුව බෙදා ගන්න. මොනවද? පාට අණුව ඔය කොටස් වල වෙනසක් තියෙනවා. පාටින් වෙනස් වෙනවා. ගඳෙන් තියෙන තැනින් තියෙන තැන වෙනස් වෙනවා. හරිද? අර එකම ස්වභාවය දැන් කෙස් කියන්නේත් ඒ වගේ ලොම් කියලා. කෙස් ගාවේ ලොම් ටික අරගෙන අපි වෙනම ගත්තොත් ඉතින් ඒක ගලවලා වෙලා වෙනම අරගත්තොත් තමයි මේක කෙස් ගහක් මේක ලොම් ගහක් කියලා කියන්න පුළුවන්ද? හොයන්න බැරි. එහෙනම් ඒ තියෙන තැන අනුව අපි නම් වෙනස් කරනවා. මුණ තියෙනකොට අපි ලොම් කියනවා, උලේ තියෙනකොට කෙස් කියනවා. තියෙන තැන අනුව. එහෙනම් ওই බුදුහාමුදුරු කියන වැඩේ කරන්නේ. අර පාට අනුව, ගඳ අනුව, තියෙන තැන අනුව දැන් පිටින් තියෙනේම අපිට එහෙම පේරෙන්න තිබුණාට අපි කොහොමද මේ ඇතුලේ තියෙනව හොයාගන්නේ? ඒකට ඒ ඒ කොටස් වල ක්‍රියාකාරීත්වය කෙනෙක් අඳුරන්න වෙනවා. ක්‍රියාව. වැඩි. යම්කිසි ක්‍රියාකාරීත්වයක් සඳහා තමයි මේ කය කොටස් ටික තියෙන්නේ. එහෙනම් අන්න එහෙම ඒ ක්‍රියාකාරීත්වය අඳුරගත්තේ නැත්නම් කය කොටස් තියෙනවා කියලා තීරණය කරන්න සාධකයක් නැහැ. මොකද මේක Taman දැකලා තියෙනවා නම් හොඳයි. හැබැයි දකින්න වෙන්නේ Tamanගේව නෙවෙයි අනුන්ගේව දකින්න පුළුවන් ඕනනම් මෙරිච්ච කෙනෙකුගේ කපලා එහෙම නැත්නම් කොහේ හරි තුවාලෙලා ඔය විදිහට මොන හරි ඔපරේෂන් කරන වෙලාවක ඔය වගේ නුන්න තමන් පරීක්ෂා කරලා බැලුව හැකි. හැබැයි තමන්ගේක දකින්නවද? නෑ. නමුත් මේක කරන්න කිව්වේ කාගේකටද? තමන්කට. මොකද අපි ඊයේ තීරණය කරා මේ ලෝකය හොයන්න කිව්වේ කොහෙන්ද? තමා තුලින්. එහෙනම් තමා තුලින් මේ පරිශ්‍රණය කරන්නම් තමන්ට සාධාරණ ක්‍රමයන් ටිකක් ඕන. පැහැදිලිද? එහෙනම් රූප සටහන් දැකලා තියෙන එක වැදගත්. අනුන්ගේ ඔය කොහේ හරි තමන් එහෙම කපලා කොටලා හරි ඔය විශේෂ මේ කියන ආකාරයෙන් පරි තියෙනවනේ අපේ පෙන්වන තැන් එක්සිබිෂන් වලදී හරි තමන් ඔය කියන ආකාරයෙන් දැකලා තිබ්බට කමන්නේ හැබැයි තමන්ට තමන්ගේක තේරුම් ගන්න අනිවාර්යෙන් ඔය කියන ලක්ෂණ ටික තෝරන්න මොනවාද ලක්ෂණ බුදුහාමර දක්වනවා කීපයක් හරිද වන්න సంతාන ගන්ධ ආසය කාසය තතා පටික්කුල වෙලා ඕමම කාරණා ටිකක් තියෙනවා. වර්ණ ගන්ධ වර්ණ సంతාන ගන්ධේ ආසයෝ කාසතෝ තත පටික්කුලානි කායේ මේ නිකයි කුණපානි කුණප කියලා කියනවා දී සෝලස දී කිව්වේ දෙකක් සෝලස කියන්නේ 16ක් 16ව දෙකක් 32ක් ඕම් ඔය පිළිවෙලට අඳුරන්න දැන් එහෙම බැලිවද ඔක ඈ එහෙනම් කොහොම බැලුවේ මෙච්ච දාලා මෙච්චර අද කොහමද බැලුවේ ඔක? බැලුවද ඔය? ඔයාලා බලලාද අරන් ගියේ එක? නෑ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඔය හොයන්නේ බලන්නේ නැතුව උස්සන් ගිහිලා ඔක තමයි වෙලා තියෙන්නේ වැරද්ද. ඈ? ඒක තමයි වෙලා තියෙන්නේ. ඔයාලා බලලා අරන් ගියා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑනේ. නේ? ඔයාලා බලන්න වෙන්නේ අරන් ගියේ. මොකද හොයලා බලන්න දුන්නු ක්‍රමවේදය වැරදි ඔයාලට. මොකද ඔයාට කියා දුන්නේ වෙන වෙන ඒවා හොයන්න කියලා නේ මාර හොයන්න කිව්වේ ඈ ඔයාට බලන්න කිව්වා රස්සාවක් තියෙනවද කේන්දරේ ගැලපෙනවද ඔයාට ඔය කියන ආකාරයෙන් මට කන්න දෙන්න පුළුවන්ද අරව කරන්න පුළුවන්ද ගෙවල් තියෙනවද වතු කිටි තියෙනවද කියලා හොයන්න කිව්වා මිස ඇත්ත හොයන්න කිව්වා පාට පාට බලගත්තා ඔය පාට බලගත්තා ඔය පොත්තේ පාට බලලා හොයාගත්තා <laughs> පාට ඔය ලගත්තා තමයි හැබැයි අනිත් ඒවා නෑ ඕනේ ඒවා ඔයලා බලන්නේ හරි? එහෙනම් ඔන්න බුදුආර කියන විදිහට හොයලා බලලා අරන් යන එකයි තියෙන්නේ ඕන්න කැමති නම්. හරිද? මම බුදුආර කියන්නේ පාට බලන්න කියන බුදුආරත් කියන පාට බලන්න කියලා වර්ණය. ගඳ බලා ගන්නත් කියනවා. තියෙන තන බලා ගන්නත් කියනවා. තියෙන තනක් දැනගන්න ඕනේ. ඒකේ වැඩේ දැනගන්නත් ඕනේ ක්‍රියාකාරීත්වය. මොකද මේ වැඩේ විශේෂ වෙන්නේ මේ ඇතුලේ තියෙනවා. පිටින් තියෙනවන ප්‍රශ්නයක් නැහැ නේ. ඇතුලේ තියෙන හොයාගන්න වැඩේ දැනගන්න ඕනේ. ඊළඟට පටික්කුලයි කියනවා. ඒ ඊළඟට දැන් වර්තමානී தත්ත්වය. හරි సంతාන ගන්ධය පාසය තත දැන් தත්ත්වය. හරි පස්සේ නෙවෙයි. ඒ කියන්නේ මේක කලින් තිබිච්ච தත්ත්වෙත් නෙවෙයි මේකට මොකද්ද වෙන්නේ කියන தත්ත්වෙත් නෙවෙයි දැන් බලන්න යන්නේ මොකද්ද එතකොට? මේ මොහොතේ ස්වභාවය. තත පටික්කුලාන පටික්කුලාන කියන්නේ පෙලිකුල් සහගතයි කියලා දකින්න ඕනේ. කායේ මේ තමන්ගේ කය ඈ වෙන කයවත් නෙවෙයි. එහෙනම් දැන් හිතන්න යන්නේ මොකද්ද? තමන්ගේ කය ගැන. කුණපානි කුණපානි කියන්නේ කුණු වෙලා යන නෙවෙයි දැනට කුණු වෙච්ච එහෙම නැත්නම් මැරිච්ච කියන අදහසයි ඔබ දෙන්නේ. කුණපයක් කියන්නේ මැරිච්ච එකක්. ඒ කියන්නේ මල කුණක් වෙලා. කුණ කියන්නේ ඇත්තම කුණු වෙලා යන ස්වභාවය කියන්නේ කුණු වේජා වගේම ඒකට අජීවී කියන බව. පණ නැහැ කියන ස්වභාවය. ඕන් ඔය සාධක අඳුරන්න කියනවා. කොහෙද? මේ කයි. පැහැදිලිද? දැන් එහෙනම් ඔන්න ඔය විදියට පරීක්ෂාවක්. දැන් ඇත්තටම මේ කියා දෙන ටික කරන්න ඕනේ කොහොමද? මේ දැන් කියා දෙනවා Tamanට ඔගේ පරීක්ෂණයේ ওই විදියට පාට ගඳ මොනවද කොහෙද තියෙන්නේ මේ පිළිබඳ කරුණු ටිකක් දැන් කියලා දෙනවා. ඒ ටික Taman නිතර මෙනෙහි කරන්න ඕනේ. තමා අර උදේ කියලා දුන්නු සමාධිය වඩලා ඒ සමාධි බලය ඇති කරගෙන එකඟ සිතක් හදාගෙන ඒක එක්ක තමයි මේ වැඩේ කරන්න ඕනේ. වැඩක් නෑ නේද යනවනේ ඒකත් එක. දැන් ඉන්නේ අයේනේ. අද නතර වෙනවද? ඈ? අද නතර වෙනවද? ඒකත් එක්ක යනවද අද නතර වෙනවද? ඈ? and uh, පාටිසලගේ උත්තරය දෙන්න. ආ හරි. හරි. පාටිසලගේ උත්තරය දෙන්නකෝ. හරි බලමුකෝ ආන් එහෙනම් තමයි බුදුහාමරගේ මේක හොයන්න කියලා. හරිද? ඔයාලා වැඩක් නැත්නම් ආයෙ හොයන්න නැතුව නිකන් ඉන්න ඕනේ. අයින්නෙත් නැතුව නිකන් ඉන්න ඕනේ. එහෙනම් හොයලා නැති ඉඳ තමයි ඔයකනේ හොයන්න කිව්වේ ඈ. එතකොට දැන් ඔන්න තමන්ට පහසු වෙන්න මම ක්‍රමයක් කියලා දෙනවා. මොකද්ද ක්‍රමය? පිටින් තමන්ගේ කය පිළිබඳව කොටස් පහක් දකින්න අපිට හඳුනන්න පුළුවන්. කයේ පිටින්. පිටින් පේන්න තියෙන කොටස් පහක් තමන්ටම. ඊළඟට මේ කය වැහිලා තියෙනවා මොකෙන්ද? හැමේ. හැමට ඇතුලෙන් ඕනම තැනක. දැන් අපි ඕනම තැනක බැලුවත් හැමනේ හවෙන්නේ. හැමට යටින් කොටස් හතරක් හම්බ වෙනවා. හැමට යටින්. හරිද? ඊළඟට මේ ශරීරයේ පිහිටන ආකාරය බැලුවම සාමාන්‍යම පොදුවේ ඕනම කෙනෙකුගේ ඔලු කට්ට ඇතුලේ කුහරයක්. ඔලු කට්ට ගත්තාම ඔලු කට්ට ඇතුලේ කුහරයක්. එතන පපුවේ අපි කියනවා උරස් කුහරය කියලා. එහෙම නැත්නම් ඒක ඇතුලේ තියෙන කුහරයක් බලක්. බඩෙත් උදර කුහරය කියන ඒක ඇතුලේ බලක්. ඒතර ඔය තැන්තුකේ තමයි ඉතුරු කොටස් ටික තියෙන්නේ. ඒතකොට ඔන්න පිටින් දෙනවා කොටස් පහක්, හැමට යටින් කියද හතරයි. ඒක ඔයාලා මතක තියාගන්න ලේසි වෙන මේ කියන්නේ. මොකද භාවනාවේ තමයි ඔබ නිතරම එහෙම දිගටම මෙනෙහි කරන්න තියෙනවා. අර පිටින් 5යි, හැමට යටින් 4යි, ඔලු කට්ට ඇතුලෙන් 1යි. ඒක දැන් පිළිවෙල දැන් තමන්ගේ කය ගැන හිතන්න. ඒක තමන්ට පහසු වෙනවා. පිටින් 5ක් තියෙනවා, හැමට යටින් 4යි. ඒක දැන් තමන්ගේ සිහිය තියෙන්න ඕනේ මේ කය ගැනමයි ඈ. ඔලු කට්ට ඇතුලෙන් ඕන් 1යි, පපුව ඇතුලෙන් 2යි, බඩේ තියෙන කොටස් 10යි. ඊළඟට දියර ස්වභාවයෙන් තියෙන ස්වභාවයන් තියෙනවා 10ක්. හරිද? එතකොට අම තැපෙන්නේ නැත්නම් කෑලි අඩු වෙනවා. කියන්න බලන්න මතකෙන් තියෙන විදිහ. පිටින් පහයි. හතරයි. ඔය එකයි. පපුවේ උලින් ඉඳලා පහළ දෙනකොට පපුවනේ හම්බෙන්නේ බඩට යන කලින්. පපුවේ උදරේ උදරේ නෙමෙයි ඒක උරස් කුවරේ හරියට කියන්නේ නැහැ සිංහල කියන උරස් කුවරේ නැත්තම් ඒක පපුවේ කියලා මතක තියාගන්න පපුවේ දෙකයි බඩේ 10යි ගෝවාගේ 10යි. හරි? දැන් ඕන් තියෙන තැන් ටික මතකයි ඒකට. හරි? දැන් හොයාගෙන යන් අර කිව්වේවා. පාට, ගඳ තියෙන තැන, තියෙන තැන හරි දැන් පාට, ගඳ, ඒකේ හැඩය, ඒකේ ක්‍රියාවන් ඔය ඔක්කොම දකින්න හරි? දැන් බලමු පිටින් තියෙන පහ. නම් වශයෙන් කියනවා කෙස්. ලොම්, නියපොතු, දත්, හම්. හරිනේ? දැන් බලමු මේ වගේ ස්වභාවය. කෙස් කොයි පාටද? කළු පාට තියෙනවා. සුදු පාට වෙන්න පුළුවන්. ඒක තඹ පාට වගේ තමන්ගේ තියෙන පාට. තමන්ගේ පාටයි ගන්න මේ ඈ. තමන්ගේ එක දැන් හිතණ්ඩයි මේ කියන්නේ. කේස්. හරි. එතන ඒකේ හැඩය දිගයි. ඔකේ ටික තියෙන්න පුළුවන්. හීනි. ගොරෝසු බවකුත් ඒකේ තියෙනවා. සිඳු බවක් තියෙන්න පුළුවන්. එතන ඒක හැම ඇතුළට යන්තම් බැහැලා කාව ඇදිලා තමයි තියෙන්නේ. ගලවන්න පුළුවන් බැරිද? පුළුවන්. හ්ම්. ගඳ ගඳ කියන්නේ මොන ගඳයිද? පොළොට්ටු ගඳ. ඒකට තියෙනවා වෙනම ගඳක්. දැන් මේ කෙස් කියන එකේ ස්වභාවික වෙනම ගඳයක් තියෙනවා. ඒක අපිට වෙනම අඳුරක් දැන් පිච්චෙන කොට එහෙම අපි දන්නවා අනිවාර්යෙන් මේ පිච්චෙන්නේ. මොකද ඒකේ 아무තු ගඳක් එනවා. හරිද? වෙනම ආවේනික ගඳයක් ඒක තියෙනවා. හරිද? ආ. ඒකට පණ තියෙනවද ඒකට? නෑ කොහොමද තියෙන්නේ කන පණ නැහැ කියලා? ක්‍රියාවක් තනියෙන් හිතන්න බෑ කතා කරන්න ක්‍රියාවක් කරන්න බෑ නනම් පණ නැහැ. හරිද? හ්ම් වටිනවාද ඒක එතකොට? වටිනවාද ගෙස් ටික? නැහැ. හිතේනවා දැන් හොදන්න ඕන, නාවන්න ඕන, පීරන්න ඕන, තෙල් ගාන්න ඕන, ෂැම්පු දාන්න ඕන, ඩයි කරන්න ඕන, ඔය වැඩ ගොඩක් තියෙනවා නේද? ඈ? නැද? ඕනේ හොදන්න? ඈ. එතන ආන්වා තමයි උපාය ආසා කිව්වා තිබ්බන තියෙන තාක්කල් වෙහෙතෙන්න වෙනවා. හැබැයි බැරි වෙලා හරි ඔය කෙස් ටිකක් තමන් ඔච්චර හොදලා නාවලා සුද්ධ කරලා පිහදලා ලස්සනට තියාගෙන කෙස් ටිකක් දැන් ඔය කෑපු කනකොට කැම්පී ගානේ තිබ්බනම් එහෙම මොකද කරන්නේ? අර කලම් කරගෙන මොකද කරන්නේ? අනාද යදිබනම් එහෙම කෙස් ටිකක්. නෑ ඇයි? වටින්නේ? ඉතින් අතර අමාරුවෙන් ඔලු ගෙඩිය උඩ තියාගෙන ඉන්නේ. ඈ එහෙනම් පිළිකුල් කරන්නේ මොකද දැන් ඔලුවට තියාගෙන ඈ වටිනවද ෂෝක් කොණ්ඩේ කියලා තියා හිටියද වටින්නේ ඒක තමයි ඕන් හැටි ඈ දැන් ඔවා හිතන්න තියෙන දේවල් තමන් කොච්චර මේකට සාත්තු කරත් කොච්චර බෙහෙත් කරත් කොච්චර තමන් නෑවුවත් හේදුවක් මොනම කරත් ඔය කියන ආකාරයෙන් අපිරිසිදු වෙන එක ඒක දිරණ එක ඒ කියන ආකාරයෙන් පිළිගන්න බැරි පිළි පිළිකුල් බවටපත් වෙන එක නවත්තන්න බෑ. හරිද? හ්ම්. ඒකට තේරෙනවනේ ඒවා. ඊළඟට ලොම් හ්ම් නැත්නම් රෝම කියලා කියනවා ලොම් කියනවා කොහෙද දෙන්නේ? ඈ ඇඟේ තමයි ආය නැත්නම් වෙන කොහෙද තියෙන්නේ? ඇඟේ කොහෙද? හමේ කිව්වම ওই උත්තරේ වැරදි ඈ. ඇයි කියලා කියන්න. වැරදි. හමේ හැමතැනම නැහැ. ඒ නිසා නුවණ තමයි දැන් පාවිච්චි කරන්න කියන්නේ ඒක නේ. දැන් අල්ලේ තියනවද ලොම්? නෑ. තොලල තියනවද? නෑ. යටිපතුල් වල? නෑ. හරිද? එඳ තියෙන්නත් පුළුවන් කවුද දන්නේ? බුදුහාර කාලේ එහෙම ඉඳලා දෙනවා. යටිපතුල් වල පාව ලොම් දිවිච්ච අය. එඳ තම තමාන්ට තම තමන්ගේ කය ගැන හිතන්නයි මේ කියන්නේ. හරිද? එඳ අදහස හරියට තේරුම් කරගන්න. තමන්ගේ කයේ ලොම් තියෙන තැන් තමයි තමන් කියන්නේ. නෑ ඇඟිලි වල සමහර අයගේ තියෙනවා, අත් තෙල් තියෙනවා, කිහිලි වල පපුවේ මුහුණේ දැන් රවුල කියලා කොට එයා මුහුණේ දෙන ලම්ඩි. හරි. එදිර ඒ තන පීටනවා. හරි. පාට කළු පාට තියෙනවා තමන්ගේ තියෙනවා තමන් තංගල සුදු පාට වෙනවා. තඹ පාට වගේ. ගඳ ඒකත් පුරුදු ගඳයි. හැඩය හේදී ඔව් කෙටි එකක්. කෙස්තරම් දිග වෙන්නේ නැහැ. කොහොමවත්ම කොහොමටත් කෙස්තරම් දිග වෙන්නේ නැහැ. හැබැයි ඊට වඩා කෙටි. හැබැයි කෙස් වගේමයි. හරිද? ගලවන්න පුළුවන් බැලද? හ්ම්. ඒකත් එතකොට වටිනා බවක් කියලා එකක් ගන්න පුළුවන් දෙයකින්. දැන් කොච්චර ඒවා තමන් හොදලා පරිපිරිසුදු කරලා තියාගත්තත් ඒක අපරිසුදු වෙන එක පිළිකුල් බවටපත් වෙන එක නවත්තන්න පුළුවන්ද? ඈ බෑ. ඒකත් හරි. ඊළඟට නිය පොතු කොහෙද තියෙන්නේ? අතලයි කකුල් වලයි ඇඟිලි කෙලවරේ. කීයක් වෙනවද? මිස්සක් තියෙනවා. කොයි පාටද? සුදු පාට. රෝස් පාට වගේ තිබ්බට ඒක හැමත් එක තියෙන ඉඳන් දැන් ගැලෙව්වොත් එහෙම එහෙම නැත්නම් කපන වෙලාවට එහෙම තමයි දැකලා දෙනවා කොයි පාටද? සුදු පාටයි. හැඩය පොත්තක් වගේ නිකන් රවුම් වෙලා තියෙන වක් වෙලා තියෙන පොත්තක් වගේ එකක් ඔය නියපොතු. හරි. කලවන්න පුළුවන්ද? හ්ම්. ඒක ගඳ? එකක් පොඩු ගඳයි. හ්ම්. එතකොට ඒක වටිනවද? වටිනවද? නෑ. ඉතින් ඒව වෙනුවෙන් කොතෙක්වත් කපන්න, සුද්ධ කරන්න, ඒවා පාට කරන්න, උල් කරන්න වෙහෙසෙන්න උනාට Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් දේවා තියෙන්නේ නෑ. හරි? හ්ම්. ඊළඟට දත් කියන ඒවා. කොහෙද තියෙන්නේ? කටේ කොහෙද? කට ඇතුලේ දිවෙත් එක තියෙනවා. දිවෙත් දත් තියෙනවා? කට ඇතුලේ දිවක් තියෙනවනේ. එහෙනම් දිවේම දත් නැහැ. දත් තියෙන්නේ. උඩු ඇන්දේ ඇටි ඇන්දේ. ඇන්ද කියලා අපි කියනවා. එහෙම නැත්නම් විදුලි මහ කියලා කියනවා. විදුලි මස් වලට සම්බන්ධ වෙලා තියෙනවා. කොයි පාටද? කහ පාට සුදු පාටක් වගේ. ඔය වර්ණයේ සුදු පාට තියෙන්න පුළුවන්, කහ පාට තියෙන්න පුළුවන් සමහරයි. හා. හැඩය? ඔය පැතලියට ඒදක් තියෙනවා. උල් හැඩය ඒවා තියෙනවා. හතර සැරේ නිකන් පෙට්ටියක දෙලුම් ඇට වගේ තියෙනවා. මොන විදියට කීයක් තියෙනවද? 22ක්. ඉතින් තියෙනවද? නැත්තම් කියන්නේ? තමන්ගේ තියෙන ගාන කියන්න කිව්වේ? තිබුණා කියවට හරියන්නේ දැන් තියෙන එක පරීක්ෂා කරන්න කිව්වේ. තිබුණා කියවට හරියන්නේ තියෙන ඒවා බලන්න කිව්වේ. හරිද? දැන් තියෙන ගාන තමන්ම ඇඳර ගන්න. ගමකට 32ක් කියලා කිව්වොත් 32ක් නෑ 32ක් එන්නෙත් නෑ දැන් ඉන්නේ නැහැ. ඒක නාගර 28ක් කියලා නතර වෙනවා. හරිද? නේද? තේනවද කොහොමද? නෑ? ගැලෙව්වා? ඇයි? නරක් වෙලා අදිරලා අයින් කරන්න සිද්ධ වුණා. කියන්නේ ගලවන්න පුළුවන් දේවල් ඒවා. පුළුවන්. පුළුවන්. ගලවලා අයින් කරන්න තියෙන එකක් Tamanට අයින් කරන්න නැතුව ඒක අතර දුන්නොත් එහෙම මම දත් ගලවලා ගිහලා විසි කරනවනේ ඔකනේ. විසි කරන්නේ නැත්නම් දැන් ඔකට දෙනවා Tamanගේ අතර මේන් කියලා තියාගන්න කියලා. තියාගන්නේ? නෑ. ඇයි? නටින්නේ නැහැ. ඒ වුණාට ඔබ හොදනවා, දත් මදිනවා, සුද්ධ කරනවා, පුරවනවා, ඔය ගොඩාක් දේවල් කරනවා නේද? එහෙනම් ඉතින් ගැලියුත් එහෙම විසික් කරන එකක්. ඒ කියන්නේ තමන්ම දන්නවා මේකේ යථා ස්වභාවය. ඒකමයි හිතන්න කියන්නේ වැඩිපුර. ඇත්ත දන්නවා, දන්නේ නැතුව නෙවෙයි. යම් මට්ටමකට දන්නවා. ඒකට ඒවා හිතුවේ නැති ඒක තමයි ප්‍රශ්නේ. හරිද? හ්ම්. ඊළඟට හම කියලා කියනවා. හම ඔය තියෙන්නේ මුළු ශරීරේම වැහිලා තියෙනවා හැමෙන්. කොයි පාඩද? දැන් තමන්ගේ හැම පාට පාඩද? ඈ? දුර පාටයි. හ්ම්? එක පාටද පාට ගොඩක්ද කියලා අහන්නේ. පාට වෙනයි. පාට ගොඩක් තියෙනවා. ඒක හරි ඒකයි මම ආයෙත් ඇහුවේ ඒක තමයි පාට එකක් දෙක ගොඩක් තියෙනවා. පාට ගොඩක් තියෙනවා. අල් එක පාට පිටපැත්ත වෙන පාට. තොල්වල වෙන පාටක්. යටිපතුල් වෙන පාටක්. ඒකදී තමන්ගේ ශරීරයේ ඔය කියන ආකාරයෙන් දැන් අගුවට වගේ පිච්චෙන තැන් ඒවා වෙන පාටක් ගන්නවා. ඇඳුම් ඉඳලා ඒ වැහිලා තියෙන තැන් වෙන පාටක් ගන්නවා. ඉදිරි වර්ණය වෙනයි. හරිද? හ්ම්. ගඳ? පොඩි ගඳ නැත්නම් මස්සල වගේ නිකන් සීනි ගඳ කියලා අපි කියන ඒවා තමයි ගඳ. <coughs> හරි. හැඩයක් තියනවාද ඔකට? <coughs> හැඩේ. රෙද්දක් වගේ තුනී පොත්තක් වගේ ගලවන්න පුළුවන් බැද්ද? ගැලේ වැඩි ගලවලා සම්පූර්ණයෙන් ගත්තා වගේ. කලිසමක් වගේ එහෙම නැත්නම් කමිසයක් වගේ මෙහෙන් ගැලෙව්වා. හ්ම්. ඒකත් හරි. ඊළඟ එකක් දන්නවා තමයි දැන් හැමේ හොරි හැදෙනවා, දද හැදෙන්න පුළුවන්, කුෂ්ඨ හැදෙනවා, තුවාල වෙනවා. ඒවා විදියට හැමේ අපි කියන ඔය අලුහාන් දද ඕවා ඔක්කොම හැදෙනවා. එතකොට ඒවා නවත්තන්න එහෙම බෑ. ඔක තමන්ගේ හැමින් කෑල්ලක් ගැලවිලා අයින් වුණොත් එහෙම ආපහු මගේ කියලා ගන්න පුළුවන්ද? යනවාද? නෑ. ඒ වුණාට ඒකට ආසද නැද්ද? ආසද නැහැ? ආසද නැද්ද? ආසයි. දැන් දරුවා කියලා, ස්වාමියා කියලා, භාර්යාව කියලා තමන් අත ගෑවේ ඉම්බේ මොකද්ද? ආ මේ දෙන ආස නැහැ කියන්නේ. මොකද ආස නැහැ කියන්නේ? දැන් හැම කෑල්ලක් විතරක් ගලවලා දෙනත් ඕක ඉඹීමයි නේද? එහෙම අර කුට්ටිය පිටින්ම ඔක්කොම තියෙනකොට මොකද කරන්නේ? ආයෙක ඉඹිනවා මගේ හැම ගෙල ඔය කියන ආකාරයෙන් දරුවා ආගෙල දවාමියා ගෙල ඈ පාවිච්චි කරන්නේ නැද්ද? අත ගෑවේ නැහැ. පාවිච්චි කරේ නැහැ. ඉඹෙන්නේ ඉඹා. ඒ කියන්නේ ආසා කරාද නැද්ද? ආසා කළා. හරි. එහෙනම් ඕමක හිතාගන්නේ තත්ත්වයේ. හරි. එතරම් පිටින් තියෙන ස්වභාවය ඈ. කෙස්, ලොම්, නියපොතු, දත්, හාම. ඊළඟට හැමට යටින් මොනවද හැමට යටින් තියෙන්නේ? මස් එනවා ඊළඟට නහර කියනවා ඇට කියනවා ඇට මිදුළු කියලා හතරක්. කියන්නේ හැමට යටින් හතරක් තියෙන කියලා. කොහොම ඔය හතර. මස් කොතන තියෙනද එතකොට හැමට යටින්. ඕන තැනක හැමට යටින් තියෙනවා. කොයි වගේද ඒක හැඩයක්? තියෙන හැඩයක්. කුටි කුටි තියෙන සමහර තැන්වල තුනී වර තියෙන හැබැයි. සමහර තැන්වල ටිකක් ගණකම. සමහර තැන් ගොඩක් ගණකම. දැන් පපුවේ ගත්තාම ටිකක් ගණකම රෙඩියෙන් තියෙනවා. කකුල් වල එහෙම අත් වල එහෙම ගණකම. සමහර තැන්වල තුනී වල. පාටි රෝස පාට වල නියන රතු පාටක් ගන්නවා. ගඳ පුල්ඩු ගඳ. සීනි ගඳ, පුල්ඩු ගඳ, මස්සල ගඳ වගේ අපි කියන පුල්ඩු ගඳ. එතකොට ඒවත් කපලා අයින් කරන්න වෙන් කරන්න පුළුවන්ද? වෙනම ගත්ත එක. ඒක තමයි කොටසක් ඉවි. මොකද ඒ ස්වභාවය වෙන් කරාට පස්සේ ආයේ මේ වගේ තත්ත්වයක් ආයේ නේ දැන් අපි කෙස් අයින් කරාට පස්සේ ආය කෙස් කියලා එකක් ආය කරවන්නේ. දත් අයින් කරාට පස්සේ දත් කියලා ආය කොටසක් ඔයහත් තියෙන්න බෑ. හරිද? ඒක තමයි මේ තියෙන තැනත් එක හරියට අඳුරන්නේ. ඒකට මේ විදිහට මස් කියන එක. දැන් ඒක කපලා අයින් කරත් එහෙම මස් කෑල්ලක් එහෙම ඒක මගේ කියලා ඒක වටිනවා කියලා ආපහු ඒක ගන්න එහෙම පුළුවන්ද? බෑ. ඇයි? ඒක නොවටිනා පිළිකුල් ස්වභාවයක්. හරිනේ? ඒව තමයි දන්නවනේ. ඊළඟට මස් එක දෙනවා නහර. කොයි වගේද නහර? දිගයි. දිග බට જાතියක්. හරි. කොයි පාටද? සුදු පාටයි. ලේ නැත්තම් සුදු පාටයි ලේත් එක තියෙනවා රෝස පාට වගේ පෙනේ. හරි. ඒතර ප්‍රමාණය කොච්චර වෙයිදද? ලොකු ඒවා කොච්චර ලොකුද? ලොකුම නහර. අඟලක්කදර මෙච්චර නහරයක් තිබ්බත් එහෙම තමන්ගේ සුලගිල්ලක් තරම් විතර මහතේවා තියෙච්ච ලොකු නහර නේ අඟලක්කද මහතේවා නේ. තමන්ගේ සුලගිල්ලක් තරම් විතර මහතේවා තියෙනවා. අනිත් ඒවා ඊට වඩා පුංචි ඒවා තියෙනවා හැබැයි කෙස් ගහක් තරම් විතර හීනේවත් හීනීටිය. කොහොමද තියන්නේ ඒවා? අරේ පුරාම මේක වැලක් වගේ. දැන් මෙහෙම ගිහිල්ලා කොහෙන්ද පටන් ගන්නෙ? අහර පටන් ගන්නෙ කොහෙන්ද? ඈ අඥාතේ? අඥාතේ පටන් ගන්න තියෙන අහර. හර්ද හස්තේ තමන් හાર્ට් එකෙන් පපුවෙන් ඈ හර්ද වස්තෙන් පටන් අර ගන්නවා. ඒකලා ඒකේ පටන් අරගෙන අහර ලොකු වෙලා ඊට පස්සේ බෙදෙනවා. ඔක අතු විදියට බෙදි බෙදි ගිහිල්ලා අන්තිමට කෙස් ගහක තරම් විතර හීන වෙනවා. ආයෙත් හීනේට පටන් අරන් මම ඇවිල්ලා ඇවිල්ලා ඒකට එනවා. මොකක්ද ඒකෙන් කරන වැඩේ? ලේ බෙදා හරිනවා. ලේ ඔය කියන ආකාරයෙන් ගමන් කරන්න ලේ අරන් යන්නේ නහර අරන්. හරිනේ? මේකත් දන්න. දැන් තමට ඕන තැනක අර කිව්වාගේ නහර අපිට මේ පිටිට අහුවෙන ඒවා ටිකක් තියෙනවා. ඒවා අතගාල් බැලුවම තමට යන්තම් සියුම්ම දැනෙනවා. ඕක ඇතුලෙන් යනවා. දැන් ඔය නාඩි වැටෙනවා කියලා බලන්නේ මොකද්ද බලන්නේ? නහරවල ලේ යනවා කියලා. හරි. එහෙනම් ඒකත් දන්නවනේ. ඉතින් ඒක මොනවාගෙන්ද හැදලා තියෙන්නේ? නාර? මස් වලින්. ආ. එහෙනම් ඒකේ ගඳ සෙනග තමයි. හ්ම්. එහෙනම් ඒකේ ඔය කියන ආකාරයෙන් ඒ ස්වභාවය තියෙන්න ඕනි. මස් වලින් හැදලා තින්නේ ඒක නහරවලේ ගමන් කරනකොට ඒක ඇදෙන බවක්. හරිද? නහරවල තියෙන. හ්ම්. ඊළඟට ඇට කියලා කිව්වා. ඇට. කොහෙද තියෙන්නේ ඒවා? ඔව්. හැමත මස් වලට නහරවලට යටි. හාමන මස් නහර කියනකොට යටින් දෙනවා මොනවාද? ඇට කියලා. කොයි පාටද? සුදු පාට. සුදු පාටේකට මේ මේ රෙද්දි කැලේ වගේ සුදු පාටද? නෑ කහ පාට නිකක් තියෙනවා. කහ පාට වල සුදු පාට. හැඩයන් විවිධ ආකාර හැඩ තියෙනවා. රවුම් ඒවා තියෙනවා, දිගේ ඒවා තියෙනවා, කුරුක් වගේ කැට වගේ තියෙනවා. ওই විදිහට තියෙනවා. කීයක් තියෙනවා කියනවාද විදියට? වෙනස් වූ හැඩයෙන් යුක්ත ඇට කෑලි කීයක් තියෙනවද? 200ක්. 206ක් හරි 206ක් තියෙනවා කියලා කියනවා වෙනස් වූ හැඩයෙන් යුක්ත ඇටකට. ඒවා කඩන්න අයින් කරන්න ගලවන්න පුළුවන්. පුළුවන්. ඒවා කැඩෙනවා කොහොමත් නැතත් ඔය Tamanට දැනට කැඩිලා නැතත් ඔය කැඩෙන බවටපත් වෙනවා. ඒවා දිරෙන බවටපත් වෙනවා. ඒ වගේ හැඩ වෙනස් වෙන ස්වභාවයන් තියෙනවා. හරිනේ? හ්ම්. හරි. එතකොට ඒකෙත් ගඳ පුල්ටු ගඳයි. ඒ ඔය කියන ආකාරයෙන් ඇටකටුවෙන් පිච්චෙන විලාට පුල්ටු ගඳ තියෙනවා. ඊළඟට කිව්වා ඇට මිදුළු කියන එක. ඒවා කොහෙද තියෙන්නේ? ජොයින්ට් වල නෙමෙයි තියෙන්නේ. ඇට ඇට ඇතුලේ. දැන් ඇට කොටුව අපි මෙහෙම අල්ලුවාට අපිට ඔහොම ඝනකමට ආව උනාට ඔක ඇතුලේ මොකද්ද? ඇතුලේ ඇතුලේ තියෙනවා සිදුරක්. මේ ඇට කොටුව ඇතුලේ බටේ වගේ. මේක බටයක් වගේ ඇත්තට මේක බටේ වගේ. ඒක ඇතුලේ බටේ වගේ ඇතුලේ සිදුරක් තියෙනවා. ආන් ඒ සිදුර පිරලා තියෙන જાතිය තමයි ඇට මිදුළු කියන්නේ. මේ ජොයින්ට් වල දෙනව නෙවෙයි. ඒවට නෙවෙයි කියන්නේ. ඇට මිදුළු කියන්නේ ඇට ඇතුලෙන් තියෙනවා. හොඳයි ඒක කොයි පාටද? රෝස් පාට ඉරු නිකන් දුඹුරු පාට ඉරු පාටක් ගන්න. හ්ම්. හැඩේ? එක හැඩේ. ඒ ඇටේ හැඩේ තියෙනවා. හ්ම්. දැන් ඒක කොයි වගේද? නිකන් අර මස් වගේ ඝන ගමයිද? නෑ ඒක ජෙලි එක වගේ. හැබැයි මස් වගේම ඝන ගමත් නෑ ජෙලි එක වගේ කියන්නේ අර වතුර වගේ වැක්කිරෙන්නේත් නෑ. හරිද? හ්ම්. ගඳ? සීනි අදමයි. හරි. ඒතකොට ඒකෙන් කරන වැඩේ ලේ නිෂ්පාදනය කරනවා. Tamanට අවශ්‍ය ලේ රතු රුධිර අණු කියන එක. ඇඟට අවශ්‍ය රුධිරය නිපදවන්නේ එකේ. ඒතර ආන්ගේ කාර්යය දන්නේ නැත්නම් ඔවා තියනවාද කියලා හොයාගන්න බැරි පිළි. හරිද? එන්න තමන්ගේ ඇඟේ ලේ තියෙන මොකක් ඉන්නද එහෙනම්? ඇට මිදුළු නිෂ්පාදනයේ තුලින් ඇට මිදුළු තුලින් නිෂ්පාදනය වෙන නිසා. ඇට මිදුළු නැත්තම් ලේත් නැති වෙනවා. පැහැදිලිද? හ්ම්. එහෙනම් ඔවත් හිතන්න වෙනවා ඈ. රෝම විදියට කොටස් හතරක් කිව්වා. ඒතර මොනවාද හතර? මාස් ආහාර ඇට ඇට මිදුළු. දැන් මේ කියන්නේ තමන්ගේ සිහිය අර අපි පුරුදු කරගත්ත දැන් ඒ කාර්මණක තියන්න ඒ වගේ මේ තමන්ගේ කය කියන එක අරගෙන ඒ කය පිළිබඳව වැඩි දුර විශේෂයෙන් මේ විදිහට සිහිය පවත්වා තින්න. ඒ කියන්නේ මේ ටික හිත හිතා ඉන්න කියලා මේ කියන්නේ. හරිද? හ්ම්. එතකොට ඊළඟට යනවා ඔලු කට්ට ඇතුළට මොනවද දෙන්නේ? මොලය කියලා කියන. එතකොට මොලය කියලා කිව්වහම එක කොටසක් නෙවෙයි ඒක ගොඩාක් කොටස් තියෙනවා ඒක. ගුඩා මොලය කියන කොටසක්. මහා මොලය කියනවා. මස්තිෂ්ක තරලය කියනවා. ඔය විදිහට නම් ගොඩක් ඔකේ තියෙනවා කොටස් ගොඩකුත් තියෙනවා. එහෙනම් පොදුවේ අපි ওই ටික ඔක්කොම ඔළුවේ ඇතුලේ තියෙනවට කියනවා මොළ ලොඳය. මොකද්ද? මොළ ලොඳ කියලා. හරි? පාටින් කොයි වගේද ඒක? ඔය කහ පාට නේ රෝස පාට වගේ ලේත් එක තියෙනකොට ලේ නැති වුණොත් එහෙම සුදු පාටින් අලු පාටක් ගන්න. හැඩ? රව්. ඔළුවේ හැඩේ තමයි. ඔළුවේ හැඩේ තිබ්බට ඔළුවේට සම්පූර්ණ මොලේ දෙනවා. ඔළුවේ සම්පූර්ණ මොලේ තිබ්බත් එහෙම තියයි. කොහෙද තියෙන්නේ? කොතන තියෙන්නේ ඔල් මොලේ? හ්ම්. මොලේ තියෙනවා. අය <laughs> තමන්ගේ නලලෙන් පටන් අරගෙන එහෙම පිටිපස්සට වෙන. දැන් මේ ඉස්සරහා පැත්තට නෑ නේ. ඉස්සරහට මේ ඇහැ, නහය, ඔය කට ඔය ටික ගියාන් පස්සේ මේකෙන තියෙන උළු කට්ට ඇතුලේ භාගයක් තමයි දෙන්නේ මොලේ කෙට්ට. හරිද? ඒක හැඩයෙන් හත්තු වගේ එහෙම නැත්නම් අර කිව්වට ම්ම් තේන්නේ මල්ගෝ වගේනේ. ආන්ගේ වගේ මෙහෙම නිකන් පණුව ගුලියක් එකට ගුලි වෙලා ගුලි වෙලා තියෙන වගේ නහර ටිකක් එකතු වෙලා තියෙන වගේ ගුලි ගහලා තියෙන එක. ගඳ? සීනි ගඳ. ඒකෙන් කරන වැඩේ මොලේ තේනවද කියලා පාවිච්චි කරන්න. ඈ මතක් කිරීමේ කාර්යය සහ තවත් ගොඩක් දේ කරනවා. ඒ ශාරීරික පාලනයට අවශ්‍ය සියලු ක්‍රියාකාරකම් ඒක හරහා තමයි සිද්ධ වෙන්නේ. හරිනේ? හ්ම්. ඊළඟට පහළට එනවා. පපුවට. පපුවේ කොටස් කීයක් කිව්වද? දෙකයි. මොනවද දෙක? සද්ද වස්තුවයි වෙනාලු. හෘද වස්තුව කොතනද තියෙන්නේ පපුවේ? ඔව් ටිකක් වම් පැත්ත සම්පූර්ණයෙන්ම තියෙන්නේ නෙවෙයි. ටිකක් අම් පැත්තට බර වෙන්න තියෙනවා. පාට ආතු පාට රස පාට වගේ ගන්න. ප්‍රමාණයෙන් කොච්චරක් ඉනවද? අද මෙන්න මෙලා ඒ ප්‍රමාණයෙන්. ගඳ සීනි ගඳයි. එකෙන් කරන කාර්ය වැඩි. ලේ පොම්ප කරනවා. ලේ බෙදා හරින්න නහර වලට ලේ තල්ලු කරන එක තමයි ඒකෙන් කරන්නේ. හරි? මස් වලින් හැදිච්ච නිසා ගඳ සීනි ගඳමයි. හරිද? හ්ම්. ඒක හරි. එතකොට ඒකත් දන්න. ඊළඟට පෙනහලු කිව්වා. පෙනහලු. කීයක් තියෙනවද? දෙකක්. කොතන තියෙන්නේ? පපුවේ වර්ධ වස්තුවට යටින් දෙකක් තියෙනවා. හැඩයෙන් ඔය වගේ. සමනලයාගේ තට දෙක වගේ සමනලයාගේම තට දෙක වගේ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්න ටික. උඩින් ටික ටික වෙලා එහෙම රවුම් වෙලා ආපුව පාල්ට එනකොට ලොකු වෙනවා. පාටින් රතු පාට වගේ තියෙනවා ලේ කියන්නේ සතු පාට වගේ සුදු පාට ලේ තියෙනකොට නැත්තම් සුදු පාට වගේ. මොකද්ද කාර්යයේගේ? ලේ පිරිසිදු කරනවා. එතකොට ලේ වල තියෙන මොනවද පිරිසිදු කරන්නේ? නෝ ලේ වල තියෙන වාතය, ලේ වල තියෙන අපිරිසිදු වාතය ටික පිටට අයින් කරනවා පිටින් පිරිසුදු වාතයකට එකතු කර ගන්න. හරිනේ? හ්ම්. වෙන හරි. ඒකත් ඔය කියන ආකාරයෙන් මේ මස් වගේ නිකන් හම් වගේ පොඩි පොඩි පොඩි බෝල බෝල වගේ එකක් විදලා ලොකෝට හැදිච්ච බැලුමක් වගේ එකක්. ඒකත් දිගහැරෙනවා කියලා කියන එකක් තියෙන ස්වභාවය. හ්ම්. ඊළඟට එනවා බඩට. බඩේ කීයක් කිව්වද? බඩේ 10ක්. දැන් ඉස්සෙල්ලා 10 පිළිවෙලින් මතක තියාගන්න. නම් ටික පිළිවෙල මොකද්ද? මේ ආහාර දිරවන්න අවශ්‍ය කොටස් ටිකක් තමයි මේ බඩේ තියෙන්නේ. මුලින්ම තමන් ගන්න ආහාර එකතු වෙන එකක් තියෙනවා මල්ලක්. ඒකට කියනවා ආමාශය. ඒතර ඒකේ තියෙනවා මොනවද? ආහාර. ඒතර දෙක දෙක එහෙම මතක තියාගන්න. ආමාශයේ ආහාර. හරිද? ආහාර දිරවන්න අවශ්‍ය ස්වභාවයන් දෙකක් ලිපුත් කරනවා ඇලදිව සහ පිත්තාශය කියන කොටස් දෙකේ. හරිද? ඊළඟට ආහාර දිරවමින් යනවා කුඩා බඩ වලට මහ බඩ වලට. ඒතර දෙකයි ඈ. ඊළඟට ඔය කියන ආකාරයෙන් දිරවලා ඉවරලා ආහාර එක තෙනවා ගුදයේ ඒක තියෙනවා සූචි. ඊළඟට ආහාරය පෝෂණය යනවා අක්මාවට දියර යනවා වකුගඩුවට. හරි? ඔන්න මත දෙනවා. රාමාශය ආහාරය ඇලදිව පිතාසය කුඩා බඩවැල මහා බඩවැල ගුදය අසුචි ආත්මාව වකුගඩු. හරි? දැන් ඔයගේ ස්වභාවයෙන් බලමු. ආමාශය මොනවාගෙන් ඇදලා තියෙන්නේ? මස් වලින්. එහෙනම් පාට රතු පාට උනි ගන්න සෝස පාටක් වගේ ගන්න. හැඩය මල්ලක්. මල්ලක් කියන්නේ කොයි වගේ හරියක් තියෙන්නේ? රවුම් මල්ලක්ද, හතරස් මල්ලක්ද, නිකන් ත්‍රිකෝණාකාර මල්ලක්ද? ත්‍රිකෝණාකාර? දිගට රවුම් එකක්. ඒක සාමාන්‍යයෙන් අර ලබු ගෙඩියක් වගේ කියනවා. එහෙම නැත්නම් ලබු ගෙඩියක් කියන හැඩෙත් හරියටම නෑ. ඔක කිව්වොත් අර දැකලා තියෙනවනේ දැන් තාරාව වගේ. අර තාරාව වගේ මෙහෙම බෙල්ලකුත් තියෙනවා. මෙහෙම වක් ලොකු වෙලා ආපහු හිරිනවා. හරිද? ඒක කරන කාර්යය අර ජීර වෙනකන් තමන්ගේ කෑම එක්කහුව කරගන්නවා. දාන දානේම ටික එකතු කරගන්න තියෙන තමයි මල්ල. ඒකට කෑම දාන දාන්න මොකද වෙන්නේ? ඇදෙන බවක් ඒකේ තියෙනවා. හරිද? ආමාස කීයක් තියෙනවද? දෙකක්. එකයි ඇති යන්න. දෙකක්වත් තිබ්බනම් වැඩේ තියෙන්නේ. කීවේ අරකට කණ්ඩේ. <laughs> ඈ? හය පාරක්වත් කණ්ඩේ. දැන් තුන් පාරක් කලත් පුරවන්න බෑනේ. කොතර පිළිවෙල මොකද වෙන්නේ? බහින ඔව් බහිනවා ඒක හරි කොච්චර දැම්මා බහිනවා ඒක කොච්චර දැම්මා බහිනවා තමයි මොකද ඒක හිල් වෙලා අන්ට ඉන්නේ ඒක ඇලදේ හිල් ටික වැහුවනම් හරි එහෙනම් හිල් වෙලා ඉඳ යනවා ඒක කොච්චර දැම්මත් හරියට හරි ඒතර ඒකේ මොනවාද තියෙන්නේ ආහාර එතන දැන් ආහාර කියන්නේ ශරීරේ කොටසක් නෙවෙයි ඒ වුණාට මේ ශරීරය ගැන අපි අඳුරගෙන යනකොට ඒවා තියෙනවා ඔක එහෙනම් ඒකත් පරීක්ෂණයට භාජනය කරනවා හරි නැත්නම් ඒක ඇඟේ කැලලක ඒක පිටින් දාපගන්න හරි ඉතින් ඒවා තියෙන හින්දා පරීක්ෂා කරනවා. ඒතර ඒවා කොයි වගේද? කෙල පිට හොටු ඔක්කොම කලවම් වෙලා ඒකට වතුර වීලා ඇඹරිලා පොඩි වෙලා වමනේ ගොඩක් කෙල තමයි ඒ කියන්නේ වමනේ නේද කොයි පාටද ඈ මොන පාට නේ කහ පාට වෙන්න පුළුවන් නැත්නම් සුදු පාට වගේ තමන්ගේ කාපු ආහාරයේ විදියට ගඳ වමනේ ගඳ හ්ම් එතකොට වටිනවද ඒවා වෙන්නේ කාපුවා දැන් තමන් කාපුව නෙවෙයිද වටින්නේ තමයි. ආයාවත් එහෙම ගන්නවද? බැරි වෙලාවට මම උදේ රහට කාලා කාලා හරි ගමන්නේ ඒ වෙලේම Tamanට උගුරට ඇවිල්ලා කරට આવොත් එහෙම ආය කෑවිද? බෑ. බැරිද? අත රස කරලා අමාරුවෙන් ඔච්චර හදලා හදලා දෙන්නේ ඔගනේ. හැබැයි ආපහු කන්න පුළුවන්ද? බෑ. ඒක තමයි Tamanට වර්තමානයේම හැටි හිතා ගන්න. මේ පිළිකුලයි වෙනම පටිකුලාන පිළිකුලයි කියලා බුදුහාමර දකින්න කිව්වේ. මේ මොහොතේම දුර්ගන්ධයි. හරි? හ්ම්. හරි. ඒ දෙක එහෙම දන්නවා. ඊළඟට ඇල දිව සහ පිත්තාශය කියලා දෙකක්. ඇල දිව කොතන තියෙන බඩේ? දැන් ඔක්කොම කතා කරන්නේ බඩේව බඩේ කොතන තියෙන කියලා යන්නේ. ඇල දිව. පිටිපස්සේ ආමාශය තියෙන ටිකක් මේ වම් පැත්තට බර වෙනවා. ආමාශයට උඩින් අක්මාවත් එක්ක සම්බන්ධ වෙලා අතර තියෙනවා කුඩා කොටසක්. කොයි වගේද ඒක? හැඩය. පොඩි උරයක් වගේ මොන උරයක් වගේ කාර්යාලයකදී වගේ ආහාරය හරියටම කරේල ගෙඩිය වගේ මෙහෙම දිගට තියෙන ටිකක්. ඒක රවුමට දිගට තියෙන මෙහෙම එකක් තමයි උල්ලුල් වගේ තියෙනවා. පාට <clears throat> තමයි මේක කියන්නේ මේවා අඳුරගන්න හිතාගන්න. කහ පාටට හුරු වෙනවා. හරි. ඇලදිව කෙනෙක් ගත්තාම කහ පාටට ස්වභාවයක් ගන්න. මස් වලින් තිති නිසා ඒක සිනිගඳයි. ඔය කියන ආකාරයෙන් ඒකත් ඇදෙන භාගින් යුක්ත ස්වභාවය. ඒකෙන් කරන කාර්යය මොකද්ද? දැන් ඒ ක්‍රියාව දැනගන්න ඕනේ. ක්‍රියාව දන්නේ නැත්නම් වැඩේ වදිනවා. ආහාර දිරවන්න අවශ්‍ය මොනවද දෙන්නේ? එන්සයිම. එහෙම නැත්නම් ආම්ල කියලා කියනවා ආහාර දිය කරන්න අවශ්‍ය ස්වභාවයන් එකතු වෙනවා. ආම්ල ස්වභාවයන් ඇලදිව කියන එක. ඊළඟට පිත්තාශය කියනවා. පිත්තාශය. ඒකත් කොතනද තියෙන්නේ? පිත්තාද? ආමාශයට ළඟම තියෙනවා ආකාර ඒකත් ඔය ආමාශයට උඩින් අක්මාවත් අතර සම්බන්ධ වෙලා තියෙන පුංචි එකක්. ඒක හැඩය. පරිමලක් ඒක දිගට නැහැ. පොඩි මල කියන්නේ. පොඩි දෙයක්. ඔච්චර ලබනේ ඒක. ඒක සාමාන්‍ය එලබට කිරක මෙන්න මේ වගේ හැඩයක් තියෙන ඔන්නම රවුම් වෙලා තියෙන හැඩයක් පාටින්. කොළ පාට වල වෙන. ඔව් කොළ පාට වල සබායකට රතු පාට ලේත් එක තියෙන නිකන් පාට වල හරියට හොයන්න බෑ. කොළ පාට වල නිකන් පාඩක් වර්ණයක් ගන්නවා. ඒක කරන කාර්යය පිත්ත නිෂ්පාදනය කරනවා. හරිද? ඒක තමයි ওই වමන යනකොටම පිට කහපාට යන්නේ. තමට ආහාර දිරමට ඒවා කහපාට පොරේට හැරෙන්නේ මොකකින්ද? පිට ස්වභාවය නිසා. හරි. එහෙනම් ඒකත් දන්න. පිත්තාසය. ඊළඟට ඒවා ආහාර දිරවමින් යන්න පටන් ගන්නවා. කොහෙටද? කුඩා බඩ වැල කියලා එකක්. ඒ කොයි වගේද? බටයක්. හීනි දිග බටයක්. ආ. කොච්චර විතර මහතද? හීනි කිව්වට කොච්චර විතර ඉන්නේ? ප්‍රමාණය. කොයි ඇඟිල්ලද? ඇඟිලි කියද නැහැ. ඔය පොඩිය කියලා තරම් නහරක් තියෙනවා. ඒක ඇදෙනවා කොට හරියන්නේ සාමාන්‍ය ඇදෙනකොට නිකන් තිබ්බත් සාමාන්‍යයෙන් මහ පැණගිලක් තරම් විතර මාත වෙනවා. ඒකත් ඇදෙනවා තමයි කිව්වාගේ කෑම යනකොට ඇදෙනවා. පාටි සුදු පාට රස පාට වගේ. දිග අතිතය කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? එහෙනම් කියන්නේ කාගෙන් දාගත්තේ? ඔයාලා දැක්කා එහෙම හරියන්නේ දැන් තමන්ට එතකොට උපදිනකොට අඩි 36 කද තිබ්බද එහෙනම් ඉතින් බඩ විතරක් තියෙයි එහෙනම් කොහොමද දිග තියෙන්නේ ඈ තමන්ගේ උසට අනු වෙනස් වෙනවා මොකද ඒක ඈ තමන්ගේ උසට සාපේක්ෂවයි කියන්නේ උස 90 පස් ගුණයක් 6 ගුණයක් වෙනවා උස වගේ පස් ගුණයක් අගන උස අඩි 5ක් නම් අඩි 25ක් 30ක් අතර දිගක් ගන්න හරිද කුඩා බඩ මොකද්ද ඒකෙන් කරන කාර්යය? ආහාර ටික ඒකෙන් ගමන් කරනකොට ඒකේ තියෙන පෝෂණය ශරීරට අවශ්‍යතාවයට උරා ගන්නවා. හරිද? අවශ්‍ය ප්‍රමාණයට උරා ගන්න. ඒක තමයි අර උස වැඩි වෙනකොට ඒක දිග වැඩි වෙන්නේ. ඒක කොහොමද තියෙන්නේ? නෑ මෙහෙම. එහෙම එහෙම ගින්නේ නෑ වගේ. බඩේ එහෙම එහෙම කොහොම බඩවල තිබ්බත් එහෙම බඩේ අඹරලා හැලෙන්නේ. ඒක එහෙම නෑ. මෙහෙම මුලින්ම හරහාට ගිහලා ඒක උඩින් මෙහෙම නැවෙනවා. හරිද? ආයෙත් ඒවට නැමිනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා, ඔහොම ඔහොම ගිහිල්ලා ආයෙ මෙහෙම මෙහෙම පහළට එනවා. හරිද? හ්ම්. හරි. එතකොට ඒකත් දන්නවා. ඊළඟට කුඩා බඩ වල කෙලවරේ මොනවද තියෙන්නේ? මහා බඩ වල. ඒකත් කොයි වගේ එකක්ද? ඒකත් බඩයක්. අර කුඩා බඩ වලට වඩා ලොකුද පොඩිද? ලොකුයි. කොච්චරද ලොකුද? මාපර ඇඟිලි දෙකක් විතර වගේ කියනවා. නැත්තම් මේ තමන්ගේ අතේ මැද ඇඟිලි තුන මෙන්න මෙහෙම. මේ විදිහට එකතු කරාන් පස්සේ ඒ වගේ ප්‍රමාණයක් මාතයි කියනවා. දෙක. කුඩා බඩවලට වඩා වැඩිද අඩුද? අඩුයි. හරි. කොච්චර ප්‍රමාණයක් එනවා? උස භාගයේ දෙගුණයකට අඩුයි. හරිද? සෝගේ දෙකට වඩා අඩු වෙනවා මහ බඩල. ඒක කොහොමද පවතින්නේ ඔය බඩේ? හ්ම්. අර කුඩා බඩවල ටික වටේට ගමන් කරනවා. කුඩා බඩවල වටේට මම යනවා මහා බඩට. ඒකෙන් කරන ක්‍රියාව කාර්ය. වතුර උරා ගන්න. ශරීරයට අවශ්‍ය දියර ස්වභාවය උරා ගන්නේ. ඒ තමයි වතුර බිව්වම අංගයට අවශ්‍ය වතුර ටික උරා ගන්න මහා බඩ වලට. හරි. එතකොට ඒකත් කෙලවරින් මොකද්ද තියෙන්නේ? ගුදය කියලා කියන. ගුදය නැත්නම් ගුද මල්ල කියලා කියන. ඒකත් හැබැයි ඔය ආමා මේ මහා බඩ වලේම කෙලවරි කොටසක්ම තමයි. මට ඒක හැඩයෙන් ටිකක් වෙනස් වෙනවා. කොයි වගේ හැඩයක්ද ගන්නෙ? මල්ල. ඈ? මල්ල තමයි. දැන් අපි ආමා ආමාශය කියන ලබු ගෙඩිය වගේ නැතර තාරා වගේ කියලා. හරි. ඈ? බෝලයක්. බෝලයක් වගේ වනේ ටිකක් කුණීලයක් නැත්තම් කෙහෙල් මලක් වගේ. කෙහෙල් මුව දැකලා දෙනවා. ඒක බෝලයක් නේ රවුම් වගේ තමයි ටිකක් රවුම් වගේ තිබ්බට මෙහෙම ටිකක් උඩින් ලහත් ඇරිලා තියෙන්නේ මැදින් මහත් වෙලා ආයක් කෙලවරින් කියනවා. හරිද? මොකද එයින් කරන්නේ වැඩි? මොකද තියන්නේ එක? අසුචි එක්කව කරගන්න. ඒකත් එතකොට මොකද වෙන්නේ? අසුචික තියෙන එක තියෙන්නේ? ඇදෙන බවක් ඊට. හරිද? හ්ම්. හොඳයි. ඒතර ඒකත් හරි. ඊළඟට ඒකේ මොනවද තියෙන්නේ? අසුචි. ඒවා කොයි වගේද? කා පාට එනවා, දුබුරු පාට. ඔය කියන ආකාරයෙන් කැම ගත්ත විදිහට වර්ණී තියෙනවා. ගඳ? සූචි ගඳ. හැඩය? හැඩය කාලේ. එක එක හැඩ දෙන්න බෑ. ආ හරියට තිබ්බනම් තමන්ගේ ආහාර දීන්නේ හරියට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආහාර ටිකයි වතුර ටිකයි අරන් තිබ්බනම් ඔය කියන ආකාරයෙන් දිගට දෙන්නේ නැහැ. මහා බඩ වලින් ඔය කියන ආකාරයෙන් දියර උරා ගන්න උරා ගන්න ඒ ටික එතනින් ගන්න වෙනවා. ගුලි විදියටයි තියෙන්නේ. දන්නවද? පිටේනකොට එකට ගියාට ජුලියක් විදියට අසුචි දිගේ තියෙනවා. හරිද? ඔන්න කපල බලන එක තියෙන කාගේ. තමන්ගේ කපා ගන්න විදියක් නැහැ නේ. නේද? බැලුවාද ඒවා තියෙනවද කියලා? නැද්ද ඒවා? ඈ? නෑ? මං අහන්නේ අසුචි කියනවා නැද්ද කියලා තමන් ගා. නෑ කිවි. නිදි මතේ හිටියේ. ඈ? හ්ම්. ඒ වටිනවද ඒවා? වටිනේ? ඇයි? හොඳයි. ආගේද ඒවා? ඉතින් තමන් ගැන වටින්නේ නැහැ තමන්ගේ ඒවා. නේ? වටිනව නැද්ද පාන්දා? වටින්නේ නැහැ? හ්ම්. වටින හැටි තමයි තියෙන්නේ තේරෙයි වටින හැටි. අරන් එහෙම තියාගන්න පුළුවන් දේ ආයෙ ගියොත් එහෙම. නෑ. හ්ම්. එහෙනම් එහෙම ස්වභාවයක් ඒක දන්නවනේ වගේ හැටි. ඊළඟට තියෙනවා තව කොටස් දෙකක් අපි කිව්වා මොනවාද? ආත්මාව සහ වකුගඩුව. අක්මාව කොතනද තියෙන්නේ? වැඩේ තියෙන්නේ ඔව් කොතන? දකුණු අත පැත්තට. පිටිපස්සට ගියේ දක්මාතේ පිටිපස්සට අක්මා ගියොත් එහෙම තියෙයි. අක්මා තියෙන්නේ බඩේ ආමාශයට උඩින් දකුණු අත පැත්තට වෙන්න තියෙනවා. හැඩය ත්‍රිකෝණාකාරයක් ඔව් එහෙම ත්‍රිකෝණයක් වගේ වෙනවා. පාට රතු පාටක රතු පාටයක් වැඩි රතු පාට ගින් ගන්න වෙලා තද දම් පාටක් රෝස පාටට හුළු දම් පාටක් වගේ වෙනවා. ගඳ සිනි ගඳයි. ඒකෙන් කරන ක්‍රියාව එහෙම නැත්නම් කාර්ය පෝෂණය රැස් කරලා තියාගන්න. Tamanට ආහාර නැති විටකදී කය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ශක්තිය දෙන්නේ. එනේගේ Tamanට හැම වෙලෙම කැම තියෙන්නේ කැම නැති අවස්ථාවේදී මොකද කරන්නේ? කය ක්‍රියා කරන්න අවශ්‍ය බලය දෙනවා. හරිද? තව ගොඩක් දේවල් කරනවා. ලේ පිළි හේවය තියෙන විස උරා ගන්නවා. ආහාරය තියෙන අර මේව වැඩ ගොඩයි. හරි? ඔක්කොම ඕනේ අපිට එකක් හරි දැනගන්න ඕනේ. හරි. ඊළඟට දෙනවා වකුගඩු කියලා. කීයක් තියෙනවද කඩු? දෙකයි. ඒක කොහෙද තියෙන්නේ? ගඩේ දෙපැත්තේ හැබැයි ඉස්සරහ පැත්තෙන් තියෙන්නේ. මේක පිටිපස්සෙන් තියෙන්නේ. බඩේ පිටිපස්සෙන් තියෙනවා. හරි. හැඩේ? වංජටේ වගේ වෙන වකුඩු වෙලා තියෙන්නේ. ප්‍රමාණය? වංජටේ ගන්න. ඈ? වංජටේ ගන්න. විරේරි ලොබි ගන්න කොච්චර ලොකුද? අම්බ්‍රෙලා ගෙඩියක් වගේ. හා. සාමාන්‍යයෙන් කියනවා තමන්ගේ අත මෙට මෙල්ලුවා මේකෙන් ඔව් භාගයක විතර ප්‍රමාණයක්. හෘද වස්තු මේ ප්‍රමාණයක් තියෙන එකෙන් හෘද වස්තුන් භාගයක විතර ප්‍රමාණයක් වක් ගන්නවා. පාට ගතරතු පාට වල ස්වභාවය ගන්නවා මස් වලින් හදිච්ච. කරන ක්‍රියාව ඒකේ කාර්යය මූත්‍රා කියන්නේ එකෙන් පේන જાතිය තමයි මූත්‍රා පේනව නෙවෙයි ඒකේ කාර්යය හැබැයි ලේ පිරිසිදු කරනවා. ලේ පිරිසිදු කරලා ඒකෙන් අපිරිසිදු කියන දියර ටික ලේ වලට අවශ්‍ය පිරිසිදු දියර ස්වභාවය එකතු කරගෙන අපිරිසිදු දියරයකින් බැහැර කරනවා. හරිද? ඒතර ලේ පිරිසිදු කිරීමේ කාර්යයක් තමයි ඔබ්බඩ් වලින් කරන්නේ. හ්ම්. ඒතර ඔන්න පැහැදිලිද? හ්ම්. ඒතර ඔබ බඩේ තියෙන ටික කියන බලන්න මතකෙන් දැන් බඩේ තියෙන ටික. ආමාශය. හ්ම්. ආර කුඩා වලට යන්න කලින් දෙකක් කිව්වා. ඇලදිව එහෙම නැත්නම් අග්න්‍යාසය කියලත් ඒකට නමක් වෙනවා. පිත්තාසය ගොඩාගඩ වල මාබඩ වල ගුදය අසුචි ආත්මාව වකුගඩ. හරිද? දැන් කීයක් කිව්වද? 10ද කිව්වේ? ඔක්කොම කීයක් කිව්වද? 22ක්. 22ක් කිව්වා. තව කීයක් තියෙනවද? 10ක්. තාම නම් 10ක් තියෙන්නේ. දියර ස්වභාවයක්. දියර වශයෙන් තියෙනවා. දියර වගේ තියෙන ඒවා 10ක්ම ශරීරයේ තියෙනවා. ඒක තමයි අර ලොකුවට කොටසක් වගේ නෑ නේවා. ඒ තමයි ඒක ටිකක් අමතක නෑ. අමතක වුණාට බෑ 10ක් තියෙනවා. කොහෙද තියෙන්නේ? ඒවත් අපි බලමු පිළිවෙලට. කයේ පිළිවෙලටනේ අපි ආවේ පිටින් බැලුවා. ඇතුළට ගියා කොටස් හතරක් ඊළඟට ඔළුවෙන් පටන් ගත්ත ඇතුලේ, පපුව ඇතුලේ, බඩ ඇතුලේ. ඒ වගේ ඔළුවේ ඉඳන් පහළට එනවා. දැන් ඔය දියර ස්වභාවයන් ටික. මුලින් පටන් ගන්නවා ඇස්වල. මොනවද තියෙන්නේ? දෙකක් තියෙනවා. කබ, කඳුළු. කබ කොයි පාටද? ආබාධ ස්වභාවයක් ගන්නවා. කඳුළු සුදු පාට වර්ණය ගන්නවා ඈ වර්ණයක් නැහැ නෙවෙයි වර්ණයක් තියෙනවා. හ්ම්. ගඳ සිරි ගඳයි. ආ. ඊළඟට හොටු ඇහෙන් ඉඳලා පහළ වෙනවා. නහය නම් වෙන ඊළඟට නහයම තියෙන්නේ හොටු දෙනවා. කොයි පාටද? කහ පාට දෙනවා. සුදු පාට සමහර වෙලාවට කොළ පාට වගේ වර්ණයක් තියෙනවා නේ. හ්ම්. ගඳ ඈ ඔට සුවඳයිද? ඈ නිගඳයි. ඊළඟට කටට එනවා. කටේ කෙල සෙම. ඒකෙත් දෙකක් ඉඳලා ගන්න. මොකද සෙම කියන්නේ කටේ නෙවෙයි හැදෙන්නේ උගුරේ තියෙනවනේ. ඒ වගේ කෙලයි සෙමයි. කෙල කොයි පාටද? සුදු පාට. ගඳ? සිනිගඳයි. සෙම? කාපාටරු නිකන් සිනිගඳින් යුත් එකක්. ඊළඟට හැමට එනකොට හැමේ දැන් ඔළුවේ තියෙනවා තමයි දහඩිය සහ තෙල් කියලා. හරිද? හැමෙන් ගත්තාම හැමේ තියෙන මොනවාද? දාඩියයි තෙලුයි. දහඩිය කොයි පාටද? සුදු පාට නේ සමහර වෙලාවට ඒක කහ පාට වගේ දැන් තමයි දාඩිය කියලා පැලලන් කියලා කියන්නේ කහ පාට දෙන්න පුළුවන්. ගඳ? දාඩිය ගඳ. ඊළඟට තෙල් එහෙම නැත්නම් මේ දය ඒවා කොහෙද තියෙන්නේ? අමට යටින් තියෙනවා. පාට කහ පාටේ ස්වභාවයක් ගන්නවා. ගඳ? ඔව් ඒක සෙනි ගඳ වගේ මාස්සාවේ පොල්ටු ගඳ වගේ තියෙන්න පුළුවන් ලේත් එක තියෙන. මහමත් එකනේ තියෙන්නේ. ඊළඟට ලේ කියනවා. ලේ කොහෙද තියෙන්නේ? අඟ පුරා කොහෙද? නහරවල. කොයි පාටද? අතු පාටයි. ගඳ? සෙනි ගඳයි. ඊළඟට සැරව කියනවා. කොහෙද තියෙන්නේ? සැරව කියලා. තුවාලවල? දැන් තියෙනවද තුවාලයක්? දැන් තියෙනවද තුවාලයක් එහෙම? තව දැන් තරව නැද්ද? එහෙනම් ඔය තරව කියන්නේ අපිරිසිදු රුධිරයට කියලා මතක තියාගන්න. ඒතර නහර ಜಾති දෙකක් විදිහට අපි හඳුන්වනවා. දමනී ශිරා කියලා. ඒතර දමනී වල තියෙනවට ලේ කියලා පාවිච්චි කරනවා. ශිරා වල තියෙනවා සරව. එතකොට ඒවා කොයි පාටද? කපාටයි? දැන් ඔය ශිරාව කපලා ගත්තාම කපාට එනවද? කපලවත් දානවා දැන් කෑලා. ඈ කාපාට වෙන්නේ අර තුවාල ඇදිලා දූවිලි විස බීජ අර මේවා ගියාට පස්සේ ඔක. එහෙනම් ඔය නහරවල තියෙන කොට එක තද රතු පාට අර ඇතර වෙනසක් දෙනවා ඔකේ. දමණි වල තියෙනවා ටිකක් රතු පාට වැඩි අරක තියෙන එක කළු පාට ස්වභාවයක් ගන්නවා තද රතු පාටක් වගේ ගන්නෙ. දමණි වල ශිරාවල තියෙනවා. ඒතර ඒක ඒ ලේ වගේමයි. ලොකු වෙනසක් නෑ තවත් වෙනසක් තියෙනවා. ගදෙන් සිනිගන්ධමයි. ඊළඟට අවසානයේ කියනවා මුද්‍රා කියලා එකක් දීරයක්. කොහෙද තියෙන්නේ? වගඩුවේ නෑ. වගඩුවෙන් පෙරලා එක තියෙනවා බඩේ. යටිපත්තේ තියෙනවා ආමාශයට යටින් මුත්‍රාශය මල්ලක්. ඒක පිළලා තියෙනවා තමයි මුත්‍රා කියන්නේ. කොයි පාටද? කහ පාට ස්වභාවයෙන් සුදු පාට වගේ වර්ණ ගන්න. ගඳ? මුත්‍රා ගඳ. හරිද? හොඳට ඕම් විදියට 10ක්. කියන්න බලන්න. දියර වර්ග 10 දැන් පිළිවෙලින් කබ අඳුළු කොටු කෙල සෙම දාඩිය තෙල් ලේ සර මුද්‍රා හරිද දැන් ඔය කවෙ තියෙනවද කිව්වේ තමන්ගේ ශරීරයේ තියෙන ඒවා දීර් වශයෙන් හරි දැන් ඔය කතා කරා අපි කොටස් කීයක්ද දෙකක්. ඒතර ඒවා වෙන කොහෙවත් හම්බ වෙනවද? නෑ කොහෙද හම්බෙන්නේ? තමන්ගේ ශරීරයේ නැත්තම් අනිත් අයගේ ශරීරයේදී ඉතින් ඕනනම් හොයලා බැලුවක්. හරිද? තමන්ගේ ශරීරයේත් තියෙනවා අනුන්ගේ ශරීරයේත් තියෙනවා මොනවද තියෙන්නේ? කොහොමම කෑලි 32ක්. හරිද? හ්ම්. එකක් මිසින්නේ. එකක් මිසින්නේ මොනවද? කණේ මැලිය. කණේ මොනවද? ඒවා ඉතින් වැඩියෙන් තව හැදෙනවා. එකක් නෙවෙයි තව ගොඩක් ಜಾති හැදෙනවා ගැතේ. තව ගැතේ ගලුත් හැදෙනවා අකුගඩු වල එහෙම. මූත්‍රාසෙත් ගල් එහෙම හැදෙනවා. ගල් එක තියෙන තව තියෙන උණ්ඩුක පුච්චිය කියලා එකක්. තව මේ පහති තියෙනවා මේ පෙනහළු වැඩ කරන්න අවශ්‍ය ප්‍රාචීර කෙලේව. ඕම ගණන් හදන්න ගියොත් එimhe 45ක් වෙන 65ක් විතර හදන්න පුළුවන්. එහෙනම් Taman දැනගත්තට ප්‍රශ්නකුත් නැහැ. ඒකේ වරදක් නැහැ. දැනගන්න අර කිව්ව සාධක ටිකත් එක්ක. පාට ගඳ තියෙන තැන ඒ ස්වභාවය අරද පිළිකුල් බව අජීවි ස්වභාවයෙන් යුක්තව අවබෝධ කරගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මුලා තමයි හරියට තේරෙන්නේ. කරන්න කිව්ව දේ කරා නම් එක කැලලකුත් ඇති. මේක හම්බෙන්නේ දැන් මූලිකව අපේ ඇඟේ තියෙන කොටස් සාර හැදෙන ඒවා නෙමෙයි අත්වශයෙන්ම තියෙන කොටස් නේද බලන්නේ නෑ එහෙම නෑ හැදෙන ඒවා දැන් කොටු කෙල සෙම දාඩියව හැදෙනවා තියෙනව නෙමෙයි දැන් දාඩිය තියෙනව නෙමෙයි අපිට දැන් වැඩ කරන්න ගණන් ගත්තොත් එහෙම තමයි දාඩිය හැදෙන්නේ එතකොට ඒ වගේ එහෙම අපිට කියන්න බෑ දැන් කබ එහෙම ඔව් දැන් එහෙම ගත්තත් දැන් කයේ තියෙනවනේ ප්‍රාචීරය එහෙම තියෙනවා වෙනවල් වැඩ කරන්න අවශ්‍ය පාත්‍යෙම තියෙනවා. ඒක විතරක් නම් කරලා තින්නේ මාර්ගය. ඒකෙන් තමයි මේමයි වැදගත්කම කියන්නේ අපිට ඝනව ගොඩක් කොටස් ටිකක් විදිහට ඒක අඳුරන්න පුළුවන්. ඉතින් ඇත්තට ශරීරේ කොටස් නෙවෙයි දැන් ආහාර අසුචි කියන ඒවා. නමුත් දැන් මේ ශරීරය කියන එකක් ගැන තමන් විශේෂ වශයෙන් මේ ඇඟ කියන්නේ එක ගැන පරීක්ෂණයක් කළොත් හම්බ වෙනවා ওই වගේ ඒවා ටිකක්. හරිද? එහෙනම් තමන් අර බුදුහාමුදුරුවෝ දක්වපු මූලික ක්‍රමවේදය පාවිච්චි කරගෙන ඒක පරීක්ෂා කරලා ප්‍රශ්නයක් නැහැ. ඒක දැනගත්ත කියලා වැරදි නැහැ. මම කියන්නේ ඒක. ඒකට තව කෑලි මෙහෙම මෙහෙම තියෙනවා කියලා දැන ගැනීම තමන්ගේ අවබෝධයට හානියක් නැහැ. හැබැයි අරකට එක දැනගන්න ඕනේ. පාට දැනගන්න ඕනේ. හරියටම තමන් ත්‍රියන තැන දැනගන්න ඕනේ. ඒකේ ක්‍රියාව දැනගන්න ඕනේ. ඒ විදිහ තමන්ගේ අවබෝධයක් ලැබුවොත් ප්‍රශ්නයක් නැති වෙන්නේ. තේරෙනවද? හ්ම්. දැන් අපිට ඕකෙන් ලැබෙන අවබෝධය මොකක්ද කියන එක තමයි අහන්නේ. දැන් තමයි මේ තාක්කල් ওই විදිහට එතකොට පරීක්ෂා කරලා බැලුවද ඔය ශරීරය කියන එක ඔහොම එකක් කියලා. ඈ ඔයාලා බැලුවද? බැලුවා? කාද බැලුවේ? බොහෝ කාල කියන්නේ? ඒ කියන්නේ අවුරුදු 45ක් 50ක් වෙනවා. ඈ ඔයාලා බැලුවා? ඒක පොත්වල දිනේ. ආ පොතේ දෙන එක නෙමෙයි තමන් ගාතිනවා කියලා බැලුවද කියලා අහන්නේ. ඈ පොතේ තිබිලා හරි කමක් නැහැ. තමන් ගාව දීලා හරි කමක් තමන් වහම පරීක්ෂා කරලා බැලුවා නම්. හා මට කියන්නේ පරීක්ෂා කරලා බැලුවා නම් දැන් තමන් ඔය කෑලි 32න් කොයි කෑල්ලටද ආස කරන්නේ? කොයි කෑල්ලට ආස කරන්නේ? ආයේ පස්කලව නෙවෙයි දැන් පස්කලට වෙන්න කලින් වගේ හරි. පස්කල වෙන්නේ නැච්චර පස්සේනේ. එන්න වර්තමාන තත්ත්වය ගැන බුදුහාමර ඉතල බලන්න කිව්වා. වර්තමානයේ ඕක පස්කොඩ කියලා තමයි දැක්කේ නෑනේ. පස්කොඩ කියලා දැක්කම අරන් අයියේ. නේද? දැන් ඔය කෑලි 32ක් මිස වෙනවනාවත් ඔය ශරීරයේ 32ක් නේ 32කට වඩා වුණනම් අඳුර ගන්න පුළුවන්. ඔහම කොටස් ටිකක් මිස. හරිද? ශරීරයේ කියන්නේ වෙන මොනවත් තියෙනවා. හ්ම්. ඈ? ශරීර වටනවා දොළ හතරයි. දොළ හතරයිලු. ඊට වඩා වටනවා. ඕන්න එහෙම වටනවා අඳ දෙතයි. මොකද එක දතක් ගැලවුණොත් එම දත ඉන්සියුරස් කරාගේ දොළ හතරට වටනවා. තත් ඇට් එකට මෙතන ගානක් හම්බ වෙනවා කොහොමද? ඉන්දියාව ගත්තම ඊට වඩා හම්බ වෙන වක්ගඩුවක් දෙතැයි ඔය කෙන ආකාර රුපියල් 15000ක විතර. ලංකාව දෙපෙනවා දැන් ඕන. කියලා කෑල් ටික දීලා එන එක ඇතේනේ. හරි? ඒක තමන්ගේ දේට ගන්න වටින්නේ නැහැ. එහෙම දුන්නත් ඉතින් ඒත් වටිනාකමක් දෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒකත් සුදුසු තත්ත්වයේ තිබ්බොත් තමයි ගන්නේ. නැත්නම් ඒක ගන්නෙත් නැහැ. මොකද දැන් තියෙද්දිත් ඔක මොකද වෙන්නේ? කුණු වෙවි තමයි තියෙන්නේ. දැන් ගඳ ගහන්න නැති සුවඳ ගහනවා අර Tamanට ලස්සනයි කියලා අරන් තියාගන්න පුළුවන් කෑල්ලක ඔබද? හොඳ කෑල්ලක් නැද? ඈ? නෑ? හ්ම්. එතකොට දැන් එහෙනම් කියන්න ඔය කෑලි 32න් මම කිව්වේ කොයි කෑල්ලද? ඈ? විතරේකට? අයියන්තේවා? අයිත මගේ නේද? හැබැයි කියන්නේ නම් අර මගේ පපුව රිදෙනවා, මගේ බඩ රිදෙනවා. ඒක කාගේ දන්නේ? ඒ කැලේ ගෙදර. ඈ? ඒක කාගේ කැලේ? ඈ? කාගේද නේ? අපේ කියන්නේ කාගේ? ඒ පාර අපේ. මම කියන්න කෑල්ල කෝකද කියලා මම දැන් අහන්නේ. දැන් තමන් මේ විදිහට අවබෝධයක් ලැබුවා නම් මේ කය කියන්නේ මෙහෙම එකක් කියලා සැබෑ වශයෙන් තමන් සමාධියත් එක්ක දැන් වෙලා තියෙන තමයි මේ කරුණ කියාදී මුණුති විදුන්නා විතරයිනේ. සමාධියත් එක කය කියන්නේ මෙහෙම එකක් කියලා අඳුරගෙන අඳුරගෙන තමන් නුවණින් පරීක්ෂා කරා නම් දැන් කොයි කෑල්ල තමන් මේකේ එක එකක් පාසා වෙන් කළා තමන් හිතනද කෙස් ටික අයින් කරනවා ඔන්න ලොම් ටිකක් අයින් කරනවා මෙහෙම ලොම් තිබ්බා ඔන්න දත් ටිකක් අයින් කරා මත් ටිකක් අයින් කරා ඕම කරගෙන ගියාම දැන් කොයි කෑල්ලද මගේ කෑල්ල අපි ඊයේ ඩිස්කස් කරේ ඈ ඊයේ කතා කරේ ඊයේ කතා කරේ මොනවාද කල්පනාව අරමුණ කොහොමද මම කියන්නේ කල්පනා මොන කල්පනා? දැන් කල්පනා කරේ කොයි කෑල්ලද? දැන් ඔය කෑල්ල දැකලානේ කල්පනා කරේ මගේ එක කියලා. දැන් කොයිද මගේ කෑල්ල ඔක? හිතේ හිතේ කොහොමද හදාගත්තේ? දැන් හිතේ දැන් ඕක දැකලානේ හදාගත්තේ. හිතේ තමන් ඇති කරගත්තේ කොහොමද කියන එක තමයි මාත්මය අහන්නේ. බුදුහාරත් ඔක තමයි අහන්නේ. හ්ම් කෙස් ටික මමද? නෑ. ඒතර දත් ටික? මස් ටික? හොටු, කෙල එකක්වත් මමද? එහෙනම් මම කියන්නේ එතකොට. වැරද්දක්. ආංග තමයි තේරෙන්න ඕනේ. එහෙනම් මම කියන්නේ වැරදි දෘෂ්ටියක්. හරිද? එහෙනම් දැන් මගේ කියලා වෙන කාගේ හරි වටියක් කරලා හිතා ගන්න පුළුවන්ද ඔබේ? ඒකත් බෑ. හ්ම්. එතකොට එහෙනම් දැන් ඔය කෑලි 32ක් එකතු වෙච්චාම ඕකට જાතියක් දාගත්තා. හ්ම්. දැන් ඔයා ඒ කොයි જાතියද? ඔය සිංහලද දැන් ඇමරිකන් වෙලාද නැත්නම් නැත්නම් මෙක්සිකන් වෙලාද ජපන් වෙලාද? කොයි જાතියද? ඈ මොන જાතියක් නැහැ? සිංහල? ආ දැන් කොයි කාලේද සිංහල? එහෙනම් සිංහල කියන්නේ? සිංහලේ. සිංහලේ තියනවා ලේ. සිංහලේ ලේ පාර. සිංහලේ විතරද දෙන්නේ? ඈ? ඒ කොයි කාලේද? ඈ? ජේරජිරන්. ජේරජිරන් කාලේ. ජේරජිරන් නැතිව ඔය જાතිය තමයි හොටු කෙල කප කඳුළු මුත්‍රා ආතුටි ටික විතරයි. හ්ම්. දැන් එහෙනම් ಜಾතිය කියලා තමන් ඇති කරගත්ත මතය මැනීම දෘෂ්ටිය හරිද දැන් මට කියන්න එහෙනම් ಜಾතිය බේරගන්න කොයි කැලේද බේරගන්න ඕනේ ಜಾති බේරගන්න කොයි කැලේ බේරගන්න ඈ කැලේත් එක ඔය කැලේත් එක බේරගන්න හරියද බේරන්න පුළුවන් ඔය කැලේත් එක හැම වෙලේම හොටු කේල කබ කඳුළු අතුවිලි යනවා ඔකේ ඉතින් යනකොට යනකොට කෑලි යනවා. ඉතින් යාතේ යයි එතකොට. හරිද? යාතිය තියනවද උඩ? ඈ? තියනවා જાතියක් එහෙම. නෑ? ඊළාට අපි කොහෙද තියෙන්නේ? කුලය. ඈ? අර කියනවනේ දැන් බුදුහාර කාලේ ඉඳන් තිබා අදත් තියෙනවා දැන් ඉන්දියාව පැත්තේ ඔය කියන ආකාරයෙන් බංගලදේශේ අර මේ ගියොත් එහෙම ලංකාවෙත් දැන් ඔවා තියෙනවා මෙහෙ නම් ඉතින් ඔක ටිකක් අඩුයි හරිද කුලය උසස් කුලය අර පහත් කුලය කියලා බුදුහාර කාලේ තිබුණා බ්‍රාහ්මණ කුලයේ, ශාස්ත්‍රීය කුලයේ, වෛශ්‍ය කුලයේ, ශුද්ධ කුලයේ කියලා අදත් ඔය තියෙන්නේ බෙරව කුලයේ, හකුරු කුලයේ, ගොවි කුලයේ තියෙන නේද? කොයි කුලේද? ඈ මොන කුලයකටද ආйти? එක කුලයකටද ආйти නෑ? එහෙනම් ඒ දාස් ලෙහෙව්වේ? මම හෙව්වේ නෑ. ඒකට කියනවා අර කුලයේ අය හොඳයි, මේ කුලයේ අය හොඳ නෑ. ඒ කුලයේත් එක්ක ඉන්න බෑ නේ. හරිද? ඈ මොනවාද? එහෙම තිබුණා? තිබුණා දැන් නෑ. තිබුණා දැන් නෑ. හ්ම්. ඒ ඉඳා එහෙම කුලයක් කියලා එකක් ඕක ඇත්තේ නෑ. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ ඔක්කොටම සමානාත්මයි කියලා. හ්ම්. ඊළඟට දැන් Tamanට පරම තත්ත්වයෙන් පරමාර්ථ වශයෙන් අඳුරන්න හිතන්න කියනවා. ස්ත්‍රී පුරුෂ කියන්නේ වෙන් කරන්නේ කොයි කැලේ? දැන් ওই කෑල්ල ටික වෙන් කළා ඇට මස් ලේනහර වෙන් කළා ගත්තාට පස්සේ ස්ත්‍රී කියන කෑල්ල කොයි කෑල්ලද? කෙස්ද? ලොම්ද? දද්ද? මා? එහෙනම් පුරුද කියන්නේ කොයි කෑල්ල? තියනද එනවා? ඇට මස් ලේනහර තියෙන ස්වභාවයන් වෙනස් වුණාට ඒ කියන ආකාරයෙන් හැඩය ආකාරය වෙනස් වුණා කියලා ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරන්න ක්‍රමයක් නෑ. ඔය ලිංග දෙකම තියෙන අයත් ඉන්නවා, එක ලිංගයක් නැති අයත් ඉන්නවා. ඔයගෙන ආකාරයෙන් ඕවා මාරු වෙලා පහරින්න අපි හිතන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ වෙලා තියෙනවා, පුරුෂ ස්ත්‍රී තියෙනවා. අදාල් කාලෙත් ඒක වෙනව නැද්ද? බුදුහාර කාලෙත් ඔය වෙලා තියෙනවා. ඔය කියන්නේ අටමස් ලේන හර පිටන ආකාරය ආය වෙනස් වෙනවා. ටික කාලෙකින් ආය පුරුෂයා ස්ත්‍රී වෙනවා. ස්ත්‍රිය පුරුෂයා. ඒ කියන්නේ මොකද උනේ? දැන් ස්ත්‍රී පුරුෂ කියලා වෙන් කරන්න ඒවා දෙන්නේ. නෑ. ඒ කියන්නේ අටමස් ලේන හර තියෙන ආකාරය නේද? හැච්චට. හරිද? හ්ම්. දැන් එතකොට දැන් ඔය කියන ආකාරයෙන් මම කියලා කියන්න බෑ. ජාතිය නෑ, කුලය නෑ, ස්ත්‍රී කියලා කියන්න බෑ, පුරුෂ කියන්න බෑ. ඊළඟට දැන් ඕකේ කොයි කෑල්ලටද පණ තියෙන්නේ කෑල්ල. හ්ම්. කොයි කෑල්ලටද පණ තියනවද? ඈ කොයි කෑල්ල? මොන කෑල්ලට පණ තියෙන්නේ? හැමදාම තියෙනවා පණ? ඔය කිව්වේ හැමදාම තියෙනවා පණ. ඈ? සෛලවල? ඈ සෛල ටික නැති වෙද්දී දන්නේ ඇමරිකන් භාෂේ. ඈ? ඊ ඉතින් නෑනේ ඒක තමයි වෙලා තියෙන්නේ. හ්ම්. සෛලවල පණ තියෙනවා ඒ කෙස් ගහේ සෛල නැද්ද එතකොට? ඈ? එහෙමදී ඔයාලට පණ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා ක්‍රියාකාරීත්ව නිසා දැන් තමන්ට කියා දෙන්න තව හවස් වෙනකොට ඔගේ தත්ත්වය. එහෙම පණ දිනනවා නම් තනියෙන් හැදෙන්න ඒවට කතා කරන්න ක්‍රියා කරන්න ওই විදිහේ ස්වභාවික හැකියාවක් තියෙනවද ඒකට? එහෙම හැකියාවක් ඕකට නැහැ. පණ නැහැ ඕකට. අජීවි ඒ කියන්නේ කුණප. තේරෙනවද? නමුත් දැන් ඔය කිව්ව ලක්ෂණ වලට තමන් ආසා කරාද නැද්ද? ජාතිය කියලා එකට කුලය කියලා ස්ත්‍රිය කියලා පුරුෂය පුරුෂයාන් ස්ත්‍රියට ඔය දෙයට ආසා කරා ඊළඟට ඒක මම මගේ කියලා පණ දෙනවා කියලා ඔය කෑලි 32කට ආසා කළා. හරිද? ඒකලා ඔකට නන්දාගත්තා. හරිද? දැන් ඒ නම් කොහෙද තියෙන්නේ? නම් දාතන වල? දාතන නේද නම්? ඈ? නමක් නැද? ඈ? අමරදාතල හරියට කවුරු හරි දැම්මද ඔකට නම? ආ. දැන් දැම්මා. ඔන්න එතකොට දැම්මා. ආ සුමනා. දැන් සුමනා කියන්නේ කොයි කැලේද? සුමනා කියන්නේ කොයි කැලේද කියන්නේ? දත් ටිකද? මස් ටික සුමනාද? කෙස් ටික සුමනාද ඒක? බර්ත් සර්ටිෆිකේට් එක දුන්නේ කවුද කියලා මම අහන්නේ. දැන් බර්ත් සර්ටිෆිකේට් එක දැම්මේ කොයි කෑල්ලටද කියලා නමද වෙ දැම්මේ? රෙජිස්ටර්. රෙජිස්ටරින්. රෙජිස්ටර් කරන්නේ තමන් ගිහිලා දුන්නේ නැහැ රෙජිස්ටර් කරේ මේක මෙහෙම කියලා. කොයි කෑල්ලද මේ? එහෙම කෑල්ලද දෙන්නේ? ඈ? නෑ. ඉතින් එහෙනම් තව නම කියන්නේ කාට නම කියලා කතා කරන්නේ? කෙස් ටික අඳුරන්න කෙස් කියනවා මිස කෙස් ටිකට ඉතින් ಗುಣපාලකයවට හරියන්නේ නැහැ ඥානපාලකයවට හරියනවා කෙස් ටිකට කෙස් ටික කෙස් කියනවා මිලක් ඈ ගුණපාලක කෙස් කියවනේ ගුණපාලක කොහෙද කෙස් තියෙන්නේ එනේ එහෙනම් අනිත් අනිත් කෙනාගේ තියෙන ඥානපාලක කෙස් කියලා කෙස් જાති දෙකක් තියෙනවනේ එක જાතිනේ කෙස් තියෙන්නේ ඈ එහෙනම් දැන් ඔය දාගත්ත සම්මුතියේ කතා කරපු නම් ඔක්කොම ඇත්තද බොරු හ්ම් ඊළඟට බුදුහාරෝ තේරුම් කරගන්න කියනවා. ඒ කියන්නේ මේක තමයි මේ විදිහට හිතේ දා හිටියනම් මේ කය කියන එක දිගටම දිගටම තමගේ කයත් එමය අනුගේ කයත් එමය. අජ්ජත් බහිද්ධාවා කියලා ওই කාරණයක් කියන්නේ ධර්මයේ තුල තමන්ගේ කයත් මෙහෙමයි එන අනුගේ කයත් ඒ ආකාරයයි කියලා තමන් පරීක්ෂා කර කර හිටියා නම් තමන්ට දැන් අම්මා තාත්තා දරුවා ස්වාමියා කියන්නේ මොනවාද? ඒත් ওই වගේම කෑලි ගොඩක්ද නැද්ද? ওই වගේම කෑලි ගොඩක්. එතකොට දැන් අම්මා කියලා එකක් තියෙනවද ඔබ? දැන් අම්මා මැරුණා කියලා ඉතින් කෑලි ටික කුණු වෙලා ගියා. දැන් කෝ දැන් මොකද්ද මැරුණේ? තේරෙනවද? නෑ. එහෙනම් දැන් ඕම ඉදිරිය කෑලි දෙකේ අම්මා නෑ. කෙස් ටික අයින් කරලා ලොම් ටික දත් ටික. දැන් තමන් හිතන්න ඕනි කාරණේ ඕමක. දැන් තමන්ට මං කිව්වා කරන ක්‍රමයයි මේ කියා දෙන්න මං තනි තනියෙන් තමන්ගේ කය ගැන හිතනවා කෙස් ලොම් නිය මස් දම් නහර ඔය ටික අයින් කරාම ඕම්මගේ කියලා ගන්නෑ. මේක જાතියකුත් නෑ, ගොලේකුත් නෑ. ඒක බොරුවක්. දැන් බලනවා අම්මා. අම්මා කියන එකක් නෙමෙයි මොකද අම්මා නෙවෙයි Taman එතන තියෙන ඕ කෙස් ලොම්නිය දත් ඒක ඇලි 32කට අම්මා කියලා රැවටිලා ඉන්නේ. අම්මා කියන්නේ කැලේ 32ක් කියලා හිතලා හරියන්නේ නැහැ. ඒක වැරදි. තේරෙනවද? අම්මා ගැන කැලේ දාගෙන ඉතන අම්මා සංඥාවක් නැති වෙන්නේ නැහැ. ඒකට කවදාවත් තමයි. Taman අර ගන්න ඕනේ මේ කෙස් ලොම්නිය දත් ටිකක් කියලා ඕම ඒක වෙන් කරලා අඳුරලා මේ 32ට අම්මා කියලා මිත්‍යාවක් වැරද්දක් දෙනවා. කෙස් ටික අම්මා නෙවෙයි, දත් ටික අම්මා නෙවෙයි, මස් ටික අම්මා නෙවෙයි. ආ එහෙනම් මේ කැලරිස් දෙකෙන් අම්මා කිව්වට අම්මා කියන්න බෑ. තේරෙනවද? දැන් මෙතෙක් කරේ මොකද්ද? අම්මා කැලරිස් එකක් අම්මා කැලරිස් එකක් කියලා හිතුවා. එහෙමත් හිතුවේ නෑ කියලා මම දන්නවා. හරිද? අම්මා තාත්තා දරුවා ස්වාමියා කියලා හිතනවට තමන් ඒ හිතන හැම වෙලාවකම අඳුරන්න ඕනි කැලරිස් 32කට වැරදි දෘෂ්ටියක් ඇති කරගන්න. තේරෙනවද කියන එක? වැරදිලි? අම්මා කියන්නේ කෑලි 31ක් කියලා හිතන එක වැරදි. කෑලි 32කට අම්මා කියලා වැරදි සංඥාවක් ඇති කරගත්තා. මොකද දැන් කෙස් ටික අයින් කරාම ලොම් ටික අයින් කරාම කෙස් ටිකට අම්මා කියනවාද? දත් ටිකට අම්මා කියනවාද? ආ එහෙනම් දැන් අම්මා කියන්නේ කෝකද එතකොට? වැරදි දෘෂ්ටියක්. ඒක තේරෙන්න නම් නිතරම තමයි මොකද කරන්න ඕනේ? ඔය ආය මතක් වෙන මතක් වෙන මතක් වෙන හැම වෙලාවකම කෑලි ගොඩක් බව සිහි කරන්න ඕනේ. ඔකයි අවබෝධය. ආංග තමයි භාවනාව. දැන් ඒක කරවන්න මට බෑනේ. තමන්ට ඉතින් භාර්යාව මතක නැති දන්න ඕන. ඒකෙත් ලොම්නිය දත් මස්නාර මාස්නාර ටිකක් ඇදලා ඒවත් භාර්යාවන්නේ. හරිද? ඇයි එහෙම හිතන්න කියන්නේ? එහෙම හිතුවාම දැන් කොයි කෑල්ලටද ආසා කරන්න පුළුවන් ඇලෙන්නේ? හ්ම්. අදලා තියෙන කෙස් ටික ලොම්, නියපොතු, දම, මස්, නහර, ඇට, ඇට මිදුළු මොල්ලද, හෘදවත්ව, කබ කඳුළු හොටු කෙලදෙම දාඩිය ආදී කියලා ওই විදිහට කෑල්ටිත් එකක් බව හිතනකොට කොයි කෑල්ලටද Tamanට ආසා කරන්න පුළුවන්. එක කෑල්ලකටවත් බෑ. සුවඳ ගහන ලස්සන පිරිසිදු කෑල්ලක් වගේ දෙනවා. හ්ම්. එනවාද? කොච්චර ඉතින් හොදලා නාවලා ඈ ඔය කෙන ආකාරයෙන් බෙස් කාර් එකේ අරන් ගියද ඉතින් අරන් යන්න තියෙන්නේ මොනවාද? කොටු හැදෙන, කබ හැදෙන, අසුචි හැදෙන, මූත්‍රා බේරෙන එකක්ද නැද්ද? ඒ නෑ එහෙම එකක් ඔය ගිහිල්ලා ඒ වගේ බෙන්ස් කාර් එක තියන්න වටිනවද? ඈ එහෙම එකක් ගිහිල්ලා ඔය AC කාමරේ තියන්න වටිනවද? ඈ දැන් එහෙම ඒවා තියන්න ඔය වගේ ඒවා හදන්න ඕනේද? වණ? දැන් ඒ වගේ කොහෙද තියන්න ඕනේ? මොකක්ද හදන්නේ නැත්තේ බුදුහාමරගෙන ඉන්නේ. ඔන් අය කොහරි ගිහිල්ලා කැලේ දාන්න කිව්වා. අරන්නේ ගතව රුක්ක මුල ගතව කියලා ශූන්‍යාකාර කරගෙන කොහෙවත් මොකෙක්වත් නැති තැනක ගිහින් දාන්න ඕනේ. එහෙම නැත්නම් කැලේ ගිහින් දාන්න කියලා කිව්වේ. නේද? කැලේ ගිහින් දාන්න ඕනේ වටින්නේ නැති වැඩක් නැති ඒවා ඔය එක එක තැන්වල ගිහින් දාලා වැඩක් තියෙනවා. හ්ම්. නෑ. හ්ම්. එතකොට ඇයි එහෙම කළේ? වැරදි සංඥාවෙන් මම කියලා ස්වාමියෙක් භාර්යාවක් දරුවෙක් අම්මක් තාත්තා ඥාතීන් කියලා මේ කෑලි 32කට කෑලි ටිකට වැරදි ආකාරයෙන් ඇති කරගත්ත දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය වැරදි විදියටයි දැක්කේ. කවදාවත් ඇත්තේ. දැන් මේ කෑලි 32ක් කියන්නේ ඇත්තද බොරුද? ඈ මේ කෑලි 32ක් කියලා දැන් තමන් හිතුවා මේක ඇත්තද බොරුද? ඔතන කෑලි 32ක් තියෙනවා කියන එක බොරු? කෑලි 32ක් තියෙන එක තමයි. ඔය කෑලි 32ක් කියලා හිතන එක ඇත්තද බොරුද? එයා මේ දන්නේ ඇත්තක්. මේ පවතින ස්වභාවය පිළිබඳව සත්‍ය දකින්නේ. ඒක ඇත්තක්. ඒතකොට තමයි මේ දාකල් ඇත්ත හිතුවද ඇත්ත හිතුවේ නැද්ද? හිතුවේ නැහැ. තමන් දැන් මේ ටික දැනගෙන නිකන් හිටියට බෑ. දැන් තමන්ට මොකද්ද කරන්න ඕන? තමන් කවුරු කොතනදී දැක්කත් තමන් ඕන්න ඔය භාවනාව කරන්න ඕනේ. මොකද්ද භාවනාව? කායානුපස්සනාව. කොහොමද කරන්නේ? කවුරු දැක්කත් හිතන්නේ මොකද්ද? කෑලි දිද්දයක්. නිකන් කෑලි දිද්දයක් වඩා හරියන්නේ නැහැ. ඒකල තමයි හිතන්නත් ඕනේ. මේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, මක් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා. එහෙනම් මේකට ආසා කරන්න දෙයක් නැහැ. මේකෙත් එන හොටු කෙල කබ කඳුළු මූත්‍රා ආසූචි තියෙනවා. හරිද? හරිද? මේ කැලිත් කැලි කැලි කැලි වල කරන්න පුළුවන්. කැලි වල කරන්න කලින් දැන් තියෙන කැලි ගැන හිතාගෙන ඉන්නකෝ. මයික්‍රොස්කෝප් එකකට දැම්මොත් ඒ ආපහු තියෙන්නේ. ඒ මයික්‍රොස්කෝප් එක දාන්න කලින් කොහොම බලා ගන්නවද? මයික්‍රොස්කෝප් දාන්න ඕනේ නැහැ. දැන් ඔය කැලඩි දෙකේ මයික්‍රොස්කෝප් දාන්න කලින් කොයි කැලඩිද දැන් ආසා කරන්නේ? හ්ම්. දැන් එහෙනම් මට කියන්නකෝ බලන්න දැන් ඕකට ආසා නැත්තම් තවදුරටත් දැන් ওই වගේ කැලඩිස් දෙකක් එක්ක ඉන්නවාද දැන්වත් අතාරිනවා. ඈ? අය මයික්‍රොස්කෝප් දා බල බලන්න ඕනේ. තියෙන පේන ඇහෙන් බලා ගන්නවා මයික්‍රොස්කෝප් දාලා බල බල ඉන්න ඕනේ නේද? බුදුහාමුදුරු කිව්වේ ඒකනේ. මේ තියෙන ඇහෙන් බලලා තමන් නුවණින් කල්පනා කරලා කොයි එකකටද දැන් ආසා කරන්න කියනවා. ඈ මොකක්ද කියන්නේ කොයි කෑල්ලට දැන් ආසාව කරන්නේ ඈ ආ එහෙම දැන් ආසා කරන්න කෑල්ලක් නැත්තම් තමන් පිළිගන්නවා නම් මේක හැම වෙලේම ගඳ ගහන පිළිකුළු ස්වභාවයෙන් අසුබ ස්වභාවයෙන් යුක්තයි කියලා තමන් ඒ වගේ එකක් එක ඉන්න දැන් කැමතිද කැමති බලන්නේ ඒ ඒක තමයි වෙලා තියෙන්නේ. ආන් එක තමයි වැඩේ. ඇත්ත තමන් වහලා බොරුව තමයි මතු කර කරා දුන්නේ. හැඟපානවා ඒ කාර්යය. රඟපානවා මුලාවක් දක්වනවා. තේරෙනවද? අර කිව්වා වගේ ඔය කිව්වා වගේ ඔය කියන ආකාරයෙන් බහරියාවක් එක්කන් එනකොට හොටු බේරගෙන කබ බේරිලා මූත්‍රා අසුචි ඔක්කොම බේරිලා ඔය කියන කොණ්ඩේ පීරන්නෙත් නැතුව දත් ටිකත් මදින් නැතුව එහෙම හිටියානම් එහෙම අරන් එයිද? ඒක තමයි මම අහන්නේ. ඒක තමයි මම අහන්නේ. අර විවාහ වෙන්න එක්කන් එන්න යනකොට ඒ විදිහට හිටියා නම් ඈ එහෙම හොටු බේරිලා අර පුචි කාලේ හොටු බේරිලා කබ බේරිලා මේ කොණ්ඩේ කඩාගෙන ඈ ඔය කියන කම් දත් ටිකක් මදින් නැතිව ඔය කියන විදියට හිටියා නම් එහෙම අරන් එනවද? දැන් ඉන්නේ කොහොමද? දැනුත් එහෙම තමයි ඉන්නේ. හිතාගෙන ඉන්නව නැහැ කියලා. ඒවා හොදලා නාවලා සම්පු දාලා පවුඩර් දාලා ඔක්කොම කරලා හිතා ඉන්න හොඳ එකක් තියෙදි කියලා. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? අසූචි පුරවපු කලයක් රත්තරන් ආලේප කරලා කර තියාගෙන ඉන්නවා වගේ කියලා කියන්නේ. හරිද? හොඳට අතෝචි පුර වෙලා ලස්සන රත්තරන් ටිකක් ගාලා දෙනවා කරේ තියාගෙන ඉන්න කියලා. මොනවද තියෙන්නේ ඇතුලේ? අතෝචි. තච පරියන්තං පූරන් නානප්පකාරස්ස අසුචි නෝ පච්චවික. හැමෙන් වටවෙච්ච පිරිච්ච අසුචි මල්ලක්. හරිද? ඒතර වටිනාද ඒක? ඈ? ඒතර දැන්වත් එහෙම තේරෙනවා නම් තවදුරටත් ඉන්නවාද ඒකත් එක්ක? හ්ම්. ඉනවද? ඉනව? නෑ මොකද කරන්නේ? බලන්න. මං ආයේ බය කරන්න දෙයක් නෑ මං ඇත්ත කියලා දෙනවා. මට ආයේ බය කරන්න දෙයක් නෑ මං ඇත්ත කියලා දෙනවා. මොලේ තියෙනවා නම් ඕක අතහැරලා දානවා. මොලේ නැත්තම් ඉතින් පාවිච්චි කරගන්න මෙච්චරයි. ඈ මං ආයේ බය මොනවා බය වෙන්නේ යද්දී? ඉකුලා දාන්නයි මොලේ තියෙන එකක් නම් ගණියාවේ. ඔය නැති අය මොලේ නැති අයට ඔක විකුණ නැහැ අර. හොඳ අම්මෝඩ යන්න විකුණ ලියන්න. නෑ ලාභයි ලාභයි කියලා දෙන්නේ ඇදී. නේද? ඕගනයිසේෂන් කියලා දෙනවා. හරිද? හ්ම්. එතකොට දැන් ඊළඟට හිතන්න කිව්වා ඕන් ඔකේ தত্ত্বය කවදා ඉඳන්ද ඔය ශරීරයේ හොට්ටු කෙල කබ කඳුළු දාඩිය මුත්‍රා ආදී ඔය විදිහට මේ ශරීරයේ කුණු වෙන්න පටන් ගත්තේ. අනිත් ටිකත් කුණු වෙනවා අය. කෙස් ටිකත් කුණු වෙනවා, දත් ටිකත් දිරනවා, හයටත් දිරනවා, මසුත් දිරනවා, නහරත් දිරනවා, ඔක්කොම දිරන. ඔක්කොම කුණු වෙවි යන කොටස් තමයි හොට්ටු කෙල කබ ගඳළු අසුචි කවදා ඉඳන්ද? ඒපදිච්ච දායින. කවදා ඉඳන්ද තමන් එතකොට දාන්නේ ඒවා ගඳයි. ඒවා අපිරියයි. ඒවා පිළිකුල. ඒවා පාවිච්චි කරන්න හොඳ නෑ. ඒවා අස් කරන්න ඕනි කියලා කවදා ඉඳන්ද තමන් පිළිගත්තේ? හ්ම් කවුද ඉඳන්? ඉපදිච්චා ඉඳන් ඕක කරේ නැහැ. ඉපදිච්චා ඉඳන් කොහෙද කරේ? ඉපදිච්චා ඉඳන් ඕක දන්නේම නැහැ. අර ඉපදිච්චා කොහෙද හිටියේ? අර මාසයක් දෙකක් යනකොට Tamanට අම්මා හරි කවුරු හරි ඇවිල්ලා ඕක බැලුවේ නැත්නම් එහෙම අර තොටිල්ලට වෙලා නැත්නම් බිම හිටියා නම් ඕකේ අතූචි කරගෙන මූත්‍රා කරන්න කොහොමද හිටියේ? හොඳට අතුචි ගොඩේ නටලා හොඳට ගාගෙන ඇඟ පුරා මතෙත් ගාගෙන මූණෙත් ගාගෙන හොඳට කාලා හිටියේ නැද්ද ඒකයි? ඒකල් දන්නවද එතකොට? ඈ ඒ කියන්නේ පුංචි කාලේ දන්නේ නැහැ ඕක. ඒකට ඇත්ත තේරෙන්නේ නැහැ. ඒකට දැන් කියලා දුන්නාම පස්සේ මොකද කරේ? හ්ම්. දැනුත් එහෙම දෙන්නේ. ඈ? දැන් එහෙම කරන්නේ නැහැ. දැන් තමන් මුත්‍රා වෙනකොට පිට කරනවා, අසුචි වෙනකොට පිට කරනවා, කබ කඳුලට වෙනකොට ඒවා හොදලා අයින් කරනවා. ඒ කියන්නේ දැන් තමන් ඔය කියන එකේ ඇත්ත දන්නවද නැද්ද? يعني මේක පිළිකුලයි කියන එක අසුබයි කියන එක වටින්නේ නැහැ කියන එක තමන් දන්න දෙයක්ද නැද? හ්ම්. ඒතර තමන් දැන දැනාම ඇයි එහෙනම් ඔය જાති එකක් එක තවත් ගියේ. ඉතින් දන්නේ නැති කාලේ විවාහ වුණේ දන්න කාලේ. මොකක්ද දන්න කාලේ? දන්නේ නැති කාලේ? ඒක දන්නේ නැති කාලේ කියන්නේ අර පුංචි ළමයි කාලේ විවාහ කළ දුන්නේ. <laughs> බයද? දැන් දන්නවා නම් දැන් තමන්ගේ අතුරුචි හොට්ටු කෙල කබ කඳුළු ගොඩක් තියෙන කියලා. ඒවට කැමතිත් නැත්තම් තවත් ඒ જાති මල්ලක් අරන් ගියේ මොකටද? ඈ මොකද ඒ જાති මල්ලක් අරන් ගියේ? ඈ නිවන යන්න නිවන යන්න නෙමෙයි මං අහන්නේ නිවන් නොගියත් මම තනියෙන් හිටියන ඉවරන්නේ. තව අසුචි මල්ලක් ගා ගන්න නැතුව. ඉස්සර කිව්ව වැඩි තමයි හාමුදුරුවෝ. මල්ලගෙන තමුන් දරුවෝ හදා ගන්නකොට තමුන් නාට්‍ය ඩොක්ටර්මියා කරේ. තමන් මේ මුලාවෙන් කය කියන එකට ආසා කරපු නිසා දැන් ඔය කය රැක ගන්න ඕනි කියලා දරුවෝ හදාගෙන අරව කර ගන්න ඕනි මේ රැක ගන්න ඕනි මේක රකින්න එකක් තියෙනවා වටිනවා කියලා හිතාගෙන ඉඳන ඔය වෙලාවදී මේ කියන අතෝජි මල්ල මගේ කියගෙන මේක රැක ගන්න තමන් ඇති කරගත්ත මුලාවල් ටිකක් ඔය. හරිද? දැන් ඕක ඔය විදියට කෙනෙක් දිගටම දිගටම මේ ශරීරය ගැන ඇත්ත හිතුවා නම් එයාට ආයි මේ ලෝකයේ කිසිවෙක් එක්ක වාසය කරන්න බෑ. එයා හුදකලා වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් අහන්න එතකොට යමෙක් මුදල් දීලා මහන්සි වෙලා වෙහෙස වෙලා ඒ කියන අසූචි ගොඩක් රකින්නවා නම් ඒවා වර්ධනය කරගන්නවා නම් පෝෂණය කරනවා නම් ඒ කියන්නේ අසුචි ගොඩක් වර්ධනය කරගන්නවා අසුචි ගොඩක් පෝෂණය කරගන්නවා ඒක රැක ගන්නවා නම් එයා ඥානවන්තයෙක්ද ඈ සල්ලි දීලා අසුචි ගොඩක් අරන් යන්නේ ඥානවන්තයෙක්ද කියලා අහන්නේ සල්ලි දීලා අසුචි ගොඩවල් රකින්නේ ඒවා ආරක්ෂා කර කරන්න යන්නේ මොලේ දෙන අයද හ්ම් දැන් ඔය අය හම්බ කරලා මහන්ති වෙලා දුක් විඳලා ආරක්ෂා කරන්නේ රකින්නේ පෝෂණය කරන්නේ මොකද්ද? හ්ම්. ඉතින් දැන් මොලේ කියලා එකක් එහෙම තියෙනවද? ඈ? මොලේ උඩින් හයි කරලා තිනවා. උඩින් හයි කරලා තිනවා තමයි. උඩින් හයි කරලා තිබ්බට ඕන වැඩි කරලා නැහැ තියෙන්නේ. තේරුණාද? දැන් ආන්නේ හොට්ටු කෙල කබ කඳුළු දාඩිය මූත්‍රා අසූචි කියන ඒවාට ආසා කරන්නේ කවුද? ආදා කරන අය ඉන්නවද ඒවට? ඈ? නෑ. ආදා කරන්නේ? ඒවට ආදා නැද්ද? ඈ? හ්ම් හ්ම්. කවුරු ආදා කරන්නේ? හ්ම්. ඒ අය දැකලා තියෙනවද? දැකපුවා. දැකලා තියෙන අය. ඔය වට ආසා කරන අය. දැකලාද? කොහොමද? දැක. පෙරේතයෝ දැකලා නැහැ. තමන් දැකලා නැහැනේ පෙරේතයෝ. තමා යෝග පොඩි කාලේ ඔකට කියා දුන්නේ පොඩි කාලේ හොටු කෑවා අතුචිත් කෑවා පොඩි කාලේ. ඕක. ඔකෙදින් ඔහේ කකා හිටියනේ ඔක අන්නේ නැහැ. ඔක ඔහේ මම පුරුදු කරපු ඉඳලා තමයි ප්‍රශ්නේ. නැත්තම් ඔහේ අර බුදුහාමර කාලේ හිටියේ ජම්බු කාජී වේගයම. මම මොකුත් කන්නේ නැහැ කියලා ගිහින් බලන බලනකොට ආන අර අසුචි අසුචි ගොඩ ගහන්න යන ගිහිලා අසුචි කනවලු. ඉතින් ඒක තමයි ඔය පුංචි කාලේදී ඔහේ කෑව ඔය ගානක් නැහැ. ඔය මොකක්ද ඉතින් කොකත් එකයි. දැනුත් ඉතින් එහෙම තමයි පස්සේ ගියා දෙන්න හන්දෑනට මත් ඔය අසුචි කකා තමයි ඉන්නේ කියලා. ඔයාට ආසා කරනවා ඌරෝ. හරිද? ඌරන්ලාට අසුචි ගිහින් දැම්ම මොකද කරන්නේ? බලෝ කබරය මැප්පෝ පණුව කපුටු ආන් ඔය වගේ තිරිසන්ගත සත්වයන්ගේ යම් කොටසක් යම් කොටසක් විතර ඒකට අර හරක් එහෙම එළුව එහෙම වටාද නෑ උන්ට ඒව කන්න බෑනේ හරිද ඒ කියන්නේ තිරිසන් සත්තුන්ගේ අන්තම අන්ත සත්තු ටික තමයි බල්ලෝ කපුටු බල්ලෝ කපුටු මැත්තෝ පණුව ඌරෝ බබරය. ආන් ඒ වගේ සත්තු වට ආසා කරනවා. හරිද? ඈ? හමනුස්සයත් ඉන්නවා. හරිද? ඒකම පේන්නේ නැහනේ. පේන්නේ නැහැ මං ඉඳ පේනේ උන්ට විතරයි කිව්වේ. හමනුස්සයෝ ඉන්නවා ගොඩාක්. කෙලින්ම අසූචි වලවල් වල ඉපදිච්චා ඉන්නවා. කන්නේ අසූචි විතරයි. හොටු විතරක් කන පෙරේතයෝ ඉන්නවා. කෙල විතරක් කන පෙරේතයෝ ඉන්නවා. හරිද? මූත්‍රා විතරක් බොන පෙරේතයෝ ඉන්නවා. මිනිසුන්ගේ. මලමිනී කන පෙරේතයෝ විතරක් ඉන්නවා. හරිද? හරි? ඒ කියන්නේ මිනි පෙරේතයෝ කියලා කියන්නේ. හරි? ආන් ඒ විදිහට ඉන්නවා පෙරේතයෝ. නමුත් Tamanටෙන් පේන්නේ නැහැ නේ. මම පේන්නේ උක් ගැන විතරයි කිව්වේ. හරි? එහෙනම් Tamanට පේන්නේ ඔන්න ඔය ඌරෝ, කබරයෝ, මැහ්තෝ, පණුවෝ, කපුටෝ ඔවුන් වගේ සතු. එතකොට දැන් කෙනෙක් මේක දැන දැනාම දැන දැනාම ආයිත් ඒවාම පාවිච්චි කරන්න යනවා නම් බුදුහාමුදුරුවෝ වදාරනවා ඒ අයත් ආන් අර જાතිය අය කියලා. කොයි જાතිය අයද? ඌරෙක්, හා කවුටෙක්, පානුවෙක්, නැත. නැතෙක්. හ්ම්. බල්ලෙක්, කවුටෙක්. හ්ම්. එහෙනම් තමන් කවුද? ඈ? තමන් කවුද කියලා අහන්නේ? මනුස්සයෙක්ද? ඈ? ආයෙත් දැන් ඔබ පාවිච්චි කරන්න අද ගෙදර යනවද නැද්ද කියලා අහන්න. හදයන් නැහැ. ආ හදයන් නැහැ හෙට දිහාට යනවා අපා. ඈ? දැන් මොකද කියන්නේ? මොලේ තියනවනම් යනවද ආයෙ? දැන් කලකිරලා ඉන්නේ. ඒක තමයි මම දන්නේ. කලකිරෙන්නවා කිව්වේ. කලකිරෙන්න කියලා තමයි බුදුහාමරත් කිව්වේ කලකිරිලා නම් ආයෙත් යනවාද ඒවා පාවිච්චි කරන්නට පොඩ්ඩක් කලින් පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් ගම්මා ඕන එකක් මන් දන්නේ වටින්නේ නැත්තම් වටින්නේ නැත්තම් අත්හල යුතුද නැද්ද එහෙනම් එහෙනම් ඒවා රකින්න පෝෂණය කරන්න වෙහෙසිලා පළක් තියෙනවද දැන් තමන් මේ ජීවිත කාලය විතරක් නෙවෙයි පෙර සංසාරේ පටන්ම ඔය කියන මෝඩකම කර කරා හිටියද නැද්ද පෙර ඇතිදී මනුසාත බවන ඒ හම්බුනේ තෝ ජාතිකයයි දෙයක් ඒ කාලෙත් ඉතින් ওই විදිහටම ඕක කර කර හිටියා මිස කාදාවත් ඔකෙන් ගැලවෙන්න ගමන් හිතුවද? ඈ නෑ නේද? දැන් අර යුතුයකම් කරන්නේ කෝකටද? ඈ කෝකටද යුතුයකම් කරන්නේ? කැල්ටි දෙන්න. කැල්ටි දෙ කොයි දේ රකින්නද? ඈ මන් දන්නේ මන් දන්නේ තේරෙන්නේ මම කරන්නේ අමාරු වෙලා ඒ මොනවාද? එළියට එන්න ලේසි වෙන්න වැඩක් තියෙනවා ආන් ඒක කරගත්තේ නැති නම් විතරයි. ලේසි වැඩේ මොකක්ද දන්නවද? ආන් ඒක ඔය ඔක්කොටම කියා දෙන්න. එතකොට හරියනවා. ලේසි වැඩක් කියා දෙන්නද? කරනවා. ඈ? කරාම අනිවාර්යෙන් එළියට දානවා. Tamanට. හරිද? ගෙදර ගියපු ගාමම ගියපු වෙලේ ඉඳන් එයාට කියා දෙන්න ඔය තේ තියෙන කෑල්ඩින් දෙක ගැන. මොනවද? ඈ? මොනවද? මොනවද කියන්නේ? කවද්ද කිව්වේ දැන් ස්වාමියා දිහා බලාගෙන ඔයාටත් හොටු හැදෙනවා, කෙල හැදෙනවා, කබ හැදෙනවා, මූත්‍රා හැදෙනවා, අසුචි හැදෙනවා. ඔයාගේ දිනේ කෙස්ලොන් දත් මස්නහරයට ඈ මම ඕකට ආදරේ නෑ කියලා කිව්වද? ඇත්තටම හැමදාම කියනවා. එතකොට මොකද කරන්නේ? මොයේ උන්ට. ඊට පස්සේ අර ටිකක් කියා දෙනවා. දැන් ඔයා මගේ හොටු වලට ආතද, කෙල වලට ආතද, කබ වලට ආතද, අතුරුචි වලට ආතද? නෑ ආස නෑ මම දන්නේ. ඒ? පැටික් කරගන්න ඉන්නකම් ඈ? එහෙනම් ඉතින් ඔයා ඒකට ආතනම් ඔයා කියන ආකාරයෙන් අර බල්ලෙක් කූරෙක් කපුටෙක් මගේ එකෙක්ද නැද්ද කියලා. ඈ? එහෙම ඇහුවද? එහෙම ඇවිල්ලා ඉන්නේ? ඈ ආන් ඔය ටික හරි විදියට කියා දුන්නා නම් ආයේ ඉඳ කියන්නේ නැහැ කොහොමද එළවලා දාන්න ඇත්ත ඇති දැටියෙන් කියා දෙවිලා නැහැ ඔය අය ඔය මොන ධර්මයේ කතා කරත් අර බණ මේ බණ කියලා ඔය නිකන් උත්තරයක් කියව කියලා ඉන්න උත්තර කියවට හරියන්නේ ඔන්න ඔකට කියා දෙන්න මට හොටු හැදෙන ආර්ණය තමන් ඕන්නම් ඕකෙන් අයින් වෙන්න මං කියන්න වැඩේ ආන් අර මේ කිව්වා වගේ හොටු බේරි බේරි ඉන්නවා එතකොට හරියි ඒක සුද්ධ කරාම නේ බිම් දෙන්නේ. එතකොට මේ ඕනේ. එවිට ආවේ නැත්නම් ඉතින් කතාවන හරියාගෙන ඉන්නේ ඒකනේ. ඕන කියලා තියාගෙන ඉන්නේ ඕක ඔය ලස්සන තියාගෙන ඉන්න හින්දා. කාගේද වැරද්ද? කාගේ වැරද්ද? ආයේ වැරද්ද. කොණ්ඩේ පීරන්නේ නැතුව, ඈ මුණ හොදන්නේ නැතුව, දත් මදින්නේ නැතුව. ඔය විදියට සුමානක් විතර නාන්න නැතුව ඉන්නවක බලන්න එලවන්නේ නැද්ද කියලා බලන්න. අනිවාර්යයෙන් එපා කියනවා. අර එළවන්න. ඇත්ත පේන්න අරින්න කියලා මම මේ කියන්නේ. යථා ස්වභාවය. ওই බොරු පෙන්න පෙන්න අයින හොඳට වහලා සුන්දර ටික ඔක්කොම අතුවිච ඔය කියන ආකාරයෙන් ගෑවෙන ටික ඔක්කොම වහලා දාලා ඉවරලා ඔය කියන ආකාරයෙන් තමන් ඔය කියන ටොල් ටිකක් පාට කරලා ඔය ටික කබ ටිකක් අයින් කරලා සුද්ධ කරලා පෙන්නුවා පවුඩර් ටිකක් දාලා ඉතින් කැමතියි තමයි. හරිද? ඒ ඉන්න මම ඔය නිකන් කතාවක් නෙවෙයි බුදුහාමුදුරු කිව්ව එකක් කිව්වේ. දැන් මාර ඊයේත් කිව්වේ කුමාර කාශ්‍යප මාතාව කියලා. කොහමද ගියේ? ඕන් ඔය කතන්දරේ කිව්වේ. ස්වාමියා විවාහ වෙලා හිටියේ විවාහ වෙලා හිටියේ මේ දෙන්න. විවාහ වෙලා ඉවරලා එක දවසකදී ස්වාමියා ඇවිල්ලා කියනවා ඔය කියන ආකාරයෙන් ඔයා නාලා මේ මාල ටිකක් දාගෙන කරාඹුවෙම දාගෙන ලැහැත්තෙන්ද අපි අර නාට්‍යයක් තියෙනවා බලන්න යන්න කියලා. එතකොට මම කිව්වේ මේක මේ හොටු හැදෙන එක කබ ගැදෙන එකට ඕකට මාල දාලා කරාමු දාලා මුදු දාලා ඕක ඇති වැඩේ මොකද? ඕවා මට කොහම හැදුනම් මාල දැම්මත් ඕකෙත් හොටු ගෑවෙනවා කබ ගෑවෙනවා. ඕකටත් වෙන්නේ ඕම් ඕකයි කියලා කිව්වා. එතන මොකයි කිව්වේ? එහෙනම් මොකද මගෙත් එක්ක හොටු කොටයි කෙල කොටයි කබ කොටයි මූත්‍රා අසුචි ගොඩක් එක ආවේ කියලා. ආවේ අම්මා තාත්තා කිව්වින්දා දැන් යන්න කියනවා මම යනවා යන්න කිව්වා. හරිද? එහෙනම් යනවා යන්න කිව්වා. මොකද කියන්නේ? ගියා යන්න එහෙමයි. එහෙම කියලා මානවනවා. එච්චර. ඉතින් අයියේ ඇත්ත ඇතිතටියෙන් පෙන්වන්නේ ඔයා අය බොරු කර කර ඉන්න තාක්කල් ඔයා අයත් අමාරු වැටෙනවා අනිත් අයත් අමාරු වැටෙනවා. ඒක තමයි තාදුරටත් ඔයා කරන්නේ. ධර්මයේ තේරෙනවා නම් තේරෙන සත්‍ය තමන් ලෝකයට දක්වන්න. ඒ නිසා මේ ලෝකේ මේ රටවල් වලට ඔබ කියා දෙන්න බැරි. හරිද? දන්නවද? ඔය කියන සුද්දෙකුට මම ඔය කියන කාරණාවන් කියවට මට කියන්න දෙන්න එපාකෝ ඔය කාරණා. ඒක උන්ට බණ කියන්න බෑ. උන්ට ඔය ලාතාව නලව නලවන වල ඉන්න තමයි විතරයි වෙන්නේ. ඒක තමයි ඇත්ත කාරණේ. ඒ කියන්නේ ඇත්තද? ඈ? ප්‍රඥාවෙන් අඩුද මේ මිනිස්සු? ප්‍රඥාවෙන් අඩු නෑ. ප්‍රඥාව අඩුකම නෙවෙයි. ඒ අය ගාව නීවරණ වැඩි. ප්‍රඥා අඩුකම නෙවෙයි. මේක දරන්න බෑ යාට. හේතුව නීවරණ වැඩි යාට. එයා මේ සම්මුති ස්වභාවයේ සත්‍ය දැකලා නෑ යායි. අපේ අයට මම කියා දෙන්න පුළුවන් ඇයි? පරිසරය තුල ඒවා දැකලා තියෙනවා. දැන් බොඩි එකට ඔයකට 80 ටිකක්වත් දකින්න දෙන්නේ හොට ටිකක්වත් දකින්නේ නැහැ. ඔක්කොම සුද්ධ කරලා දාන එකනේ කරන්නේ. ඒකනේ වෙලා තියෙන්නේ. පුංචි කාලේ ඉඳන් ඌට පැම්පස් එකක් දාලා හරි අරක දාලා හරි තිබ්බා. ඕක බුලි කළා. විසික් කරා මිසක් ඕක 80 ටිකක් දකින්නේ නැහැ මොනවද කියන්නේ. ඕක වෙලා තියෙන්නේ. ඇත්ත දකින්නේ. අපි ඕතරම් පාරවල වල මිනිස්සු ඔය කියන ආකාරයේ මිනිස්සු මල්ලා දාපුවත් අපි නම් දැකලා තියෙනවා අර කාලයල් වල. හරිද? හරක් මැරිලා, බල්ල මැරිලා, උන්ගේ යටකට පෑදිලා, ඔය බඩවැල් එළියට පැනලා, ඔය කියන විදිහට කපුට කනවා, බල්ල කනවා, ඌරු කනවා, අපි ඕව තරම් දකින්න නේව නැද්ද ඒ? ලංකාවේ ඕව තරම් තියෙනවා. දැන් මෙහෙ එකක්වත් තියෙනවද? පේන්නව. ඒ කියන්නේ ඇත්ත පේනවද? ඇත්ත දකින්නේ නැහැ. ඔකයි ප්‍රශ්නේ. ඒ ඉඳා ඉස්පිතාලට ගියත් ඒක Tamante ඔය කියන ආකාර ලංකා ඉස්පිතාලේ ගියා නම් තේරෙනවා. අර හේ කෑලි කපලා මෙහි කෑලි කපලා අරු කෑල්ලක් කෙලගෙන මු කෑල්ලක් කෙලගෙන අර හේ බෝතලයක් ගහගෙන මෙහි බෝතලයක් ගහගෙන ඉන්නවා. දැන් මෙහි ගියාම ඊට වඩා සැපයිනේ. ගෙදර හිටියට වඩා හොඳයි හොස්පිටාලේ ගියාම. ඉතින් කොයි දුක දෙන්නේ? කෑ ගන්න. ඈ? ඒ ඉතින් කෑග ගහ ඔය ඉන්නේ ආ ඔය දරන් තමයි දෙන්නේ. බුදුහාමරෙන් කාලනම් මිනි කුණු වෙනවා එහෙම දකින්න තිබ්බා. ඇත්ත ඇති සැටියෙන් දැක්කා. හරිද? හරිද? එහෙම දැක්කන් පස්සේ ඇත්ත තේරුණා. ඇත්ත තේරුම් කරන්න පහසු වෙනවා එතකොට. දැන් මේක බලහත්කාරයෙන් කියන්න ඕනේ. තේරෙනවද? මේ කියලා දුන්නු කාරණා ටික එහෙම හිතන්න සූදානම් නෑ අයයි. ඇයි ඒ අය අර ආසාවෙන් ගත්ත සංඥාව නිසා ඒක නැති කරගන්න කැමති නෑ. ඒකයි ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක හිතන්න බෑ නීවරණ බලවත් වෙච්ච කෙනෙකුට. එහෙනම් Taman දැන් දක්ෂ වෙන්න ඕනේ. මට හිත වන්න බෑ. Taman නිතර හිතන්න පුරුදු වෙන්න ඕනේ. තනක් මේකට නැහැ, වෙලාවක් නැහැ. තමන්ට තියෙන්නේ ඕන තැනක ඕන වෙලාවක් මේ ටික හිතන්න. හරි. පාරේ යන ගමන් ඕන තැනක කවුරුරි දැක්කම දැන් හිතන්න ඕනේ මොකද්ද? කෙස්ලම් නියමස් නහරයට ගොඩක් මේකට මම ස්ත්‍රිය පුරුෂයෙක් කියලා ඉදාගෙන මෙතන තියෙන කෙස් ටික ලොම් ටිකක් දැන් හිතන්න තමන් තමන් එයා දිහා බලන තමන් හිතනවා මේක කෙස් ටික අයින් වුණාම ලොම් ටික අයින් වුණාම දත් ටික මස් නහර අයින් වුණාම කවකට දැන් ආසා කරන්නේ එහෙනම් මේකත් මෙරලා ගියාම කෙස් ලොම් දත් ටික වෙන් වුණාම කොතන ඇති කෙනෙක් නැහැ පුද්ගලයෙක් නැහැ එහෙනම් ආසා කරන්න බෑ කෝකෙන්නේ හරිද? තනියෙන් ගෙදෙනවා. ඒක ආසා කරන්න දෙන්නේ. කාමච්ඡන්දේ නැති කරන්න පළවෙනි ක්‍රියාමාර්ගය. තමන්ට තමන් ගැනත් අනුන්ගේ කය ගැනත් ඇත්ත දකින්න හැටි. කායානුපස්සනාව. හැදෙරිද? දැන් මම කිව්වේ එකයි ක්‍රමය කියා දෙන එක විතරයි අපගේ කාර්ය. බුදුහාමරගේ කාර්යය තේරෙන්නේ. තුම්මේහි කිච්ඡං ආතප්පං තුම්මේහි කිච්ඡං කිව්වේ තමන්ගේ කෘත්‍යයක් තමා කළ යුතුයි අපිට තියෙන්නේ මාර්ගය කියන්නේ දැන් අපිට හිතවන්න බෑ තමන්ට මොකක් මතක් වෙනවද අපි දන්නේ දැන් තමන්ට කවතනක හරි අම්මා මතක් වුණා තරුවා මතක් වුණා කවුරු මතක් වුණත් මතක් වෙනකොට ඔය කෑලි 32ක් එදෙන කෙස්ලම් දත් සම්මස්නහර එහෙනම් අම්මා මතක් වුණා නේ කෙස්ලම් දත් සම්මස්නහර ටිකක් ඇති වුණා ඒකට අම්මගේ අගත්ත වැරදි දෘෂ්ටියක් ඕක වැරදියෙන් ගත්ත එක තමයි මේ මතක් වුණේ කියලා අඳුරගන්න. හරිද? දැන් බස් එක යන ගමන් කරන්න පුළුවන් පාරේ ඇවිදිනකොට කරන්න පුළුවන් ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් තනන්නේ නැහැ භාවනාව. හරිද? දැන් මතක තියාගන්න එතකොට එහෙම හිතන්නේ නැතිකොට තමන් ස්වාමියා භාර්යාව අයියා මල්ලි අක්කා නංගි ආරයා මෙයා කියලා ජනාධිපති අගමැති ආ ඕ ජනාධිපති කතා කරනවා ආරයා කතා කරනවා මෙයා කතා කරනවා කියලා දැන් ටීවී එකේ බලන මොනවා බලන්නේ ඒගොල්ලෝ තියෙන්නේ කෑල් දිද්දක ඒවා තමයි. හරිද? ඕන් තරම් භාවනා කර හැකියි. තේරෙනවද වැඩි? හ්ම් දැන් එහෙම හිතුවද? මෙතර කාලයකට. ඈ මෙතර කාලේට එහෙම හිතුවද? ඕන් ওই දරුවන්ටත් ඔය ටිකවත් කියලා දෙනවා. දැන් තමන් වැඩි අමාරු ගැටෙන්න කලින්. උන් කියන එක අහන්න නැතුණාට ගමන්න එන්න මට කතා කරන්න දෙපා කියනවා. නේ? කතා කරනකොට කියනවා කොටු ගොඩක්, කෙල ගොඩක්, මස් ගොඩක්, නහර ගොඩක්, කැට ගොඩක් මොකට මගෙත් එක්ක කතා කරන්නේ කියලා. එතකොට ආයේ සම්බන්ධතාවය නැති වෙන තමයි ඕනේ. සම්බන්ධතාවය තියෙන තාක්කල් ගැලවෙන්න බෑ. සම්බන්ධතාවය නැති කරන්නයි බුදුහාමුදුරුවෝ ඇත්තයි දන්නේ. එතකොට නිකම්ම ගැලවෙනවා. නේද? දැන් මම හිතුවද කවදා? ඈ හිතුවා? නෑ. ඉතින් මම හිතන්නේ නැති තාක්කල් ඉන්නේ අවිද්‍යාවේද විද්‍යාවේද? අවිද්‍යාව. එහෙනම් අසුබ යමකට ඥානවන්ත වූ කෙනෙක් ඇලෙයිද? හ්ම් අසුබ වූ දෙයකට ඥානවන්තව ඇලෙනවද? එහෙනම් අසුබ බව දැක්කේ නැති හින්දා ඉන්ද්‍රියෝ අසංවර වුණා. අසුභානුපස්සේ විහරන්තං ඉන්ද්‍රියේසු සුසංමුතං. අසුබ බව දැක්කනම් ඉන්ද්‍රියං සංවත වෙනවා. ඇරෙන්නේ නැහැ. ආයි බලන්න හිතෙන්නේ නැහැ. අසුචි ගොඩක් කියලා හිතුණා නම් අසුචි ගොඩ දිහා ආයෙ බලන්න හිතෙනවා. ඒක අත ගන්න, ඒක අරන් යන්න ඕනේ කියලා හිතෙනවා. නෑ. එහෙනම් එහෙම හිතන්නේ නෑ කිසි කාලයක. හරිද? එතකොට ඔබ සුභ වශයෙන් හිතුවා නම් සුභානුපස්සී විරන්තං. සුභ වශයෙන් හිතුවා ඉන්ද්‍රියේසු අසංගුතං. හරිද? සංවර වෙන්නේ. හරි? එනි සංවර වෙන්න ක්‍රමයයි ඔය කිව්වේ මම ඔය විදිහට හඳුරන්න. හරිද? හැඟිල්ලත් හරි. නැත්තම් නෑ. හරිද? හ්ම්. එතනින් ඔබ තමන් සතු කාර්යයක් එහෙම හිතුවත් ජාතිය කියන එක ගැන තමන්ට ඇලීමක් වෙන්නේ නැහැ. කුලය කියලා ඇලීමක් වෙන්නේ නැහැ. ස්ත්‍රිය කියලා ඇලීමක් වෙන්නේ නැහැ. පුරුෂ කියලා ඇලීමක් වෙන්නේ නැහැ. අම්මා තාත්තා කියලා ඇලීමක් වෙන්නේ නැහැ. එතකොට තමන්ට මම කියලා ඇලීමක් ඔබට ගන්න බෑ. හරිද? සුබයි කියන්න බෑ. පණ තියනවා කියලා තමන්ට ගන්න බෑ. ඔය ඔක්කොම සංඥා කැඩෙනවා. තේරුණා? ඔච්චරයි බුදුහාමර කරන්න කිව්වේ. ඒක කර කර හිටියා නම් ඕකෙන් ගලේ. හරි. දැන් ඒක Tamanට සතු වැඩක්. Taman ඒක කරගත යුතුයි. අනවතර ඒක කර්මස්ථානයක් තමයි ඔය කියා දෙන්නේ. දැන් කර්මස්ථාන දැනගන්න ඕනි කියන්නේ. ඕක කර්මස්ථානේ වෙණි කරගෙන ඕක ඇති රහත් වෙන්න. හරි. සීවලිය ආඳුරෝ කෙස් ගහගෙන විතරක් ඔය සත්‍ය දැකලා රහත් වුණා කියලා තමයි කියන්නේ. ඔක්කොම කෙස් ගහලා දැකන ගෙද්දේ. එහෙනම් අපිට ওই කැලේ ටික ඔක්කොම ගැන හිතනකොට කොහෙන් හරි අවබෝධය ලැබෙනවා. එහෙනම් ඔක්කොම ගැන හිත හිතා ඉන්න කියලා බුදුහාමුදුරු කියනවා. හරිද? කොහෙන් වේද කියන්නේ අපි දන්නේ කෙනෙකුට පොක් ගඩුව දැකලා වෙන්න පුළුවන්. කෙනෙකුට කෙනෙකුට අක්මා දැකලා වෙන්න පුළුවන්. කෙනෙකුට හොටු ටික දැකලා වෙන්න පුළුවන්. ආතුචි දැකලා වෙන්න පුළුවන්. එහෙනම් ඔක්කොම බලන්න ඕනේ. බලන්න බෑ කියලා හරියන්නේ. හරිද? එහෙනම් අතට බල බල ඉන්න එක තියෙන හැමතැනම තියෙන හොටු ගඩොය, කෙල ගඩොය, ආතුචි ගඩොය, මුත්‍රා ගඩොය කියලා. එතකොට මොකද වෙන්නේ? ඈ හ්ම්. එතකොට ඉතින් ආයෙ පාවිච්චි කරන්න බැරි වෙයි. එතකොට උවමනාට වඩා සරසන්න දැන් ඉතින් සල්ලි දීලා මහන්සිලා දැන් රුපියල් ඔය කියන ආකාරයෙන් දහස් ගණන් වටිනා ඇඳුම් දාලා මාල දාලා ඈ ඔය කියන විදියට ආරක්ෂා කරන්න ඕක සරස්සවන්න හිතෙයිද එහෙම දන්න කෙනෙකුට. ඒ කියන්නේ හොටු කෙල කබ කඳුළු අසූචි ගොඩක මාල කරාඹු මුදු මාල දානවද? මුදු මාල කරාඹු ඔය කියන රත්තරන් වෙදී මුතු මැණික් ගිහින් දානවා ධාතුති කොට බෑ. ඈ. දැන් මෙතකල් මහන්තිලා ඒව පටව පටව හිටියේ කෝකටද? ඒක මොකද දැන් අර. දැන් මොකුත් නෑ. දැන් ඔක්කොම දීලා දීලා ඉවර වෙලා. ඒක ආපහු අම්මට දුන්නා. ඈ අම්මටම දුන්නේ හොඳයි. හොඳයි. ඒ ඉඳන් අම්මත්ව දාලා ගියේ යන්න මහණ වෙලා. ඈදී අම්මා මහාන වෙලා ඉඳලා නෑ අම්මා. ඒක තමයි. ඒකම ලොකු ප්‍රශ්නාවක් මහාන වෙච්ච කෙනෙකුට ආය කිසිම මුදල් වුණාවක් නෑ. දුන්නොත් පාවිච්චි කරන්න. හැබැයි අපිට ඕනේ තතයක්. තතයක්වත් ඕනේ නැතුව ජීවත් වෙන්න. එහෙනම් ජීවිත ආසාව නැති කරලා මහාන වෙන්න ඕනේ. එහෙනම් ඉතින් මහාන වෙද්දී එහෙම නැත්නම් මහාන වෙද්දී අර කර කර හිටපු ගොන් කන් ටික තව ඩබල් කරලා කර කර හිටියයි. ඒකයි වෙන්නේ. ඒ මොනවාට බෙහෙත් ගන්න මැරලා යන කිව්වද නෑ බෙහෙත් ගත්තත් මැරෙනවද බෙහෙත් ගන්න නැතුව මැරෙනවා තවත් ඔය කුණු වේවි කුණු වේවි මේකෙන් තවන්ට කාට හරි ප්‍රයෝජනයක් තියෙනවනේ ඕන කෙනෙකුට රැක ගන්න කියනවා නැත්තම් මේ කාරණේ හරිද හැබැයි ආමරණය මේ කියට දුක් විඳින වැඩි අඩු වෙනවනේ කර්මය ගෙවන්න තේනවා නම් ගෙවලා නිමා කරනකම් පිරිනුවම් පාන්න බෑ. කොච්චර කුසල් කරස්මන වලක්වන්න බැරි ගන්න වලක්වන්න බෑ. කුසල් කරලා තියනවා නම් වලකිනවා නිකම් මේක. හරිද? සරියුත්තාම් ඈ බුදුහාර ගලම්පත් පාදියා බුදුහාරව දැන් ඔලුකක් වුණ බෙහෙත් ගන්න ගියා. ජීවක මහත්තයා නම් කාටවත් බෙහෙත් කරන්න බැරි වෙන බුදුහාරේ ගොළුකක් මට. බුදුහාරේ කොන්දේ අමාරුවට. ලේ අතීතාරේට. බෙහෙත් කරන්න. බෙහෙත් නෑ කර්ම විෂයන්. කර්ම රෝග. කොච්චර බෙහෙත් කරත් බෙහෙත් වලින් හොඳ වෙන්නේ නෑ. හොඳ වෙන්නේ නෑ. ඒවා తాවකාලිකව යට එනවා. ඉතින් විපාකේ තමන් යටපත් කරගෙන හිටියට හරියන්නේ විපාක විඳලා ඉවර වෙනකන් තමන්ගේ කර්මයේ ගෙවෙන්න වෙනවා. යම් කොටසක් තියෙනවා. සියල්ල වෙන්න ඕනේ නෙමෙයි මං කියන්නේ. සියල්ලෙම වෙන්නේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට හොයන්න බෑ මේ කර්ම වෙනව නැද්ද කියලා. අතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඉතින් බෙහෙත් ගන්න. හැබැයි බෙහෙත් තරම් තමන්ගේ උත්සාහය වෙන්න ඕනේ. මොකද්ද බෙහෙත් තරම් හොඳ වෙලා ආයත් අර අකුසලයේ සිත යොදනවා නම් ඒ බෙහෙත් අර ගැනීමෙන් ඇති වැඩන්නේ. මම කියන්නේ ඕක. එහෙනම් බෙහෙත් පාවිච්චි කළා හැකිතාක් වීරිය කරන්න කුසල් වඩන්න. නමුත් දැන් කරන්නේ මොකද්ද? බෙහෙත් තරම් කකුල කැඩිච්චාම පස්සේ කකුල හොඳ කරගෙන ආයෙ පරණ වැඩ ටික කරන්න යනවා නේ. කොන්ද කැඩිච්චාම කොන්ද හොඳ කරගෙන මොකද කරන්නේ යන්නේ? ආයතර කරගන්න බැරි වෙච්ච ආසා කරන හැටි කරන්න යනවා. නේ? එතකොට හරිද? එතකොට හරියන්නේ. ආන්නේ නේද අඳුන් තියෙන වැරද්ද. හරි. චරියුත්තාමරුවන්ට බඩේ අමාරුවක් ඇතිනවා. හරිද? චරියුත්තාමරුවන්ට බඩේ අමාරුවක් ඇතිවෙනවාම දැන් පිටපා දයා ගන්න බෑ මොකක්වත් කරගන්න බෑ අපහසු වෙනවා. ඉතින් ඒ වෙලාවේ මොගලන් ආඳුරේදී යාළුවනේ ගණහවුර ඇවිල්ලා ආනො මොකද්ද ඔකට කරන්න ඕනේ? හ්ම්. එතකොට ඔකට ඔන්නෝම මුං ඇට දාපු කිරි බතක් කෑවහම හරියනවා කියලා. ඔන්නම එකක් කියනවා මුං ඇට දාපු යන්නේ මොකක් හරි එකක් කියනවා. බතක් ඕනේ කියලා. හරිද? ඒක වැළඳුවාම ඕක ලෙඩේ හරියනවා කියලා මම දන්නවා. ඉතින් ඒ කාලෙත් මට හැදිලා දෙනවා. ඒ ඉඳ එහෙම කරා නම් හරියනවා කියලා කියනවා. දැන් මේ මුගලන් ආහතර අහගන්නවා මේක ඈ. දැන් ඉතින් මුගලන් ආහතර ඉතින් අහගත්ත කියලා මුගලන් ආහතර ඕක ඉල්ලන්න යන්නේ නැහැ ගාගෙන. මුගලන් ආහතර ඉතින් වෙන්න බාද යනවා උදේ. හරි. මුලනාවට වෙන්න බාද යනවා. දැන් ඉතින් ඒකේ ලැබෙන දෙයක් අරයල් ගිහින් දෙන්නම් කියලා දැන් හරි තාමත් ගිහින් දෙන්නම් පිළිගන්නව නම් කියලා ඉතින් යනවා. යනකොට හැබැයි අර කිව්ව જાතියම හැම ගෙදරම තියෙනවා. හැම ගෙදරින්ම හම්බෙනවා. අර කිව්ව જાති දැන් හරි තාමරන්ට ඕන කිව්ව જાතිය ඔක්කොම හම්බෙනවා. හරිද? ඒවමයි කෙවල් හැම ගෙදරින්ම ඒවා දෙනවා. හැම ගෙදරින්ම ඒවා දෙනවා. දැන් මුගලන්නාවුන්ට ප්‍රශ්නයක්. මුගලන්නාවුන්ට කමන්නේ. දැන් මේවා හොඳයි කියලා දන්නවනේ. අරන් ගිහිල්ලා තැරියුත් ආවුන්ට බිලි ගන්නවා. අරුද්දාමරෝ පිළිගන්න කලින් අහනවා. දැන් ඔබ වහන්සේ මේ කාටද කියලා මෙව හදාගත්තද? ඇයි අර කියපුවා එලෙඩේට ඕනේ වන්නේ මේ ඔක්කොම තියෙන්නේ. හරිද? ගත්තේ නැහැ. කා කොහොමද Tamanට මේක හම්බුනේ? එතන මොකලනවද කියනවා. මං කිව්වේ නෑ කාටවත්. මං ගියා මට හම්බුණා කියලා. හරි. දැන් දෙන්නත් එකම කතාවක්. දැන් මේ කොහොමද උනේ? ඈ මොකද වෙලා තියෙන්නේ? කර්මානුරූප වෙලා නැහැ. ඔය දෙන්නත් එක්කම බලනවා දැන් දෙන්නට 이르දි නැති අය මේ දෙන්න බලනවා මේක කොහොමද සිද්ධ වුනේ බලනකොට ඔය දෙන්න කතා කරන එක ළඟ හිටපු රුක් දෙයියෙක් අහගෙන ඉන්නවා දෙයියා ගිහිල්ලා ගම පුරාම ගිහලා මේ මෙහෙම දරියුත් තාවුන ලෙඩකට මේව බෙහෙත් ඕන වෙන මෙහෙම ඒවා ඕනේ කියලා හැමතැනම ගිහින් කියලා ඉතින් එහෙම තමයි ආරම්භනේ දරියුත් තාවුන මොකද බලන්නේ හරියට ආර වල දන්නේ ඒ හින්දා මම මේක මගෙන් මේ ලෙඩේ හොඳ වෙන්න මේ කියන ආකාරයෙන් කෙනෙක්ට කියලා ඉල්ලගත්ත හා සමාන වැඩක් මේක. මම ඔබ වළඳන්නේ නැහැ කියලා අතාරින්. ලෙඩේ එතනින් තනිප් වෙනවා. හරිද? ඔයන් දන්නවද ඇති? ඇති. ඔයා නැතිනම් කාලා දායි ඔක්කොම ටික. ලෙඩේ හොතෙන් ටික. හරි? එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවයේ ධර්මානුකූල ජීවත් වෙන ඔය ලෙඩ එකක්වත් ඉදු වෙන්නේ. විපාක දෙන්න තියෙනවනේ විපාක දෙලිවලේ නැත්තම් හොඳ වෙන්න තියෙනවනේ ඒත් හොඳ වෙනවා ඒක. කර්මය හැටියෙම. හරිද? ඒ ඉඳලා ඉතින් ඕන් ඕවා ඇත්ත දැක්කනම් ඒ ඉඳලා ඕකට ආයේ සලකමින් ඕකට යුතුයකම් කරමින් වගකීම් දරමින් ඕක වෙනුවෙන් මහන්සි වෙවි වෙහෙස වෙවි ඉඳ සූදානම් නැහැ කෙනෙක්. يعني එයා ඔය කියන ආකාරයෙන් හම්බ කරලා මහන්සි වෙන්නේ නැහැ ඔක රකින්න. ඒක තමයි මහාන වෙච්ච කෙනාගේ හැටි. දන්නවද? මේකට කණ්ඩ දෙන්නේ නැහැ හම්බ කරලා. මේකට අඳින්නේ නැහැ හම්ද හම්බ කරලා. මේකට ඉඳතැන් හදාන්නේ නැහැ හම්බ කරලා. ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැහැ. ඇයි? වැඩක් නැහැ. හරිනේ. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා ඒක කරන්න මහන්සි වෙන එක නෙවෙයිද මුළු ජීවිත කාලෙම කරන්නේ. ඒකලෙදි මැරලා ගියාම ඇති දෙයක්වත් නෑ. කොකරත් දැන් සලකනවා. තමන්ට කරගෙනත් නෑ අනුන්ට කරලත් නෑ. කාටද කරේ? අමදාත දරුව ඥාතීන් කියලා තමන් ගොරා නම් ඒ අය මැල්ලා ගියාම ඔයගේ කියන ආකාරයෙන් මැල්ලා විනාශ වෙලා ගියා ඔය ඇටමස් ලේන හා ටික නැති වෙලා ගියා. ඉතින් දැන් කරලා තියෙන්නේ කාටද? කාටද ඒවා කරන්නේ? ඈ කරපු කෙනෙක් ඉන්නු. ආන්නක තමයි අර්ථ ශූන්‍යයි කියලා බුදුහාමුදුරු කියන්නේ. අනත්ත් සංහිතෝ හීනෝ ගාමෝ පුතුජනෝ අනාර්යෝ අනත්ත සංගිතෝ අර්ථයක් නැති හීන වැඩ හීන කියන්නේ අර අතදරුව ඉන්නේ කුංචි අය කියන කිසිම දෙයක් තේරෙන කියන දෙයක්වත් තේරුම් ගන්න බැරි ඒ දන වචනයක්වත් කතා කරන්න බැරි ආන් ඒ වගේ අය ආන් ඒ අරගෙනවා හීන පුද්ගලයෝ ග්‍රාම්‍ය එයාත් එහෙමයි මේ කියලා දෙන සත්‍යයක් තේරුම් කරගන්න බැරි පුද්ගලයෝ. ග්‍රාම්‍ය කියන්නේ ගැමි කියන්නේ. ඒ ගැමියන්ට මොනවද කිව්වට ඇති වැඩක් කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ ඇයි? එයාට මේ මේවා තේරුම් ගන්න ශක්තිය නැහැ. අන් එහෙම මේ සත්‍යර්මයේ තේරුම් ගන්න බැරි ඥා ස්වභාවයේ ඥානයක් නැති අය කියන ග්‍රාම්‍ය. පෘ탁ගෙන මේවා අහලා නැති අය. ඔය ඔක්කොම ලා කරන්නේ මොකද්ද? අනත්ත් සංගතෝ. අනර්ථයක්. දැන් මේක අහලා තියෙන අයත් ඒක නම් කරන්නේ. ඒ අය කවුද? ඒත් අර જાතික තමයි එක්ක මේ කියන එක තේරිලා නැහැ එයාට. එහෙම නැත්නම් හීන ග්‍රාම්‍ය පුතක් වෙන භාවයේදී නැහැ. නැත්නම් තේරෙනවා නම් මොකද කරන්න ඕනේ? නේද? තේරෙනවා නම් මොකද කරන්න ඕනේ? ටිකක් තේරෙනවා. ආ ටිකක් තේරෙනවා. අභවෙන් ඒ තේරුණා නම් ආයි යන්නේ නැහැ. ආ යන්නේ මොකටද? <laughs> ආ යත්තද කියලා බලන්න ඕනේ. ඉතින් යත්තද කියලා බැලුවම පස්සේ ඒක තේරුණා නම් ආ ඉන්නවද ඒකේ? දවස් <laughs> හතර බලන්න ඕනේ. මොනවා බලන්නේ? <laughs> ඕනක තමයි හේතුව නීවරණ බලවත් වීමේ ප්‍රශ්නය. ඔක ආසාවෙන් දැඩි කරලා දැඩි කරලා දැඩි කරලා ආසාවට අනුව පෝෂණය කරලා කරලා කරලා කරලා කාමච්ඡන්දේ තමන් ඕක පොදි ගහලා තියෙන්නේ. ඒ හින්දා දැන් ඕක එකපාරක් ඔය විදිහට හිතුවා කියලා තමන්ට ඕකෙන් ගැලවෙන්න බෑ. ඒ හින්දා දහස් කෝටි වාරයක් නැවත නැවත නැවත නැවත ওই සංඥාව ගැලවෙනකම් හිතන්න. හරි. භාවිතව බහුලීකරද. ආයතාදී නැවත නැවත නැවත කරන්න ඕනේ. හැදෙන්නේ. ඉතින් අවුරුදු 60 70වත් ඉතින් කරේ මොකද්ද? වැරදි විදිහට හිතපේකෝ. හරිද? ඒක මේ දවස් දෙකක් විතර යන ගමනනේ ඔය මුළු ජීවිත කාලෙම ඉති වැඩි විදියට. ඒ ඉතින් දැන් ඉතින් ඒක අනිත් පැත්ත හරව ගන්න තමන් දිගට මොකද කරන්න ඕන? ඇත්ත ඇත්ත නැවත නැවත නැවත නැවත නැවත හිතන්න. හැදලි? දැන් ඔන්න කියා දුන්නා එක ක්‍රමයක් එතකොට. ඒක ඉතින් තමන් දැන් කළ යුතුයි. ඊළඟට කියා දෙනවා දැන් ඔය කියන ආකාරයෙන් තවත් එහාට. දැන් තමන්ට මේ ඔක්කොම කියා දෙන්නේ ඒකෙන් තමන්ට ගැළපෙන්නේ එක ක්‍රමවේදයයි. හරිද? නමුත් සතිපට්ඨානය තුළ තියෙන ක්‍රම ටික ඔක්කොම කියා දුන්නම Tamanට ගැළපෙන එක අරගෙන මොකද කරන්න ඕන? Taman දිගට ඒක පාවිච්චි කර කර ඉන්න ඕන. හරි දැන් Tamanට මේක තේරෙනවා නම් හොඳට මේක මට හිතා හිතා ඉන්න පුළුවන්. ඒ කියන්නේ දිගට හිතන්න ඕන. එකපාරක් හිතලා මදි ඈ. නේද? Tamanට අරමුණු අරගන්න. දැන් අමම බලහත්කාරයෙන් ගන්නවා අම්මා. අම්මා කියලා බලහත්කාරයෙන් අරමුණක් ගන්න. ආ හිතන තියෙන්නේ කෙස්ලොම් දත් මේ හිතන මං අම්මා කිව්වට අම්මා නෙවෙයි ඉන්නේ. අම්මා කෙස් ටිකයි නුනවා අම්මෙක් නෑ. දත් ටික කියන්නේ අම්මා නෙවෙයි. මත් ටික කියන්නේ අම්මා නෙවෙයි. නහර කියන්නේ අම්මා නෙවෙයි. ඇට කියන්නේ අම්මනෝ එනං අම්ම කියන්නේ බොරුවක් එහෙම ආයෙත් දෙන තාත්තා ගැන සහෝදරයා ඕතන තමයි හිත මිතුරෝ යාති මොන්තරා ඉන්නවනේ ඒව ඔක්කොම නැවත නැවත ආයෙත් තමන් කය ගැන හිතන මෙතන තියෙන කේස් ලොම්නියද කේස් ටික මම නෙවෙයි මගේ නෙවෙයි ඒක මට ওই තියෙන එකක් නෙවෙයි ඒකත් ඔය කියන ආකාරයෙන් කළු පාට ඔය විදියට තියෙන එකක් ඒකත් ගඳ ගන්නවා පිළිකුලයි ආන් එහෙම ටිකට මිදා හරිද ඇඳේ නින්ද යනකම් හිතන්න ඕන ඕක නාන වෙලාවෙ ඉදන්න පුළුවන්. ඕකට නම් ඉදන්න පුළුවන්. පැහැදිලිද? හ්ම්. එතකොට එක ක්‍රමයක් ඒක. ඊළඟට කියා දෙනවා මොකද්ද? දැන් ඕම් ඔය කැලේ 32 ඇති වෙච්ච ආකාරය පිළිබඳවත් ගැඹුරු දර්ශනයක්. හ්ම්. කොහොමද ඔය 32 ඇති උනේ? කොහොමද ඇති උනේ? දැන් අපි ඔක ඊයේ සම්මුති වශයෙන් අඳුරගත්තා. සම්මුති වශයෙන් කිව්වේ සාමාන්‍ය ලෝකයේ තියෙන සත්‍යයට අනුව අඳුරගත්තා. මොනවාගෙන්ද හැදුණා කිව්වේ? ඔව් අපි අවසානයේ පස්කෙන් තැනට ආවා. කොහොමද පස්කෙන් තැනට ආවේ? ආහාරයෙන්. දැන් මේ කෑලි 32 එකක්වත් හැදෙනවද කෑම නැතුව? නෑ. ඒතර කෑම හැදුනේ කොහමද? ගස්වැල් වලින්. ගස්වැල් හැදුනේ කොහමද? පස් වතුර ගින්දර එහෙම නැත්නම් ඉරේලිය කියලා අපි කිව්වා සුළං. පස් වතුර ගින්දර සුළඟ කියලා ස්වභාවයන් දෙකකින්. එතකොට දැන් පස් සතර ගින්ද තුලං කියන ස්වභාවයෙන් අනිත් මේ ලෝකේවත් හැදෙනවා කියලා අපිට යම් දුරකට හිතා ගන්න පුළුවන් වුණා. නේද? දැන් මේ මේස පොටු, ගෙවල් දොරවල්, ඇඳුම් පැළලුම් ආදී ඔක්කොම මොනාගෙන් හැදුනේ? ඒවත් පස් වතුර ගින්දර සුළඟ. හරිද? හ්ම්. ඒතර ඒක ඇත්තද බොරුද? ඇත්ත. කවුරු කෙනින්ද පිළිගන්නේ? තමන් තේරෙන හින්දා තමන් අඳුරන හින්දා පරීක්ෂා කරන්න පුළුවන් නිසා. හරි? දැන් වුණේයක් තමයි දැන් මේ අපි දැන් මේකේ බිත්තිය කියලා බිත්තිය අරගෙන බලුවත් ඒක කඩලා බෙදලා විනාශ කරාම තමන්ට ආයේ පස්සෙලා යයි. ඒක දූවිලි වෙලා නැති. එක්ක ගින්නට අවුලා ගිනි ගන්න. නැත්නම් දියේ පාවලේ හරි කොයි දිනනව නැද? එන ඔය හතර පංගුවට යනවා. හොඳයි. දැන් එතකොට මෙන්න මේ தත්ත්වයේදී බුදුහාමුදුරුව ආධාරණවා ලෝකයේ සියලු අජීව වූ ස්වභාවයන් කියලා සලකනවා. අජීවේවා කුසල් කරන ජීව ලෝකයේ සියල්ල නිර්මාණය වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක. හරිද? එහෙම අහලා තිනවා. අහලා තිනව නැද්ද කියලා අහන්න. දැන් කලින් අහලා නැති අයගෙන් තමයි විශේෂයෙන් අහන්නේ. කලින් මගෙන් බණ අහලා තියෙන අය අහලා තියනවාදී. දැන් අහන්නේ එහෙම අහලා නැති අයගෙන් එහෙම එකක් අහලා තිනවද නැද්ද කියලා. අහලා තිනව. ඈ අහලා තිනව නැද්ද? නිතර පන්තර එනවා ගානේ බණ අහන්න අර මේක නේද බලන්න. එනවනේ නේද ඈ එහෙම අහලා තියෙනවනේ ආ එහෙනම් කවන්න එහෙනම් හොඳයි නැත්නම් බණ ටික අහලා තියෙනවනේ දැන් එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හතරක් දැන් තමන් අහලා දිනවා දැන් අපි මේ ලෝකයේ මේ තමන්ගේ ශරීරයත් එක්ක පරීක්ෂා කරගෙන යනකොට තමන්ට තේරුණා පස් වතර ගින්දර සුලං කියලා හතරක් තමයි මේවා හැදෙන්න හේතු වෙන්නේ කියලා නේ. ඒක තමයි දන්න ටිකද නැද්ද? පස් ටිකක් අරන් යන්න කිව්වා පස් ටික අරන් ආවිද බැරිද? පුළුවන්ද බැරිද? වතර ටික ගින්දර හුලං ඕ එන්න ආයෙ ගහන්න කොහොම හරි කවන්නේ අරන් තම අඳුරනවානේ. මේවා තමයි හුලං කියලා. හරිද? හරි. දැන් මොකද නැත්තම් හුලන් දන්නේ නැත්තම් දැන් ටයර් එකේ හුලන් අරින්න ගියාම වෙන මොනවා හරි අරින්නේ නැත්තම් හරිද දන්නවනේ දන්නේ හින්දානේ පාවිච්චි කරන්න පුළුවන් හරි එතකොට තමන් ඒවා අඳුරනවා දැන් එතකොට පටවි ආපෝ තේජෝ ආයෝ කියලා නම් හතරකුත් තියෙනවා දැන් ඒවා අඳුරනවද හ්ම් අඳුර අඳුරනවද ඒවා අඳුරනවද කියලා විතරයි ඇහුවේ මට කමන්නේ මොනවා හරි කමන්නේ ඈ අඳුරන්නේ නැහැ එහෙනම් දන්නවද කොහොමද? අඳුරාද? අඳුර කොහොමද අඳුර? හා ඒක මොකද? හා හා ආපෝගේ Hello ප්‍රතිධන තද යන්නේ ආපෝ ගතිය අඳුරගන්නේ විදිය නැගිනවා කියලා හ්ම් තේජෝ ගතිය තේජෝ කියන එක ප්‍රශ්නේ වයි දැන් තමන් ඒව අඳුරගත්ත විදිය මට කියන්න අඳුරන විදිය අදලා බලලා දැකලා බලලා අන්තරනවා. මොනවාද? හයියේවා. හරි. මං කියන්න වැඩක්. දැන් ඔවා කොහෙද තියෙන්නේ කියන්නේ මට පොඩ්ඩක්. අන්තරනවා කොහෙද තියෙන්නේ තියෙන දන්නේ නැද්ද? කොහෙද තියෙන්නේ? හා? හැමදාම තියෙනවා. හා? හැමදාම තියෙනවා. හ්ම්. එහෙනම් දැන් ඕම් ඔය ඔය රෙදි කැලක් දෙනවා බිම. ඔකෙත් තියෙනවද? ආයෙන මං කියන්නේ ආන් ඔකේ මට ඔය ටිකට් ටික පෙන්නලා දෙන්න මට. පඨවි ටිකයි ආපෝ ටිකයි විතේජෝ ටිකයි වායෝ ටිකයි එක එක තැන් වල තියෙන්නේ පාර එක එක තැන් වල තියෙනවා කොහොමද එක එක තැන් වල තියෙන්නේ දැන් මේ මේ අය කියන්නේ හැම තැනම තියෙනවා කියලා හා එකවිලා දෙනවා කියන්නේ මොකද එකවිලා දෙන්නේ හ්ම් හ්ම් ආප වැදින්න නේද තේරෙයිද හ්ම් ආ වයවද අවකාශයේ වායු තියෙනවා වායු වායු තියෙනවා ඇහුලා හඳන් තමන දෙනවා යකඩ කෑල්ල යකඩ කෑල්ලේ ඔය ආදී ටික කොහොමද දෙනවා කොහොමද දෙනන්නේ රත් කරන කතන්දර නෑ යකඩ කැලේ ගැන කතා කරන්නේ. රත් කරාට පස්සේ ඒ தත්ත්වය රත් කරාට පස්සේ වෙන தත්ත්වයක් ඒක. රත් කරන එක වෙනයි දැන් මේකයි. එහෙනම් තම தත්ත්වය වෙනස් කරන එක වෙනස් කරලා පරිචිනා කරලා හරියන්නේ නෑනේ. ඒ தත්ත්වයේ තියෙනවා කියලා. නම් හැමතැනම දැන් තියෙනවා කියන්නේ. ඔකට පාටේ වැඩි කියන්නේ ආ. ආපෝස බයන් කියන්නේ? ඇදිලා පාස් වැදිලා. වැදිලා වගේ. කොහේ ඉස්සි. හා Ha. Ne dövedi? හ්ම්. වායවද බාවි? කොහොම පිළිගන්නේ අපි? දෙනවා. කොහොමද මම දැක්කද එහෙම? අනික්ෂේතාල බලන්න මේ පරිචය එහෙම එකක් බුදුහාර පරිචය කරන්න කිව්වද? අනික්ෂේ දැන් තමන් ගාව දෙනවා පරිචය කරන්න. ඒ පරිේෂණය ඉන්ද්‍රිය පරිේෂණයක් විතරයි බුදුහාම කිව්වේ. පුළුවන් කියලා බෑ ඒක තියෙනවා නම් අනිවාර්යයෙන් 100 100ක් තියෙනවා කියලා තමන් සිදු කරපු පරීක්ෂාවක් තියෙන්න ඕනේ තමන්ගේ ආයතන පාවිච්චි කරලා. හඳුනනවද ඒක? නිකන් මොම කියනවා. එහෙම? ඈ Hello, එතකොට හුලං තියෙනවනේ. හුලං වල තදගතිය තියෙනවද? බැලුම් වලට හැමදේම දෙනවා? ඔව්. තෙරපන්න පුළුවන් කියන්නේ එතකොට පටවිද? දැන් මාගේ හුලං වල පටවි තියෙනවද කියලා ඇහුවේ. ඉතින් ප්‍රකටනේ නැත්නම් තියෙනවා කියලා තමයි කියන්නේ කොහොමද? තද හුලං යමාව. තද හුලං යමාව ගහත් පැල්ලෙන්නේ ඒක හුලංගේ තියෙන වෙන ස්වභාවයක් ඉඳලා. පටව හින්දා කොහොමද ආල්දින්නේ? දැන් කොහොම කොහොම ඇත්තටම දන්නේ ඒක? පටව ගැති දෙනවද කියලා? දැන් තමන් ඔය කියලා තියෙනේම අහලා තියෙනේම විතර නෙවෙයි තමන් කොහොමද පරීක්ෂා කරේ කියන එක තමයි මම මෙහා වාහනේ යද්දී අත එළියට දානවා ඈ ඒ වේගයෙන් හින්දා උලන් එහෙම වෙනවා ඉතින් ඒතර වාහන යනකොට විතරයි හුලං වල එහෙම තියෙන්නේ. නැත්නම් දැන් නැද්ද හුලං වල? ඒ දැන් තියෙනවා කොහොමද මම පිළිගන්නේ? කුළුදුලන් ආව මේ කුළුදුලන් ආවේ නැහැ දැන් හුලං වෙන්නේ නැහැ. ඒ ඉඳයි ඒ මොහොතේ අදාළ අවස්ථාවේදී ඒ පරිේෂණය කළ යුතුයි. අදරනවාද? ඒ වහේම. ඈ? නෑ දන්නේ නැද? පට ව්‍යාපෝ තේජව අඳුරනවාද කියලා හැවේ. තරමද්දුරට තරමද්දුරට තේරෙනවා මොනවද තේරෙන්නේ? හ්ම්. ආපෝ කියන්නේ බැරි නේද වැඩි දෙනකක් කියලා. හ්ම්. වායෝ කියන්නේ පෙර වෙන වෙන පැකිලෙන ගැතිය. හ්ම්. හඳුනන විදිය කියන්නේ බලන්න. පටවි ගතිය හඳුනන්නේ කොහොමද? ඉතින් අඩුවෙන් තියනම කොහොමද හඳුනන්නේ? අඩුවෙන් තියනකත් හැබැයි තෙරපෙන තෙරපෙනවා නම් ටිකක් හරි එතකොට ඒ වගේ තෙරපෙනවා නම් තෙරපෙනවා නම් පටවිද? නෑ එතකොට වායු වේගය කියලා හිතන්න පුළුවන් කොට. ඉතින් ඒතර පටවි ගතිය කොහොමද හඳුනන්නේ? අයියා. හ්ම්. ඒක දැන් එහෙම හයියට තියෙනවා නම් මට ඒක ඇති. හයිය නැත්තම්? හයියකත් වැඩි ඒකවල ඒක. හ්ම් අඩු නම්? අඩු එකක් වෙන එකක් වෙන්න පුළුවන් කොහොමද? ඒක හරිය වෙන එකක් වෙන්න. වෙන එකක් වැඩි වෙනා දැන් තමන් කොහොමද පිළිගන්නේ නම් හතර මෙතන තියෙනවා කියලා? ඒක මම උගන්වන්නේ නැද්ද කියන කාරණේ නේද මම අහන්නේ තමන් කොහොමද හොයාගත්තේ කියලා. මටත් ඉගෙන ගන්න ඕන තමයි මං ඇහුවේ. <laughs> ආ ඒක තමයි මම තන ආන්ගේ ටෙස්ට් කරපු විදිහ මට පොඩ්ඩක් කියන්න මටත් ඒක ටෙස්ට් එකක් කරගන්න පුළුවන් පොඩ්ඩක් ටෙස්ටිං එකක් කරගන්න බලන්න එහෙනම් මම දෙනවා අපාදකම්මට හුලං ටිකක් හුලං හුලං තියෙනවද හුලං ආ හුලං අර අර කිව්වා වගේ අර මහත්තයෙක් වගේ බෝලයකට දාලා බැලුම් බෝලයකට දාලා හුලං ටිකක් දෙනවා දැන් ආන්ගේ හුලං ටිකේ ඔය ඔක්කොම තියෙනවද කියලා මට කියන්න ඔය කිව්ව පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා ඔක්කොම දෙනවා. වැඩි දෙනවා හරි කමන්නේ අඩුව දෙනවා හරි තියෙනවද කියලා තමයි මං අහන ප්‍රශ්නේ. ආ? මං අහන්නේ දැන් හුලඟ කියලා එකක් තියෙනවනේ. බැලුම් බෝල් එක දාලා ඔන්න හුලන් ටිකක් ගෙනත් දෙනවා. හරිද? ඔය අම්මට. දැන් ඔය අම්මගෙන් අහනවා ඒ බැලුම් බෝලේ හස්තේ තියෙන හුලං වල පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර જાතියෙම තියෙනවද? උත්තරේ දෙන්න විතලයකට. හතරම තියෙනවා. ආ තියෙනවා කියලා කියනවා. කවුරු කිව්ව හින්දාද කියන්නේ? ඒක ඉගෙන ගත්තා. කාගෙන්ද ඉගෙන ගත්තේ? ධර්මයේ කියලා. ආ ධර්මයේ කවුරු හරි කිව්ව හින්දා කිව්වා. ආ දැන් තමන් ඒක තියෙනවා කියලා කරපු ටෙස්ට් එක මට පොඩ්ඩක් කියන්න කොහොමද ටෙස්ටිං කරේ කියලා. මොහොම තේරෙන්නේ. ආ. වායෝ ගතිය තියෙනවා. හිතන්න කොහොමද? හිතන විදිය නේ මම කොහොමද? පරීක්ෂා කරපු විදිය ටෙස්ට් පරීක්ෂා කරපු විදිය මට ටෙස්ටිං එක කරපු විදිය. ආ ආ ආ හරි ඒකත් හරියම ගා අතේ වැදලා දැනගත්තා ආ ආපෝ ගතිය ඒක ඈ ආ පේන්නේ නැතුනට කොහෙන් විදියක් මට කියන්නේ නේද පේන්නේ නැතුනා දැන් තමන් මේක පරිේෂණයක් අර ටෙස්ටිං එකක් කරපු විදියක් ඕන මට නැත්තම් පිළිගන්න බෑ ඒ කියන්නේ පච්චත්ත බෝතලේ හුලං වගේ උමාලේ වදින්න මොනවාද හුලං වල හුලං හුලං ගැන විතරයි මම හැවෙයි හුලං වල මොනවද කියන්නේ බෝතලට ඇරියාම බෝතලේ වතුර තිබ්බද දිහුලන් වෙයි. එහෙම නැහැ හුලන්ට ගිහිල්ලා. මං අහන්නේ හුලන් වල ආපෝ ගතිය තියෙනවා ඒ තමන් කොහොමද දීර්ණය කරේ? සීතල දැනෙනවා කියන්නේ තේජෝ ගතිය. අන්න ඒ දැන් ආපෝ ගතිය. ආ ගමන් කරන ගතිය කියන්නේ මොකද්ද? ඉතින් ඒක වායු ගතියනේ. මං අහන්නේ දැන් ආපෝ ගතියේ තියෙනවද? ඉතින් සීතල කියන්නේ තේජෝ ගතියනේ. දැන් පටල ගන්න අමාරු දෙකක් එකක් එහෙම වෙන එකක් කියන්න හම්බෙන්නේ නැහැ. හරිද? පොල් කියන්නේ මොනවද ගහම පැපොල් කියලා හරියන්නේ නැහැ ඒක. පොල් වෙනයි පැපොල් වෙනයි. පොල් වෙනයි පැපොල් වෙනයි ඇපල් වෙනයි. තව જાතියක් නෑ ඒක. සෝදක් වෙනවද? දැන් සෝදන්නේ නැත්තම් දැන් දැන් දැන් මොනාර සෝදක් වෙනවද? දැන් මෙතන හුලන්නේ නැද්ද? ඒ එහෙම එකකට විතරක් හරියන්නේ නැහැ. කෝකටත් සාධාරණව තමන් අදහසක් ඉදිරිපත් කරනවා නම් සියල්ල පටවි ආපෝ තේජෝ ආයලෙන් හැදිලා තියෙන්නේ කියලා තමන් ධර්මයේ අහලා තියෙන කාරණාවක් කියනවා නම් කියන්න කලින් තමන්ට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. කවුරුත් කියන හින්දා කියලා අමාරු වෙටෙන්න එහෙම එපා. ඈ? ඔව් ඉතින් ඒක උඩාන ගිහිල්ලා. ඉතින් හුලඟට නම් වතුර උඩා ගන්නවද කියලා නෙමෙයි මං ඇහුවේ. හුලඟ කියන එකේ ආපෝ ගතියක් තියෙනවද කියලා මං ඇහුවේ. ඒ ඒක හොඳයි යන්නේ. හරියට තමයි. ඒකට හේතුව තමන් පරීක්ෂණ ක්‍රම ටික දන්නේ නැහැ. හරිද? ඔය කී කී අයින් අරින් මේ ටිකක් අල්ලගෙන තමන් පටවිය ආපෝ තේජෝ ආයෝ කියන හඳුරන ක්‍රමයන් ටික දන්නේ නැහැ. ඕකයි හේතුව. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මොනවද කියන එක තමන්ට තේරුම් අරගන්න තාම හරියට තේරිලා හරි. නේද ඕක වෙනයි. ඔය කිව්ව ක්‍රමයන් ටික යම් යම් මට්ටමකට හරි ඒ වුණාට 100%ක් හරි නැති ඉඳ තමයි ඔය අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරි. ඒ කියන්නේ තමන්ට තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්ද අනුමාන ඥානයක්ද? අනුමානයක්. ඒක තමන්ට ඒ කියන්නේ සැකද නැද්ද? සකාවේ ෂුවර් නෑ බෑ කිව්වට. ඒක ඔය වෙලාවට. 100% ෂුවර් එකටම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මෙහෙමයි කියලා. එහෙනම් බුදුහාමුදුර ළඟ තියෙන්නේ සහ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා ළඟ තිබිය යුත්තේ ප්‍රත්‍යක්ෂ වූ ඥානෙ. පච්චත්තං වේදිතබ්බෝ. කොහොමද වෙන්නේ? විඤ්ඤෝ හේති. නුවණින් අවබෝධ වෙච්ච බව. කවුරුත් කියන හින්දා එහෙම නෙවෙයි තමන් පරීක්ෂා කර බලා ඇති කරගත් එකක්. එන නේද දැන් ඔකට කියා දෙන්න. හරියට තේරුම් අරගෙන අහගන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ සතර මහා භූත කියලා කියනවා. එහෙම නැත්නම් ගාති කියනවා. එහෙම නැත්නම් ධාතු කියනවා. ওই වචන තුනම සමානයි ඈ. ගති භූත ධාතු. හරිද? ඒ වගේ අදහස් කරන්නේ ඒක ස්වභාවය. භූත කියන්නේ ධාතු කියන්නේ ඊටාම සියුම් කුඩාම කියන සංකල්පයට දෙන වචනේ තමයි ධාතු. හරිද? හැබැයි මේකේ தත්ත්වය තමයි මේ ධාතු එහෙම නැත්නම් මේ භූත එහෙම නැත්නම් ගති කියන தත්ත්වයේදී අඳුරන්න බෑ. ඒවා තනි තනියෙන් කවදාවත් අඳුරන්න බෑ. පටවි කියලා වෙනම කවදාවත් අපිට අඳුරන්න බෑ. හරිද? මේකේ தත්ත්වය තමයි හරියට දැනගෙන හිටියේ නැත්නම් හොයන්න බෑ මේක. يعني පටවි කියලා එකක් කවදාවත් තනියෙන් හොයන්න බෑ. තනියෙන් නෑ නේද? තනියෙන් හොයන්න බෑ. ආපෝ කියලා එකක් තනියෙන් හොයන්න බෑ. තේජෝ වායෝ කියන ඒවා තනියෙන් හොයන්න බෑ. හරි? ඒතර මේවා අපි සාමාන්‍ය ලෝකයේ කියන්න වෙන්නේ ඇත්තටම මේවට ශක්ති එහෙම නැත්නම් ඇත්තටම ක්‍රියා සමූහ කියලා කියනවා. ක්‍රියා. පඨවිය කියන්නේ ක්‍රියාව. ආපෝ කියන්නේ ක්‍රියාවකට. තේජෝ කියන්නේ ක්‍රියාවකට. වායෝ කියන්නේ ක්‍රියාවකට. දෙයක් නෙවෙයි. දැන් ඔය වෙලා තියෙන්නේ අපිට ලෝකයේ තේරෙන්නේ මොනවද? දේවල් කියන ඒවත් එක. අපිට මේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙලා තියෙන්නේ මොනවද? වස්තු, පුද්ගල, සංඥා. ඒවා අපි දේවල් කියලා තමයි කියන්නේ. හරි. නමුත් මේවා දේවල් නෙවෙයි ක්‍රියා. එහෙම නැත්නම් ගති කියන ස්වභාවය. හරිද? ඒතර ඒකේ தත්ත්වය තමයි තනි තනියෙන් අඳුරන්න බෑ. එතකොට මේවා අඳුරගන්නේ කොහොමද? එකතු වෙච්ච වෙලාවට විතරයි. තේරුණා? දැන් එකතු වෙන වෙලාවේ ඔය ගතිවල එහෙම නැත්නම් මේ ක්‍රියාවන් වල අඩු වශයෙන් පිහිටීමක් තියෙනවා වැඩි වශයෙන් පිහිටීමක් තියෙනවා. කියන්නේ පටවි ගතිය අඩුවෙන් තියෙන්න පුළුවන් වැඩියෙන් තියෙන්න පුළුවන් කියලා ඔයාම කිව්වේ. යම් තැනක බහුලව තියෙනවා කියලා. ආපෝ ගතිය අඩු වෙන්න පුළුවන් යම් තැනක වැඩි වෙන්න පුළුවන්. එහෙනම් හැම වෙලේම මේ ගතිය අපිට අඳුරන්න වෙන්නේ කොහොමද? සාපේක්ෂව. සාපේක්ෂව කියන්නේ මෙතන තියෙන ගතියට වඩා මේකේ ගතිය එක්ක වැඩි. එහෙම නැත්නම් අඩුයි. එහෙම නැත්නම් ඒ වගේමයි සමානයි. තේරෙනවද? ඒතර ගතිය අපිට හැම වෙලේම සංසන්දනය කරන්න වෙනවා. ඒ නිසා මේක තනි තනියෙන් තමා තීරණය කරන්න වෙනවා. දැන් මට තේරෙන විදිහ එකක්, තමන්ට තේරෙන විදිහ තව එකක්. පැහැදිලිද? එහෙනම් ඒ අනුව මෙම ගති ධර්මතාවයන්ගේ එහෙම නැත්නම් ක්‍රියා ධර්මතාවයන්ගේ ස්වභාවය තමන් දැනගන්න ඕනේ. ගතිය තනියෙන් අඳුරන්න බැරි නිසා ඒ ගතිය එකතු වෙච්ච අවස්ථාවක විතරක් අඳුරන්න ලැබෙන නිසා ඒ එකතු වෙන අවස්ථාවේ ඒ ගතිය නිසා ඇති වෙන ලක්ෂණ ටික එහෙම නැත්නම් ඒ ක්‍රියා ටික ස්වභාවයන් ටික තමන් දැනගන්න. හරි ඒ ගති වලින් එක එක ස්වභාවයන්. දැන් මම උදාහරණයක් ගන්නම්. අපි සාමාන්‍ය ලෝකයේ කියනවානේ තරහ කියලා එකක්. තරහ කියන්නේ මොකද්ද? ගතිය. අර වචන කියනවා ක්‍රෝධය, ඊර්ෂ්‍යා, අරකමනේ කියලා ගතිය. තරහ කියන්නේ ගතියක්. දැන් තරහ ගතියේ ලක්ෂණ ගොඩක් තියෙනවා. බනිනවා. හ්ම් ගහනවා. හ්ම් ඔරවනවා. හරිද? පරස වචන කියනවා. දැන් ඔක්කොම මොනවා? තරහ ගතියේ ලක්ෂණ. දැන් තරහ තනියෙන් තිබ්බම හොයන්නත් බෑ. අර කියන ක්‍රියාවන් ටිකත් ඒක තියෙනවා. දැන් අඩි හපනවා, නිකන් ඔරවනවා. නැත්නම් ඔය කෙනා ආකාරයෙන් බයිනවා. මම ඔය කෙනා ආකාරයෙන් ගහනවා. හරිද? එහෙම ක්‍රියාවක් එක එකතුනොත් තමයි තරහ කියලා අඳුරන්න පුළුවන්. නැත්නම් අඳුරන්න පුළුවන්. ඈ? ඔය වෙන්න පුළුවන්. ඔය එකක් එක එක ගති තියෙනවා. ඉතින් කොහොම හරි ගවන්න හැබැයි එක ගතියයි තියෙන්නේ. ගතිය එකක් ඒකේ ස්වરૂප ලක්ෂණ ගොඩයි. එතකොට මේ හැම ලක්ෂණයක්ම Taman දැනගෙන ඉන්න ඕනි ඒ ගතිය අඳුරන්න නම්. මොකද දැන් Tamanට ගැහුවත් ඒත් තරහ. බැන්නත් ඒ තරම් තේනවා මේ ගතිය අඳුරන්න ගතියේ ලක්ෂණ සියල්ල පිළිබඳව වැටහීමක් Tamanට නැත්තම් ගතිය හොයන්න බෑ තේරෙනවද එනිසා දැන් ඔන් ඔය ගති ටිකේ ලක්ෂණ Taman දැනගන්න ඕනේ පටවි ගතියේ ලක්ෂණ මොනවාද අනිවාර්යෙන් හැම ගතියෙම අවම වශයෙන් ලක්ෂණ දෙකක් තියෙනවා හේතුව අඩු කියලා එකක් තියෙනවා වැඩි කියලා අඩු වුණාම එක ලක්ෂණයක් එක වැඩි වුණාම තවත් ලක්ෂණයක්. හරිද? හ්ම්. එහෙනම් දැන් කියන්න බලන්න. ඒ ලක්ෂණ ටික මට එතකොට ඔන්න Tamanට ඒ ගතිය අඳුර ගන්න පුළුවන්. හරි? අඳුරන්න ඕනි Taman ඒවට උපකරණ පාවිච්චි කරන්න බෑ. Taman අඳුරනවා කියන්නේ එක්ක ඇහැ දැකලා අඳුරන්න ඕනේ. එහෙම නැත්නම් කණෙන්, ඒ කියන්නේ සද්ද ඇහිලා, නැත්නම් නහයට ගඳ දැනිලා, නැත්නම් දිව ඒක රස දැනීමෙන්, කයට ස්පර්ශ දැනීමෙන් එහෙම නැත්නම් මොලෙන් නුවණින් විමසා බැලීම කියන ක්‍රියාකාරීත්වය. පැහැදිලිද? හ්ම්. එහෙනම් තමන්ටයි තියෙන්නේ. ඔකට තමයි මම අර ඊයේ කියා දුන්නේ. ඔය ආයතන හයෙන් කරන වැඩ වෙන කිසි කෙනෙක් කරා කියලා තමන්ට පිළිගන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ අනුන්ගේ ආයතන වලට ඇති වෙන දැනීම තමන් දන්නවද? නෑ. එහෙනම් අනිවාර්යෙන් මේ පරිේශණය කවුද කරන්න ඕන? තම තමාමයි. හරිද? හ්ම්. එහෙනම් ඒක කරන්න තමන් දක්ෂ වෙන්න ඕනි. පටවි ගතියේ ලක්ෂණ අඳුරන්න. එහෙනම් පටවි ගතියට අදාළ ලක්ෂණ මට කියන්න. අල්ලන්න පුළුවන්. අල්ලන්න පුළුවන් බැරිද කියලා මං අහන්නේ නැහැ. මං අහන්නේ පටවි ගතියේ ලක්ෂණ ටික මට කියන්න. අල්ලන හොයන ක්‍රමය නෙවෙයි දැන් අහන්නේ. ඒක තියෙනවා නම් පටවි ගතියේ තියෙන තැනක අපිට අඳුර ගන්න තියෙන සාධක ලක්ෂණ ස්වභාවයන් මොනවාද? ඈ? හැඩ පේනවා. හදලා තියෙන්නේ තද ගතිය කියන්නේ මොකද? තද ගතිය කියන්නේ ඒකට තියෙන පටවි ගතිය කියන pāli වචනයේ සිංහලෙන් කියන නම තමයි තද ගතිය. තද ගතියේ වැඩි සහ අඩු කියලා දෙකක් තියෙනවා. තද ගතිය වැඩි නම් සහ අඩු නම් මොකද වෙන්නේ ඒකට? එහෙම නැත්නම් පටවි ගතිය වැඩි, පටවි ගතිය අඩු කියලායි ඔක කියන්නේ. පටවි ගතිය වැඩි නම් ඔබන් අමාරුයි සාදයි. ඔබන් අමාරුයි. හා. ගණයි කියන්නේ. හා. හා අඩු නම් අඩු නම් තව නැහැ. ඒතර ඔය වචනේ කියනවා මෘදු කියලා කියනවා. තද අඩු බව, තද ගතිය. ඒක ඝන බව කියලා කියනවා. ඒක එක සාධකයක්. තව දැන් ওই தত্ত্ব දෙක නැත්තම් හ්ම්. තව දෙනවා සාධක. එහෙනම් මම තමයි එකයි කිව්වේ ඔක්කොම දැනගන්න එනවා. ඝන කියලා ස්වභාවයක්, ඝන බවක්, එහෙම නැත්නම් මෘදු බව කියලා කියනවා. හ්ම්. ඒක එක ලක්ෂණයක්. රළු බව කියනවා. රළු බව. එතකොට රළු බවට විරුද්ධ එක මොකක්ද? සීනිදු බව. ඒකත් පටවි ගතිය ලක්ෂණයක්. යම් වස්තුවක රළු බවක් ඇති කරා නම් ඒක පටවි ගතිය නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. සීනිදු බවක් තියෙනවනේ ඒකත් පටවි ගතිය. ඒතර පටවි ගතිය වැඩි වුණොත්ද අඩු වුණොත්ද සීනිදු වෙන්නේ? ආඩු වුණා. ඒතර ගොරෝසු වෙන්නේ එහෙම නැත්නම් ගොරෝසු නැත්නම් රළුයි කියලා කියන්නේ? වැඩි වුණා. එතකොට අර පටවි ගතිය වැඩි වුණාමද අඩු වුණාමද ඒක ඝනයි කියලා කියන්නේ. හ්ම්. අතන මොලොක් කියන්නේ අඩු බව. හරි? ආ තේරෙනවද? ඒක තව තියෙනවා. දැන් තාද හතරක් කිව්වා. තද ගතිය කියන්නේ තවන් කිව්වා ඝන බව, මොලොක් බව. හරි? ඊළඟට රළු බව, සින්දු බව. තව තියෙනවා ඒවා. ඒවා ඔක්කොම දැනගත්තේ නැත්නම් යම් යම් තැන් වලට මන්ට හොයාගන්න බෑ. හ්ම්. තව නැතිනේ. උල්බාව මොට්ටබාව උල්බාව මොට්ටබාව වෙන කාරණයක් තියෙනවා. උල්බාව මොට්ටබාවයි. උල්බාව මොට්ටබාව කියලා දාන්නේ. ඈ? කාලයක් කොහොමද දන්නවද? ඒ කාලය ගැන එහෙම තීරණය කරන්න බෑ. යම්කිසි ෂේප් එකක් තියෙනවා. ෂේප් එකක් නැතිව මොනවද තියෙන්නේ? ෂේප් එකක් ඇති වෙන්නේ අරකින් තමයි ඝන බවින්දා. මොලොක් වෙන්න මොලොක් වෙන්න ඝන බව නැති වෙනවා අඩු වෙනවා. ෂේප් එක නැති නේ ඉඳන්නේ. දැන් යකඩේට ෂේප් එකක් තියෙනවා රත් කරාන් පස්සේ ඒක මොලොක් වෙලා මොලොක් වෙලා ගිහලා දිය වෙනවා. එතකොට ෂේප් එක නැති වෙනවා කියලා යනවා. හ්ම්. තව දෙනවා බර සහල්ලු කියලා එකක්. පටවි ගතිය වැඩි වෙනකොට බර වෙනවා. බර වැඩි. පටවි ගතිය අඩු වෙනකොට සහල්ලු කියලා කියනවා. දැන් මට කියන්න ඔන්න ඔය ලක්ෂණ ටික තමයි අඳුරන්න ඕනේ. ඒකරේ කියන්නේ යම් වස්තුවක රළු බවක්, සිනිඳු බවක්, දැඩි බවක්, ගොරෝසු බව කියලා එකක්, මෘදු බව කියලා එකක්, බරක්, සැහැල්ලුවක් යන ස්වභාවයන් අඳුරන්නේ කොයි ආයතනෙන්ද? ඇහෙන් දැකලා බර බව, රළු බව, සිනිඳු බව කියලා එකක් හොයන්න පුළුවන්. බෑ. එහෙනම් කණෙන් ඇහිලා සද්දයක් හින්දා කියන්න බලන්න. බරයිද, සියහැල්ලද, ඒක රළුද, සින්දුද කියලා. ගඳෙන්, රසෙන්, එහෙනම් ස්පර්ශයෙන්. හරිද? එහෙනම් කොතනකාරී පටවි ගතිය අඳුර ගන්න ඕන නම් මොකද කරන්න ඕන? ස්පර්ශ කරන්න ඕනේ. මොනවද ඒතර තමයි තේරෙන්න ඕනේ? රළු බව එක්ක ගන්න බව දැන් ඔක්කොම තේරෙන්නේ නැහැ. ඔයගෙන් එකයි තේරෙන්නේ. එක්ක රළු බවක් එහෙම නැත්නම් සිඳු බවක්. එහෙම නැත්නම් ඝනයි. එහෙම නැත්නම් ගොරෝසු සිනිඳු. එහෙම නැත්නම් බරක්. එහෙම නැත්නම් ඔය ලක්ෂණ මොන හරි. කාට තේරෙන්නේ? හ්ම්. ඒක තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මම අහන්නේ තවත් එකක් තියෙනවා. තමන්ගේ මොලේ. ඒ කියන්නේ මතකය අනුව. හරිද? දැන් තමන්ට මතකය අනුව ඒක රළු බව සිඳු බව. බර සහැල්ලු ස්වභාවය කියන්න පුළුවන් බැඳ වෙලා. පුළුවන්. හරි. ඒක තමයි මතකයේ ආනුව තමන් තීරණය කරනවා ඒකට සලු බවද්ද තියෙන සිදු බවද්ද තියෙන්නේ බරද සහැල්ලුද කියලා තීරණය කරා. හරිද? පුළුවන්. හ්ම්. දැන් පුංචි කාලේ තමන් ළමයෙක් වඩා ගන්නවා. දැන් අවුරුදු 10කට ඉඳලා පස්සේ දැන් ළමයාගේ බර එකද වෙනයිද? එහෙනම් මතකේ කියන්නම් කියලා. බර එකයිද? හ්ම් දැන් තමන් පොඩි කාලේ ළමයාගේ මූණ අත ගෑවා. එතකොට සිනිදුයි ඈ අවුරුදු 25කට පස්සේ මුගේ මූණ අත ගන්න. එතකොට එතකොට මූණ අත ගන්න දෙන්නේ නැද්ද? එතකොට ගුටි කන්න දෙනවා නේ. ඒකට කමන්නේ නැහැ. කමන්නේ ගුටි කාලේ හරි අත ගාලා බලනවා. දැන් මං අහන්නේ එතකොට තමන් අවුරුදු 25කට කලින් අත ගාපු එකයි දැන් අත ගාපු එකයි මතකයෙන් තමන්ට හිතන්න කියන්න පුළුවන්ද කියලා. ඒක දැන් දැන් කි එහෙනම් දැන් Taman කිව්වේ දැන් මතකෙන් කියන්නම්කෝ. යකඩයි පුළුවන් හරි මොනවා හරි මට කමන්නේ. යකඩ හරි පුළුවන් හරි යකඩේ Tamanට තිබෙන කාලේ ඔය කෙන ආකාරයෙන් බර තිබ්බා. දැන් මේ යකඩේ ඒ බරද තියෙන්නේ. කවුද දන්නේ ඒක දෙල්ල කෑලි අයින් වෙලාද කියලා? මලර කාල කෑලි වැඩි වෙලාද කවුද දන්නේ? දැන් පුළුවන් ටිකක් යකඩයි තිබොත් හම්බුනේ. හා එද? එතකොට මතකේ ඉඳලා පුළුවන් සැහැන්නේ. හා ඉතින් පුළුවන් කිලෝ එකක් යකඩ කිලෝ එකක් වෙයි තියෙනවා. දැන් සැහැල්ලු කවද? <laughs> ඈ කොක පහළ වෙනද කුළුම්බ ඈ ඉතින් එහෙනම් කිවි එහෙම කියන්න බෑ ඒක තමන් අතට පරීක්ෂා කරලා බලලා මේක කවුද කොහොමද දන්නේ ඔය කිව්වම ආ පුළුම් කියන්නේ පුළුම් බර නැහැ කියලා කියයි. ඉතින් පුළුම් බර. යකඩක මම එක දාන්නේ පුළුම් කිලෝ එකයි යකඩ කිලෝ එකයි ගත්තාමයි දෙකම බර එකද නැද්ද? බර එකයි ආයි. ඒක එහෙම අපිට තීරණය කරන්න බෑ. මොකද කරන්න ඕනේ? ස්පර්ශ කරන්න ඕනේ. එහෙනම් තමන්ට පටවි ගතිය අඳුරන්න පුළුවන් මොන ක්‍රමයකටද? ස්පර්ශයෙන් පමණයි. එහෙනම් කොයි තැනක හරි පටවි ගතිය තියෙනවා කියලා තමන් මීට පස්සේ කියනවා නම් මොකක් කරලාද කියන්න ඕන? ස්පර්ශා කරලා බලලා. ඒතර මොනවද තමන්ට තේරිලා තියෙන්න ඕනේ මේ වෙලාවේ? සේඳු බවක් තියෙනවද? රළු බවක් තියෙනවද? ඝනද? ඒක මොළොද්ද? එහෙම නැත්නම් බාරයිද සැහැල්ලුද? ඔය ඔක්කොම නැහැ. සමහර සාධක කීපයක් තියෙන්න පුළුවන්. දැන් එකම වස්තුවේ යම් තැනක අපි හිතමු මේක කියලා මේකේ මෙතන රළු වෙලා මේ සින්දු වෙන්න පුළුවන් ඈ. හරි? එහෙම නැසෙන්නේ නැද මේක සැහැල්ලු වෙලා ඔය කියන ආකාරයෙන් එක ගොරෝසුට තියෙන්න පුළුවන්. මොකද සැහැල්ලු වස්තුවක් ඒක හැබැයි ගොරෝසුට තියෙනවා. හරි එතකොට මේ පටවි ගතිය එක එක ආකාරයේ මං කිව්ව එකයි පටවි ගතිය කියන්නේ ක්‍රියාවක් කියලා. ඒක අපිට හරියට තේරෙන්නේ කොහොම හොයන්න බෑ. ඒක ඒ ගතියේ ස්වභාවය. හරි ඒක ක්‍රියා ස්වභාවයක්. ඒකෙන් කරන්නේ අර ලක්ෂණ හදනවා. හරි? අපි තමන්ගේ ඇඟත දැන් මෙහි සිනිඳු වල දෙනවා මෙහි ගොරෝසු වෙනවා. හරිද? ඒ තැනක මොලොක් වෙන්න පුළුවන් මෙහි හරි ඝන වෙන්න පුළුවන් එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ වෙනවනේ. එහෙන් වෙන්නේ පටවි ගතිය ඉඳලා. හරිද? හ්ම්. දැන් කවුරු කියන ඉඳලාද පිළිගන්න ඕනේ? හ්ම්. එහෙනම් දැන් මං කියන ඉඳලාද පොතේ තියෙන ඉඳලාද බුදුහාර කියන ඉඳලාද? හ්ම්. එහෙනම් දැන් ඒතකොට ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක්ද නැත්නම් කවුරු කියන හිඳ ඥානයක්ද? දැන් මෙතෙක් දවසක් තිබ්බ කොඥානයක්ද? හ්ම්. එහෙනම් දැන් ධර්මයේ ගැන සැකයක් තිබිලාද නැද්ද? ඔව් දන්නේම නැහැ ධර්මයේ ගැන සැකයි ඔය කිව්වට. ඒ සුවර් නැහැ නේද? කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්නයක් කරනවා උත්තර දී ගන්න. ඒ කියන්නේ සැකයි. බුද්ධාගම පාස්ද පෙළ? ඔය බුද්ධාගම නම් පාස්. බුද්ධාගම තියෙනවා ඒකක් ඔක්කොම විශිෂ්ට සමාත දෙන්නේ හැබැයි සංසාරේ යනවා. එහෙනම් බුද්ධාගම පාස් නැහැ. බුද්ධාගම ෆේල්. හරිද? ආ ඊළඟට යන් එතකොට දැන් ඒ කියන්නේ Tamanට තව කාරණයක් ඔක කියා දෙන්න ඕනේ. දැන් ඇතර පටවි ගතිය මම දැන් උදාහරණයක් කිව්වා මතකයෙන් Tamanට කියන්න බැරි උනේ ඇයි? වෙනස් වෙනවා. වෙනස් වෙනවා මොකක්ද සාපේක්ෂවද? කාලයට සාපේක්ෂව. එහෙනම් පටවි ගතිය අඳුරන්න පුළුවන් වෙන්නේ කොයි කාලයේදීද? වර්තමානයේ. පරීක්ෂා කරන මොහොතේ විතරයි. කලින් පරීක්ෂා කරලා තිබෙන බව ඇත්ත. හැබැයි ඒ தත්ත්වය ඒ විදිහටම තියෙනවද නැද්ද කියලා දැන් මොකද කරන්න ඕනේ? ආයත් පරීක්ෂා කරන්න. තේරෙනවද? එහෙනම් තමන් පරීක්ෂා කරන මොහොතේ පමණක් Tamanට වැටහෙන කාරණාවක් තමයි පටවි ගතිය. පර පරීක්ෂා කර බවින් Tamanට අනුමාන කළ හැකි හැබැයි ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. හරිද? ඒ ධර්මයේ තුල තියෙන ප්‍රත්‍යක්ෂතාවයන් පමණයි. අනුමානයේ ගමන නිවන් දකින්න එහෙම බෑ. ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න ඕනේ. හරිද? හ්ම්. ඒකත් කවුද කරන්න ඕන? තමා. එහෙනම් කොයි වෙලේද? මේ මොහොතේ. කලින් බෑ, පස්සෙත් බෑ, දැන් ඉඳලා. හරි? ඊළඟට එනම් ආපෝ ගතිය කියලා කිව්වා. මොනවාද ආපෝ ගතියේ ලක්ෂණ? ආපෝ ගතිය අඩු නම් මොකද වෙන්නේ? ආපෝ ගතිය වැඩි නම් මොකද වෙන්නේ? ආන්න ඒක අනුව තමයි තවන්ට අඳුරන්න තියෙන්නේ. දැන් පටවි ගතිය කියලා දුන්නේ ඕම වෙනවා. ආන් ඒ වගේ දැන් ඒකත් දැනගන්න. රළු වෙනවා, සින්දු වෙනවා, බර වෙනවා, සැහැල්ලු වෙනවා, ඝන වෙනවා, මෘත් මොලොක් වෙනවා. ඒ පටවි ගතිය ඒවා. ඒ වගේ ආපෝ ගතියටත් යම් සාධක ටිකක් තියෙනවා. මොනවද ඒවා ලක්ෂණ? තෙත ගලාගෙන යනවා හා ගලාගෙන යනවා ඒ එතන දෙකක් තියෙනවනේ කියලා මම කිව්වා හ්ම් එදෝගේ සාධක කීපයක් තියෙනවා එක් වෙනවා සහ වෙන් වෙනවා කියලා එකක් තියෙනවා ඒක තමයි ඔය කියන්නේ ඇලෙනවා වැක්කෙරෙනවා කියලා. ඒතර ඇලෙනවා වැක්කෙරෙනවා කියන ස්වභාවයෙන් විතරක් Taman ආපෝ ගතියදී අඳුරගෙන හිටියොත් Taman හොයන්න බැරි වෙනවා. ඕක දැන් ඔය යකඩ කෑල්ලක් මේසයක් පුටුවක් වගේ එකක් දුන්නොත් ඕක වැක්කෙරෙනවද? ඒක ඇලෙනවද? දැන් මේක ගමුක වෙන මොකුත් ඕනේ නැහැ. උදාහරණයක් ඔම් 30ක් තියෙනවා. දැන් මේක වැක්කෙරෙනවද? මේක ඇලෙනවද? දැන් මේක ආපෝ ගතිය තියෙනවද? කොහොමද තියෙනවද? කොහොමද බදලා තියෙනවා කියලා කියන්නේ? සයිල? සයිල හරි මොන මාරි මට ගන්න මේක වැදලා තියෙනවා කියලා කියන්නේ කොහොමද කියලා? අල්ලා අල්ලා බරක් තියෙන්නේ පටවි ගැතේ ඉන්න. මං අහන්නේ ආපෝ ගැතිය. දැන් ඒවා වෙනයි මේවා වෙනයි. හ්ම්? නෑ. ආන් එනම් Tamanට කෑලි කෑලි වලට වෙන් කරන්න පුළුවන් වෙනවා. ඒක වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඇයි? එකතු වෙලා තිබිච්ච ඉන්නවා. තේරෙනවද? අර ඇලෙන වැගෙන කියන සාධකයේ එකක් විතරයි. එක ලක්ෂණයක්. ඒක විතරක් අඳුරගෙන හිටියොත් හොයන්න බැරි වෙනවා කියලා මං කිව්ව එකයි. එහෙනම් ඒකට අදාළ සාධක Tamanට අඳුරගන්න වෙනවා ඔක්කොම. එහෙනම් මේක වෙන් කරන්න පුළුවන් වෙනවා නම් වෙන් කරන්න පුළුවන් වෙන්නේ ඇයි? එක් වෙලා තිබිච්ච නිසා. ඒක තමයි ඇලෙනවා කියන්නේ. ඇලෙනවා කියන්නේ මේ ඇලෙනවා කොහොල්ලා වගේ ඇලෙනව නෙවෙයි. ඒක කොල්ලා වගේ ඇලෙන එකත් ඒකේ සාධකයක් ලක්ෂණයක් තමයි. එක් වෙනවා කියන්නේ. වෙන් වෙනවා. හරිද? හැබැයි මේකේ ස්වභාවය තමයි හරියට තමයි මේක අඳුරගෙන මතක තියාගන්න. ගති කියන ඒවා තනියෙන් තිබ්බහම මොකද වෙනවා කිව්වේ? අඳුරන්න බෑ. එතකොට මෙන්න මේ ආපෝ ගතිය කියන එකෙන් තමයි ඇත්තටම අඳුරන්න බැරි ස්වභාවයේ තිබෙන ගති ටික අඳුරන බවකට එකතු කරන්නේ. නැවත අඳුරන්න බැරි බවට වෙන් කරන්නෙත් ඕකේ. කවුරුත් කරන එක නෙවෙයි. කවුරුත් කරපු දෙයක් නෙවෙයි මේක ඒකේ ස්වභාවය. හැටි. නොපෙනී නොතේරේ දෙවෙන gati එකතු කිරීම නැවත නොපෙනෙන නොතේරෙන බවට වෙන් කිරීම. නොපෙනී නොතේරේ තියෙනවා එකතු කරනවා. නැවත නොපෙනී නොතේරෙන බවට වෙන් කරනවා. හරිද? හරි. ආන් ඒක තමයි ස්වභාවය. දැන් මේක අපි උදාහරණයක් කියමුකෝ. දැන් ඔන්න මේ පිරිසිය. දැන් ඔන්න අපි කෑලි කෑලි කෑලි කෑලි වලට මේක කැඩුවා. දැන් කෑලි කෑලි වලට කැඩුවාම පිරිසියකෝ පිරිසිය කියලා එකක් නොපෙනී ගියාද නැද්ද? පිරිසිය කියලා නොපෙනී නොතේරි ගියා. දැන් අපි ආපහු අර කෑලි කෑලි ටික එකහු කරලා හදනවා මේක. එතකොට මොකද වෙන්නේ? ආයත් පේනවා කියන බවක් ආවද නැද්ද? ආවා. ආපහු ඒක කෑලි කෑලි වලට කැඩුවාම නොපෙනී යනවා. හැබැයි මේක කියන්නේ ස්වභාවය මෙහෙමයි නැවත මේක ඉතුරු නැහැ ඉතුරු නැති බවට නොපෙනී නොතේරී යන බවට මේක කරනවා. දැන් අපි මේක කැලි දෙකකට ගලුවොත් කැලි දෙකක් තියෙනවා. අපිට කැලි දෙක පේන්න තියෙනවා. හැබැයි ඒක PC කෙනෙක් නැහැ. නමුත් කැලි දෙක. ඒ කැලි දෙකත් අපිට කැලි 10කට තව කරගන්න. ඒතර කැලි 10ක් තියෙනවා PC කෙනෙක්. දැන් ඕම් ඕම් වෙන් කරගෙන වෙන් කරගෙන ගිහිල්ලා ඉතිරි නැති කියන තත්ත්වයක් එනවා. ඒ කියන්නේ අපිට අඳුරන්න විදියක් නැහැ. ආන් ඒ தත්ත්වය තමයි ඔය නොපෙනී නොතේරී යනවා කියලා කියන්නේ. හරි කෑලි වලට වෙන් කරන්න පුළුවන් වෙන්නේ ආපෝ ගතිය නිසා තමයි. හැබැයි ආපෝ ගතියේ නියම ස්වභාවය තමයි මොකද්ද? නොපෙනී නොතේරී යන බවට වෙන් කිරීම, පේන තේරෙන බවකට එකතු වීම. දැන් ඔක්කොම යන වෙංගලා. ආය හොයන්න බෑ අපිට. ආයෙත් නෑ. ආයෙ නැවත අපිට එකතු කරන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු වයි වතුර උණු කරනවා. වතුර උණු කරන්නේ මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. වාෂ්ප කියලා අපිට පේනවා. වාෂ්ප ටිකට මොකද වෙන්නේ? ටිකක් කියලා යනවා. නොපෙනී නොතේරි ගති වලට වෙන් වෙනවා. හරිද? ඒක හුලඟට යනවා කියලා අපිට කියන්න බෑ. කවුද දන්නේ හුලඟ දිනවද නැද්ද කියලා? නැද? හරිද? නොපෙනී නොතේරි ගති වලට වෙන් වෙනවා. ඒක තමයි ආපගති ස්වභාවය. නැවත ඒවා එකතු වෙලා ආපහු වතුර හැදෙන්න පුළුවන්. දැන් අපි අර වාෂ්ප ටිකට මොනවාට ලෑල්ලක් කරේ ඇල්ලුවොත් මොකද වෙන්නේ? ආපහු වතුර බවට පත් වෙනවා ඒක. බෑ. දැකලා කියන්නත් බෑ. තමන්ට ඒක දැකලා යම් කිසි දෙයක පරීක්ෂණයක් කඩලා වෙන් කරලා බලලා නුවණින් තමන් ඒ තීරණය ගත යුතුයි මේ ලක්ෂණය. දැන් බිත්තිය ගමුක අපි. දැන් බිත්තිය ආපෝ ගතිය තියෙනවද නැද්ද? තියෙනවා. කොහොමද තියෙන්නේ ගන්න? දැක්කම කියන්න පුළුවන්ද? අතාල පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? කඩලා වෙන් කරලා පරීක්ෂණය කරන්න ඕනේ. ආන් ඒ පරිදි කඩන්න වෙන් කරන්න පුළුවන් උනේ ඇයි? ආපෝ ගතිය නිමිති නිසා. දැන් එහෙනම් දැන් තමයි ආපෝ ගතිය වැඩි නම් මොකද්ද ඇති වෙන්නේ සාධකේ? කඩන්න වෙන් කරන්න ලේසි. හරි. ආපෝ ගතිය අඩු නම් අමාරුයි. එක් කරන්න වෙන් කරන්න අමාරුයි. තේරෙනවද? පැහැදිලි කිව්වද? ඈ දැන් අපි හිතමු මෙහෙම උදාහරණයක් ගමුකෝ. ඔන්න ඍජු ෆෝම් එකක් බෝඩ් එකක් තියෙනවා. ඍජු ෆෝම් බෝඩ් එක කඩන්න ද අමාරු යකඩ බෝඩ් එකක් තියෙනවා. යකඩ බෝඩ් එක කරන්න අමාරු. ඈ? කොයි එකද අමාරු කියලා හෙවි? ආයෙනම් කෝකේ දාපෝ ගතිය වැඩි. එදිපෝ මේ යාපෝ ගතිය වැඩි හින්දා පහසුවෙන් මොකද වෙන්නේ? කඩන්න වෙන් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඕක තීරණය ගන්න අපිට එහෙම බෑ. මොකද මං කිව්වා මුලින්ම ගතිය අපි තනි තනියෙන් අඳුර ගන්නවා නෙවෙයි අනිත් ගතිත් එක්ක එකතු වෙලා තියෙන ඉදිරියට වෙලාවේ තමයි අපිට අඳුරන්න පුළුවන්. තනියෙන් අඳුරන්න බෑනේ. ඒ අනිත් සාධකත් ඔකේ තියෙනවා. හරිද? අනිත් සාධකක් තියෙනවා. ඒ හින්දා අපිට තීරණය කරන්න බෑ. 100% 100ක් මේකල. නමුත් එතන ඒ ගති ලක්ෂණය අනුව ඇති වෙන ලක්ෂණය අපිට තේරුම් ගන්න විතරයි පුළුවන්. හරිද? හ්ම්. පැහැදිලිද එතකොට? රාපෝ ගතිය තුල ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒක තමයි එක්වීම, වෙන්වීම, ඇලීම, වැගිරීම කියලා කියන්නේ. දැන් ඔය පාලි භාෂාවේ කියන්නේ ආබන්ධන විබන්ධනය කියලා. එක් වෙනවා, වෙන් වෙනවා. හරිද? හ්ම්. හරි. එතකොට ඒක අඳුරන ක්‍රමවේදය මොකද්ද? ආයතන වලින් පරීක්ෂා කරලා නුවණින්, ඒ කියන්නේ මොළයෙන් පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙනවා. හරිද? හ්ම්. ඊළඟට තේජෝ ගතිය. මොකක්ද තේජෝ ගතිය කියන්නේ? ඔව්. ප්‍රශ්නේ කියලා කියනවා. එහෙම නැත්නම් උණුසුම කියලා කියනවා. තේජෝ ගතිය වැඩි නම් අඩු නම් සීතල. හරි. අඳුරන්නේ කොහොමද? ඇහෙන් දැකලාද, කනෙන් අහලාද, ස්පර්ශ කරලා. එතකොට කොයි වෙලේද? දැන් කලින් තමන් අල්ලලා තියෙන ඉන්න දැන් කියන්න පුළුවන්ද? දැන් මේ වතුර එක රස්නේද සීතලද? සීතල. දෙනවද මේකේ? සීතල වෙන්නේ ඈ? කොහොමද කියන්නේ? අල්ලන්න නැතුව කියන්න පුළුවන්ද? දැන් කලින් අල්ලලා තිබ්බට දැන් කියන්න පුළුවන්ද? දැන් තමන් ගාව තියෙන වතුර එක අල්ලලා මේ ගැන කියන්න පුළුවන්ද? නෑ. ඇයි? දෙකම වතුරනේ. කවුද දාන්නේ උණු වතුර ඇලවගේ ගඳ බලේ මොකක්ද අත්තිපද ඈ දුන් අය දුන් දාන දුන් දානේ උණු වතුර විතරයි අයිස් දෙකක් නැද්ද දුන් දාන්නේ හීතලේ තම දුන් දාන අර කටනුත් එක තමයි ඈ එන සීතලටත් දුන් දාන සීතලටත් දුන් දාන අයිස් කර දාලා තිබ්බම දුන් දානවා හරිද හ්ම් ඒ ඉඳන් මොකද කරන්න ඕනේ ආයෙ නම් මං අල්ලා බැලුවම කිව්වාගේද මේක ඇයි? ආ මං අල්ල වෙලම කියන්නේ රස්නේ සීතල කියලා. වාසිකේ උත්තර දෙනවා. ඒ කොහොම හරියන්නේ? ඒ කොහොමද තමයි පිළිගන්නේ? කවුද දන්නේ? කොහොමද දන්නේ? ඒක තමයි කියන්නේ එහෙනම්. එහෙනම් කාටද තීරණය ගන්න පුළුවන්? ආන් ඒ තමයි කවුරුත් කියන හින්දා පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හරිද? දැන් කාට හරි උණ හැදිලා කියලා කියනවා. ඇත්තද? කට දෙලා බැලුවාම තේරෙන්නේ නැහැ. හරිද? එහෙනම් දැන් ඊයේ උණ හැදිලා තිබ්බා. තවත් උණ තියෙනවද නැද්ද කියලා කොහොමද බලන්නේ? ආදත් ඒක පරීක්ෂා කරනවා. එතන ඊයේ තිබ්බෙන්ද අදත් ඒ විදිහටම තියෙනවද? ඇති වෙන්න පුළුවන්, වැඩි වෙලා දෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්න කියන්නේ? පරීක්ෂා කරලා බලන්න ඕනේ. තේරෙනවද? හ්ම්. එහෙනම් ආන්න එකට තමයි කියන්නේ අකාලිකයි කියලා. කාලයක් දක්වන්නේ නැහැ. පෙරත් නෙවෙයි, පසුත් නෙවෙයි, දැන්. තමන් කරනවාට තමයි කියේ සම්දිත්තිකයි. අනුන් කරාට බෑ. එයා කියවට කවුද දන්නේ? තමන් පරිචාර කරලා බලන්න. නේ? හ්ම්. හරිද? ඒහි පස්සිකයි. ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් මේකේ රස්න සීතලද කියලා බලන්න. Taman ගා දෙන වතුර ගාලා මේක ගැන කියන්න විදියක් නෑ. ඒක මේක පරීක්ෂා කරනවාට කිව්වා එහි පස් එකයි. ඕපනයිකයි මේක තුලින් විතරයි මතුවෙන්නේ. මේක තුලින් විතරයි හඳුනන්න පුළුවන්. ප්‍රත්‍යත්තම් වේතබ්බෝයි ඒක පරීක්ෂා කිරීම නිසා නුවණින් Tamanට වැටහෙන්නේ. පරීක්ෂා කරේ නැත්තම් තේරෙනවද? නෑ. හරිද? දැන් ඔහොම කරාද මෙච්චර දාලා? එහෙම හරි කලවර හිටිය අරගේ තියෙන්න ඇති එහෙම වෙන්න ඇති කිය හිටියට හරියන්නේ හරි හ්ම් ඊළඟට වායෝ ගතිය තේජෝ ගතිය ලක්ෂණ දෙකක් විතරයි දෙන්නේ ඇතනම රස්නේ සීතල කියන ස්වභාවය හරිද හ්ම් වායෝ ගතියේ ස්වභාවයන් මොනවාද වායෝ ගතියේ ලක්ෂණ පිම්බෙනවා හරියන් හැකිලෙනවා ඒක එක ලක්ෂණයක් හරි ඒක ලක්ෂණ දෙකක් හරි තව හම්බ වෙනවා හා මට විරුද්ධෙකුත් තියෙන්න ඕනේ. අමන් නැතු වෙනවා. එහෙම අදේ. පාවෙනවා. ආ. පාවෙන්නේ නැත්තම්. ඒක හමාගෙන යනවා කියන්නේ තෙරපීම ඔය හමාගෙන යනවා කියන්නේ ගමන් කරනවා කියලා කියන්නේ ඒකට. හමාගෙන යනකොට වැදිනේ හමාගෙන යාමයි තෙරපීමයි කියලා එකක් තියෙනවා. හමාගෙන යනවට කියන්නේ ගමන් කරනවා. ඒතර ගමන් කරන්නේ නැත්නම් ඒක තෙරපෙනවා. වැදිලා දෙනවා. තෙරපීම ගමන් කිරීම. පිම්බීම ඇගිලීම කියලා කියනවා. කොහොමද ඔක අඳුරන්නේ? අත ගාලා බැලුවාගේ මොකක් බලන්නේ? දඩනම් පුම්බනවා කියලා බැලුවාගේ. හා. දැන් මේ මේකේ මේකේ වායු ගතිය දින. මේක පිම්බෙනවා. දන්නේ නැහැ. මේක තියනවාද කියලා අහන්නේ. මේක ගමන් කරවන්නේ නැද්ද කියලා එහෙමනේ මේක ඕන ගමන් කරවන්න පුළුවන් අවුන් කළා. ඒක නෙමෙයි. මේකේ වාහන ගතිය වෙනවා. ලැබෙයි. කොහොමද? කඩුවත් කුඩු කරොත් ඒ ආපෝ ගතියනේ. තේරෙනවද? ඈ? මේක තේරෙනවද වායව ගතිය? කොහොමද හරි? ඇලයක් කරලා. ඈ හැනයක් ගහලා තෙරපලා. යමක් තෙරපා පරීක්ෂා ගන්නවා. Taman මේක කැඩන්නේ නැතුව, කඩන්නේ නැතුව මේකට යමක් තෙරපා ඇතුළු කර හැකියි. ඒතොර ඒකේ තෙරපලා ඇතුළු කරනවා කියන්නේ තෙරපීම නිසා ඒක තුලින් ගමන් කරනවා. තෙරපිලා ගමන් ගන්නේ ඇයි? මේකේ තියෙන ගති ටික තෙරපිලා තව දෙයක් ගමන් කරන්න ඉඩ දෙනවා. ආන් එහෙම වෙන්නේ වායෝ ගතිය නිසා. ඒක උලන් තියෙනවා. ඈ මොනවාද? ඒ වැඩේත් හරියට කරේ නැත්නම් ඔබ කන නෑ. ඔව් ඒ හරියට කරේ නැත්නම් කන්නේ. ඒක හරියට. මොකද මං කියවනේ එක ගතියක් තමයි අපි අඳුර ගන්න සාධකයේ කීවට අනිත් ගති ඔක්කොම මේකේ තියෙනවා. ඒ දෙක ගතියක් අඳුර ගන්න ක්‍රමවේදය තමයි අපි දැනගත්තේ. හැබැයි අනිත් ගණිත් එකයි තමයි මේක තියෙන්නේ. දැන් දැන් බිත්තිය ගමව බිත්තියට අපිට ඔය කියන ආකාරයෙන් ඇණයක් ගහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හා. යකඩේට ඇණයක් ගහන්නද ලේසි, බිත්තියට ඇණයක් ගහන්නද ලේසි. අපි ඉතින් මිත්‍යයි හදලා තියෙන જાතිය නේද? මිත්‍යා ජකඩෙන් හදලා තිබ්බත් එහෙම. අපි හිතමු මිත්‍යා හදලා තියෙන්නේ gadol වලින් කියලා යකඩයක් තියෙනවා. ඒතර යකඩයකට දැනේ ගහනකට ලේසි gadol මිත්‍යයටද? ඇයි එනම් මිත්‍යේ වායෝ ගතිය වැඩිද අඩුද? වැඩි මොකට සාපේක්ෂවද? යකඩයට සාපේක්ෂව. ආ. බිත්තිය රැණයක් ගහන එකද ලේසි ඔය gadol බිත්තියට gadol බිත්තිය රැණයක් ගහන එකද ලේසි රිජි ෆෝම් එක රැණයක් ගහන එකද ලේසි ආ එහෙනම් දැන් එතකොට බිත්තියේද වායෝ ගතිය වැඩි ඔය ඍජු ෆෝම් එකේද? ඍජු ෆෝම් එකේ. එහෙනම් මගේ සාපේක්ෂය කියලා කිව්වේ ඒක. යකඩේට සාපේක්ෂව අරක යඩුයි. හැබැයි අරකට වඩා අරකේ වැඩි. දැන් මේ යකඩේට සාපේක්ෂව බිත්තියේ වායෝ ගතිය වැඩි. හැබැයි ඍජු ෆෝම් එකට සාපේක්ෂව බිත්තියේ වායෝ ගතිය අඩුයි. ඍජු ෆෝම් එකේ ඊට වඩා වැඩි. තේරුණා? තමන් පරීක්ෂා කරලායි තීරණය කරන්න ඕනේ. කවුරු කිව්වට තීරණය කරන්න බෑ. කාලයට අනුරූපව වෙනස් වෙනවා. මොකද ඒක අපි දන්නේ නැහැ. අපි උදාහරණයක් කියන්නම් ඕන. තමන්ට අපි හිතමු ඔන්න කොන්ක්‍රීට් බිත්තියක් තියෙනවා. හරිද? කොන්ක්‍රීට් බිත්තිය නැත්නම් කොන්ක්‍රීට් ලෑල්ලක් එමු අපි. කොන්ක්‍රීට් ලෑල්ලක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් ලෑල්ලේ වායෝ ගතිය වැඩිද අඩුද? කොහොමද තියෙන්නේ ගන්නේ? අවස්ථාවන්ව තියෙන එකනේ කොන්ක්‍රීට් එක දාපු වෙලාවේ නම් ඔය ලෑල්ල මොකද වෙන්නේ ඕක ඇඟිලා හින්දා පුළුවන්. දාපු ගම කොන්ක්‍රීට් එක. ආ. දැන් මාසයකද ගියාම බන්දේ? හ්ම්. එතකොට ඇඟිලෙන් යන්නේ නැයිද? බෑ. ඇයි? වායගතිය. එතකොට අඩු වෙලා ගිහිල්ලා. හරිද? වායගතිය අඩු වුණාම තෙරපන්න ඕනි ගොඩක්. හැබැයි අනින්න බැරි නෑ විදින්න පුළුවන්. අපිට ඇඟිලෙන් අනින්න හම්බෙන්නේ නෑ. ඒකට ගිල් කටුවක් දාලා හරි මොනවා හරි කරලා ඕනම විද්දයි. ඒ විදින්න පුළුවන් ඉන්නේ ඇයි? ඒක තුළ යමක් ගමන් කරවන්න පුළුවන්. හරිද? වෙලුවා මේකට බැරි නෑ. එතකොට ආන් එහෙම කාලයට සාපේක්ෂව මේක වෙනස් වෙන නිසා අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ මොහොතේ කවුද ඒ තීරණය ගන්න ඕන? හ්ම්. එහෙනම් පැහැදිලිද? එතන එතන වායෝ ගතියත් අඳුරන්නේ මොන ක්‍රමයෙන්ද? හ්ම්. ස්පර්ශයෙන් පමණක් බෑ අතගාලා කියන්න බෑ. තමන් ඒක තෙරපලා පරීක්ෂා කිරීම කියන නුවණ තියෙනවා. තෙරපලා පරීක්ෂා කරන නුවණ. නුවණින් පරීක්ෂා කරන්න. හරිද? එහෙනම් තේරෙනවද? එහෙනම් දැන් කියන්න බලන්න දෙකට තේරෙනවා නම් පටවි ගතිය අඳුරන්නේ කොහොමද කියලා ආයෙ මුලින් ඉඳන් ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් පමණයි. ඒකට මොනවාද Tamanට පටවි ගතිය අඳුරන්න තේරෙන්න ඕන? ඝන බව මුදු බව. හල් බව. සින්ද බව. බර සහල්කම් හරිද? හ්ම්. කොයි වෙලේද අඳුරන්නේ? ඒ මොහොත කියන්නේ මොකද්ද? පරීක්ෂා කරන වර්තමානයේ හරි ගමන්නේ එදා හරි ගමන්නේ මෙදා හරි ගමන්නේ පරීක්ෂා කරන වෙලාව විතරයි. පරීක්ෂා කරේ නැත්නම් කියන්න පුළුවන් නේ? පරීක්ෂා කරන වෙලාව විතරයි. හරිද? හ්ම්. ඊළඟට ආපෝ ගතිය කිව්වා. මොකක්ද ආපෝ ගතිය කිව්වේ? ඔව් වෙන් කිරීම. ඇකිලි කිරීම. බැඳීම, වෙන්වීම. එහෙම නැත්නම් ඇලීම, බැගිරීම. හ්ම්. හරි කොහොමද අඳුරගන්නේ? ස්පර්ශයෙන් බෑ. නුවණින් තමන් වෙන් කරලා පරීක්ෂා කරපු ඥාණයෙන් තමයි දැනගන්නේ ඒක තමන්ට වෙන් කරන්න පුළුවන් කියලා දන්නවා. ඒකට එකතු වෙනවද කියලා පරීක්ෂා කරනවා. හරිද? ඒ අනුව නුවණින් තේරුම් ගන්නවා. හරි. ඊළඟට තේජෝ ගතිය කියනවා. මොකක්ද තේජෝ ගතිය කිව්වේ? නිචිල උණුසුම. කොහොමද අඳුරගන්නේ? ස්පර්ශ කිරීම. කවුද? කොයි වෙලේද? පරීක්ෂා කරන වෙලාවේ. වායෝ ගතිය කියනවා. මොකද්ද වායෝ ගතිය කියන්නේ? පින් වෙනවා ඇකිලෙන බව. හ්ම්. තෙරපෙන ගමන් කරන බව. කොහොමද ඒක අඳුරගන්නේ? පරීක්ෂා කරලා නුවණින්. හරිද? නුවණින් ඒක පරීක්ෂා කරලා අපිට යමක් පෙරපලා යා බලන්න ඕනේ. පෙරපණ්ඩ පහසු නම් වායු ගතිය වැඩි, අමාරු නම් වායු ගතිය අඩුයි. හරිද? පරීක්ෂා කරලා බලන්න. නැත්නම් පිම්බෙනවා කියලා බලන්න. පිම්බෙනවා නම් වායු ගතිය දෙනවා. ඇකිලෙනවා නම් ඒත් වායු ගතිය තියෙනවා. හරි? පිබෙනවා නම් වායු ගතිය වැඩි. හැකිලෙනවා කියන්නේ වායු ගතිය අඩු වෙනකොට සිද්ධ වෙනවා. හරිද? හ්ම්. එහෙනම් දැන් ගොම් ඔය විදිහට මේ මොහොතේ පරීක්ෂා කිරීමක් මගින් මේ ගති ටික අඳුරනවා මිස කවුරුත් කිව්ව පමණින් අඳුරන්න පුළුවන්ද? හ්ම්. පුළුවන්ද? දැන් මෙච්චර දාලා කොහොමද කරාවේ? ඉතින් අර බණේ නැවගනේ. බණ අහලා බලලා දැන් තමන් හොයලා බැලුවද එහෙම? එහෙනම් මෙච්චර දාලා තිබුණේ මොන වගේ ඥානයක්ද? හ්ම් ඒකට කිව්වේ සුතමය ඥානය ප්‍රඥාව. දැන් දැන් තමන් ඒක ආකාරවති ඥානය එහෙම නැත්නම් ආකාරවති ශ්‍රද්ධාව කියන විශ්වාසය නෙවෙයි කියන්නේ. අමූලික ශ්‍රද්ධාව කෙනකයි තමයි මෙතෙක් තිබේ. කිව්ව හින්දා පිළිගත්තා. දැන් කරලා බලන්න තමන් දන්න. කරලා බලන්න දන්නවා කියේ ආකාරවලදී මේක කරන ක්‍රමවේදය තමන් දැන් දන්නවා. හැබැයි ක්‍රමවේදය දැනගත්තට කරන තාකල් අවබෝධය නැහැ. දැන් උදාහරණයක් කියන්නේ දැන් මේ වතුරේක රස්නේද සීතල්ද කියලා තේජෝ ගතිය මේකේ තියෙනවා කියලා බලන්න තමන් දන්න. මොකද කරන්න ඕනේ? දැන් ස්පර්ශ කරලා තමන්ට තේජෝ ගතිය අඳුරන්න පුළුවන් කියලා තමන් දැන් අහලා දන්නවා. දැන් මේක තේජෝ ගතිය තියෙනවද ඇත්තටම? ආලලා බලන්න. ආලලා බලන තාක්කල් තමන්ට මේ අවබෝධය තියෙනවද? නෑ. ආන්න ඒක අලලා බැලුවොත් මොකද වෙන්නේ? ආන්න ඒක තමයි කිවි අච්චල ශ්‍රද්ධාව කියලා. හරිද? දැන් මෙතෙන් දාලා මොකක්ද තිබිලා තියෙන්නේ? ඈ අමූලික ශ්‍රද්ධාව. කියන කියන එක පිළිගත්තා. ඔකනේ කරේ. අරයා කිව්වමත් එහෙ එහෙ කිව්වා සාදු කිව්වා. නේ? එහෙම නේද බරේ? ඈ එහෙම කරන්න කිව්වත් බුදුහාමෝ. බුදුහාමෝ කරන්න කිව්වේ. ඕංගම පරීක්ෂා කරලා බලලා දැනගන්න. මා කෙරේ ගෞරවයෙන්වත් මා කියූ පමණින් පිළිගන්ට එපා කියලා කිව්වේ. නමුත් දැන් කරේ ඒකමද නැද්ද? කරේ ඒකම නේද? ඒක එපා කියව තමයි කරන්නේ. එපා කියව කරන් තමයි අපේ අය කොහොමද දක්ෂ. අපේ අයට ඔක පත්තරේ ලොකු දැන්වීමක් දාලා මේක කියවන්න එපා කියලා. ඒකමයි කියවන්නේ. පත්තරේ ලොකු දැන්වීමක් දාලා මේක කියවන්න එපා කියලා අනිවාර්යෙන් ඔක කියවනවමයි. මොකද එපා කියන එක තමයි වැඩියෙන් කරන්නේ අපි අය. ඒ තමයි ඇති. ඒ කියන්නේ කටේ නිවන් යන්න එපා. <laughs> ඒක කොහොමද යන්නේ? එපක්වත් යන්නේ ඕනේ කරන්නේ. ඈ? හරි. එහෙනම් ආයෙ බෝඩ් එක ගන්න පන්සල් එන්න එපා. මම යන්න එපා. එතකොට මම බලයක අයියෝ ඉන්න එපා කියන්නේ යකුත් යන්න ඕනේ කියලා බලනවා. එපා කියන්නේ මොකද? ඇතුළේම තහනම් කිව්වත් බලනකොට අයියෝ කොහොමද ඇතුළේම තහනම් කියන්නේ? ඒකට හොරෙන් හරි පයින් තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ පන්සල් ඉන්න එපා කියලා බෝඩ් එකක් ගහන්න ඕනේ. හරිද? දැන් ඉතින් ඔය තමන් අඳුරගත්තේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ ගති ස්වභාවයන් තියෙන බව හඳුනා ගන්න ක්‍රමවේදය. ක්‍රමවේදය දැනගත්තට පරීක්ෂා කරන්නේ නැත්නම් එහෙම අවබෝධය නැහැ. හරිද? දැන් එන ඕල්තනක වන්නේ නැද්ද ඒතකොට? දැන් පස් ටික ගත්තත් එහෙම පස් ටික මොනවද තියෙන්නේ? ඔය ටික තියෙනවා. පස් වල බරක් නැද්ද? එහෙනම් බර කියන එක රළු බවක් හෝ මොකක් හරි ඇති වෙන්නේ මොනවා හින්දාද? අටේ ගැතිය. පස් ටික එකතු කරන්න බැරිද? දැන් ආපහු පස් ටිකක් තැන් අපිට වෙන් කරන්න බැරිද? එන්නේ මොකක් වෙන්දද? ආපෝ ගතිය. ඒ පස්වල රස්නේ අර සීතලාරි නැද්ද? ඒ මොකද? හ්ම්. පස්වලට මොනාරි අලවංගුවෙන් හරි මොනාරි එකකින් අයින්ද බැරිද? දැන් වතුර ටිකක් දැම්මොත් වතුර ටික එකට උරා ගන්නවද නැද්ද? එහෙනම් යමක් එක තුළට ගමන් කරන්නේ මොකක් හින්දාද? එහෙනම් පස් කියන්නේ මොකද්ද? පඩවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවා. වතුර හ්ම්. වතුර බරද නැද්ද? වතුර ගොරෝසුද? නෑ ඒක වත් වෙනවා. ඉතින් පටවි ගතිය තියෙනවා. වතුර එකතු වෙනවන්න වෙන් කරන්න පුළුවන් බෑද? හ්ම්. ඒයි. වතුරේ රස්ති සීතල නැද්ද? ඒයි. එහෙනම් වතුර තුළට ඕන එකක් තෙරපන්න බැරිද? ඒ මොකක් හිතද? එහෙනම් වතුර කියන්නේ මොකද්ද? වැඩ වේලා පොදේ ජෝ ආයෝ අතරම තියෙනවා. හ්ම්. ගින්දර? නින්දර අල්ලන්න පුළුවන් බෑද? බෑද? පුළුවන් නින්දර වැදෙන්නේ නැද්ද? වැදෙනවා තමන්ට සියුම් බවක් තියෙන ගින්දර අලුනේ. ඊටාම සිරිදුයි ගින්දර. සිරිදුවට තමන්ට වැදෙනවා. හරිද? එතකොට ඒක එකතු වෙන්නේ නැද්ද? ගින්දර එකතු වෙනවා, ගින්දර වෙන් වෙනවා. හරිද? ප්‍රශ්නේ නැද්ද ඒකේ? තේජෝ ගතිය. ගින්දර ඇතුළට යමක් පෙරබලා දාන්න බැරිද? පුළුවන්. එහෙනම් ගින්දරත් මොකද්ද? කට යාපෝ තේජෝ ආයෝ හතරම දෙනවා. හුලම් උලම් බරද නැද? බැලිම වල උලම් ගාවම් බැලිම බර වෙනව නැද? ඒ බර වුණේ ඇයි? වට වී ගතිය නිසා. උලම් එකතු කරන්න බැරිද? ඒකන්න බැරිද? ඔලෝ. උලම්ගේ රස්න සීතල නැද්ද? හ්ම්. ඒ මොකක් හින්දාද? උලක තුලින් ඕන එකක් තෙරපන්න බැරිද? ඇයි? හ්ම්. දැන් මේ මේක ගත්තාම මොකද වෙන්නේ? බරද නැද්ද මේක? මේක කැලි කැලිවට කලන්න පුළුවන් බැරිද? මේක තුලට මොනවාරි විදින්න බැරිද? මේක රසන සීතල නැද්ද? එහෙනම් මේක තියෙන්නේ මොනවාද? අපිට පඨවි ආපෝ තේජෝ ආයෝ තියෙන බවයි තහවුරු කරගන්න පුළුවන්. කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒවා පඨවි කොච්චරද ආපෝ කොච්චරද මේවා කොච්චරද කියලා අපිට තීරණය කරන්න බෑ. අපිට තියෙන්නේ මෙහෙම gati ටිකක් මෙතන තියෙන බව විතරයි. හැබැයි අපිට එකකින් එකක් යම් තීරණයක් ගත හැකි. යම් යම් gati වැඩියෙන් තියෙනවා. දැන් පස් ගත්තා මොන ගතිය වැඩි වෙන්නේ? පටවි ගතිය වැඩි. මොකද ඒක බරයි. ඒ වගේම රළු බවක් ඒවා ඔක්කොම තියෙනවා. හරිද? දැන් එතකොට අනික් ගති නැද්ද? තියෙනවා. හ්ම්. එතකොට වතුර වගේ ඒවා ගත්තාම මොකද වෙන්නේ? මොන ගතියද වැඩි? ආපෝ ගතිය. මොකද ඒවා පහසුවෙන් වේගනිනවා. හැබැයි ඒකේ තේජෝ ගතිය, පටවි අනිත් ඒවාත් ඔක්කොම තියෙනවා. හරිද? ඒක හොයත් අපි දන්නේ පටවි කොච්චරද, ආපෝ කොච්චරද, මියෝ කොච්චරද කියලා අපි දන්නේ. හැබැයි තියෙන බව අපිට තහනම්. හරිද? අපිට තියෙන බව විතරයි තේරුම් කරගන්න පුළුවන් කොච්චරද ප්‍රමාණයක් තියෙනවද ඒ වගේම අපි දන්නේ. ඊළඟට හුලං ගත්තාම මොනවද වැඩි? වායු ගතිය වැඩි. අනිත් ඒවත් තියෙනවා. හරි? එතකොට ගින්දර ගත්තාම තේජෝ ගතිය වැඩි අනිත් ඒවත් තියෙනවා. වැදගත්. එහෙනම් ඕම ඔක තමයි ස්වභාවයෙන් ඕනම තැනක මේ එක එක වස්තුන් කියලා අපි නම් දාගත්තට හැම වස්තුවක් තුළම මොනවද තියෙන්නේ? ආපෝ තේජෝ වායෝ පඩවි කියන ස්වභාවයන් ඒවා අඩු වැඩි වීමේ தত্ত্বය අනුව වෙනස් වූ ආකාරයෙන් නිර්මාණය වෙනවා එච්චරයි හරිද හරිද දැන් බිත්තිය ගත්තාම බිත්තියට වඩා පුටුවේ ඔය කියන ආකාරයෙන් බිත්තියයි පුටුවයි ගත්තාම දෙකේම පඩවි ගතිය වැඩි තමයි හැබැයි ඒකෙත් අනිත් සාධක මොනවා හරි වෙනස් වෙලා තියෙනවා එහෙන් තමයි වෙනස් බවක් අපිට තේරෙන්නේ හරිද වැදගත් කියන්නේ එනගාම විදියට මේ ලෝකයේ තමන් වෙන වෙන වස්තුන් කියලා ඇඳිරුවාට ඒ හැම වස්තුවක්ම මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ස්වභාවයන්ගේ එකතුවක්. සතර මහා ධාතු, සතර මහා භූත කියනවා. නම් ගති කියනවා. ගති ස්වභාවයන්ගේ එකතුවක්. හරිද? හ්ම්. දැන් ඒතර එහෙම තීරණයක් ගන්නේ කවුරු කියන හින්දාද? තවම පරීක්ෂා කරලා බලලා. එහෙනම් මෙතෙක් දවසක් කොහොමද එහෙම තීරණය කළේ? හ්ම්. ඒක හරිද? එහෙනම් මෙතෙක් දවසක් හිටියේ තමන් ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයේද සැකේද? සැකේ. කවුරු හරි කියපු හින්දා කිව්වා මිසක් ප්‍රත්‍යක්ෂතාවයක් නෙවෙයි. හරිද? පැහැදිලිද? මම දැන් තමන් දන්නවද නැද්ද ඒවා පරීක්ෂා කරලා බලන්න. එහෙනම් දැන් මම අහන්නේ එතකොට බුදුහාමුදුරෝ දේශනා කර කාරණය ලෝකේ අජීව වූ සියල්ල පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රකාශනය ඇත්තද බොරුද? ඇත්ත බල? ඇත්ත කවුරු කියලාද කියන්නේ? බුදුහාමුදුරෝ කියන්නේ? දැන් ඇත්ත කියලා කියන්නේ කවුරු ගෙනින්දද? තමන්? උත්සාහ කළ බලලා. හරිද? ෂුවර්ද? ෂුවර්ද? කියන තියම බොරු වෙන්නේ කියන්නේ? බොරු කියන්නේ නැතද? නැත්ද? නැත. නැතද? හා? ඇත්තද බොරුද කියන්නේ? ඇත්ත? ෂුවර්ද? 100 තියම මං කියන්නේ දන්නේ. බුදුහාම කියන්නේ දන්නේ. ඈ මොකද? පරිචා ගන්න බෑ වගේද? ඉන්ටර් ගැන තියෙන ගැටලුව. ඇයි? ඔය පොඩ්ඩක් ගිනි ටික පාගල බලන්න. ඇගෙච්චාම දෙනවා. ගිනි පාග ගිනියම පාගල නැද්ද? අද ගිහිල්ලා ඔය එක පොඩ්ඩක් ගාන ගිනි පාගන්න මොකක් නැත්නම් ගෑස් ලිපට පොඩ්ඩක් අත දාලා බලන්නකෝ. එතන තේරෙයි. ගෑස් එකේ පත් වෙනකොට මන්ට ඒක අතේ වැදෙනවා කියලා තේරෙන්නේ නැද්ද? හ්ම් වැදෙන්නේ ඇයි? පටවි ගතිය දෙනින්ද? පිච්චෙන්නේ ඇයි? රස්නේ ඉඳා. ඒක වෙන් කරන්න පුළුවන් ඉඳ තමයි නිදර නිවන්න පුළුවන් වෙන්නේ. නැති වෙලා යනවා. නොපෙනී නොතේරිය යනවා කියලා මං කිව්වේ. ආපෝ ගතියේ ඉඳලා. හරිද? ගින්දර තුලට ඕන එකක් තෙරපන්න පුළුවන්. එඳ ඔය ඔක්කොම තියෙනවනේ. එහෙම කීවට දැන් ඔයා එහෙම ලෝකයේ තියෙන සියල්ල පඨවි ආපෝ තේජෝ වායෝ කියන තීරණය ගන්නේ ඔය කියන පරීක්ෂා කිරීම අනුවයි කියලා තමන් කියනවා නම් කොහොම තමන් පරීක්ෂා කරන්නේ Taman ආසේ දැකලා තියෙන තරු කියන ඒවා ගැන. තරු කියන දැකලා තියෙනවද? දැකලාද? හ්ම්. දැන් ඔය අගෙන් තමයි යන්නේ. මේ කලින් අහලා නැති අයගේ. හා. හරිද? මගෙන් කලින් ඔය බණ අහලා නැති අයගෙන් තමයි යන්නේ. දැන් මම කොහොමද පරීක්ෂා කරන්නේ? තරු කියන ඒ වගේ පටවිය ආපෝ තේජෝ වායු තියෙනවා කියලා. තරු කොටසක් කවුද කිව්වේ දැන් ආයේ බොරු කතා ගේම අර අර මේ නිකන් අරයා කිව්වා මෙයා කිව්වා කතා එහෙම හරියන්නේ නැහැ කොහොමද මේ සන්නේ පටවිගති තියෙනද පේනව පටවිගති කියන එක පේනවද එකතු වෙලා තියෙන හින්දා පේනවද නැද්ද කියලා එකතු වෙලා තියෙනවා කියන එක තමන්න අඳුරගත්තේ කොහොමද දැන් ඒක පරීක්ෂා කරන්න එතකොට කොහොමද Taman තින්නේ ගන්නේ? දැන් Taman සාධක හතරක් කිව්වා පඩවි ආපදේ දේවාය කියලා. පරීක්ෂණවා පරීක්ෂරය පරීක්ෂා කරලා මිස Taman තින්නේ ගන්න බෑ. කවුරුත් කිව්ව හින්දා කියනවනම් ආයෙත් ආයෙ බොරු කියන්න හදන්න බෑ. හ්ම්. කොහොමද බෑනේ? තරුවේම දැකලා නැද? ඈ බලන්න. තරු දැකලා නැද? දැකලා නැද කියලා අහන්න තරු. පරපෙල්ලක් තියනවාද? පරපෙන එහෙම ගියාම. එද? එනක පාඩවි දෙනවා. ආව. දන්නේ නැහැ. ආයෙත් යන්න පුළුවන්. එතන කොහොමද එතකොට ඒව ගැන තීරණය ගන්න? අනුමාන වශයෙන් තීරණය ගත්තොත් ඒ කියන්නේ ආයත් විචිකිච්ඡාව ඉදිරි වෙනවා. එහෙනම් ආයත් හරියන්නේ ආයත් බොරු කියන්නේ එහෙනම්. ආයත් බොරු කියන්නේ නේද? ඈ විමසා ගන්න තීරණය ගන්න විදිය කියන්නේ මට එන විමසන ක්‍රමවේදය මේ දේ යම්සේද ඒ විදිහට එකක් තියෙනවනම් හරි මේ දේ යම්සේද කියලා තමයි මේ දේ යම්සේද ඒ දේ කොහොමද පරීක්ෂා කරන්නේ ඉතින් ඒව අල්ලන්න අවුරුරි අල්ලුවාද මෙච්චර කාලෙකට ඔය හන්දර ගියා කියලා කවුද කිව්වේ? ඔය හන්දර ගියා කියලා මොනවා බොරු කියන කවුද දන්නේ? උන් ඔය වෙන කොහෙවත් ගිහිල්ලා ඔය චිත්‍රපටයක් අපෙන්නවා කවුද දන්නේ හන්දර ගියාද නැද්ද කියලා ඇත්තට. මොකද අපි ගියා තමන් ගියානේ. අනුන් පරික්ෂණ හරියන්නේ නැහැ. තමන් පරික්ෂණ දෙන්නේ. හ්ම්. හා ඉතින් එහෙම තරු ගැන කරදර වෙන්න ඕනේ නැහැ කියලා කියමුකෝ එහෙනම්. ඒක දැන් ඒ වුණාට දැන් මේ ඔය ළඟපාත ඉන්නව ගැන කරදර වෙන්න වෙනවන්නේ. ඈ? දැන් දැකලා දෙනවා නේද ඔය ඒ වුණාට අර බය වෙනවා, Tamanට සැකය තියෙනවා, බීතියෙන් වෙනවා. දැන් Taman Taman ළඟින් ඕම් ඔය යන්න පටන් ගන්නවා ගැරඩියෙක් වගේ එකෙක් එහෙම. නයෙක්, පොළඟෙක් නැත්නම් එනවා වලහෙක් වගේ එකෙක් එහෙම. දැන් ඒ ඒ සත්තුන්ගෙත් පටවියාපෝතේ ජය දෙන වෙන්න ඇති කියලා හරියන්නේ නැහැ දැන් අරවා තරුණන් ඕනේ නැහැ කියලා හාය ගත ඇරියගේ මොකද මේවා ළඟින් යන එකෙක් එන ඕන්න මොකේ කරි තඩි පොලකෙක් වගේ එකේ ඈ එතකොට ඒකත් ඕනේ කියලා අතාරිනවා එහෙම බෑ දැන් ඒකෙන් පරීක්ෂණ කරන්නේ නැහැ මොකද ඒකින්ද බය ආවා ඒකින්ද තරහ එනවා හරි එහෙනම් ඒවා ඉඳ තමයි ප්‍රශ්නයක් තියෙනවා ඒක ගැන ප්‍රශ්නේ අධිකර ගන්න නම් ඇත්ත දැනගන්න ඕනේ ඇත්ත දැනගත්තොත් ඔය බය සැක මුකුත් දෙන්නේ නැහැ කියලා බුදුහාම කියනවා හ්ම් නේද එහෙම නැකෝ තමයි දැන් ආසාව ඇති කර ගන්න ඔය පටවිය ආපෝ තේජෝ ආයකට වලන්නේ මේ ආසාද කරන එයා හොඳයි මෙයා හොඳයි කියලා කියනවා. මොකද දැන් මම දන්නේ ඇත්තට. දැන් තමයි දැකලා තියෙනවා මේ රටේ දැන් ඔය ජනාධිපති ඉන්නවනේ නේ? මේ රටේ ජනාධිපති තමයි ඔය සමහර අය කැමති ඉන්නවා. දැන් ඔය ඉස්සරහට චන්ද්‍රයක් එහෙමත් වෙනවනේ. හරි හරි කැමතිද මෙයාද කැමතිද කියලා අහනවනේ. නේ? දැන් කොයි ඒ පටවිය ආපෝ තේජෝ අය කොටද කැමති? දැන් ඇත්තටම මේ වගේ පටවිය ආපෝ තේජෝ අය තියෙනවද? එකෙනෙක් කැමති නැතුන හරි කකමැති වෙන්න හරි මං අහන්නේ ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවාද කියලා. ඔයාලා බැලුවද? අල්ලබන් බෑ. දැනත් වෙන්නේ නැහැ මොකද? තියෙනවා නම් ඒ වගේ තියෙනවා. කොහොමද පරීක්ෂා ගන්නෙද? දැන් තීරණය ගන්න තමයි පරීක්ෂා කරන්න එපා ඉන්නේ. තරුව පැත්තක තියලා මං ඇහුවේ දැන් ඔය. <laughs> ළඟපාත තියෙනවා ගැන ඇහුවේ. ඒව ගැන පුළුවන්ද? එහෙනම් තාම තියෙන්නේ Tamanට ඔය කියන ආකාරයෙන් 100ට 100ක් නිවැරදි වූ ඥානයක් නෙවෙයි. යම් කරදක් අඳුරන්න දන්නවද? මට ව්‍යාපෘතිය අඳුරන්න දැනගත්තා Tamanට මේ ඔක්කොම ගැන තීරණයක් ගන්න බෑ තාම. හරිද? එහෙම පරීක්ෂා කරන්න පුළුවන්ද ඔක්කොම? බෑ. එදින කොහොමද ඒතකොට Tamanට ඔය කියන ආකාරයෙන් ලෝකයේ සියල්ල පට ව්‍යාපෘතිය ජෝ ආයෝ කියන තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. තමා තුලින් බලපහන් බලන්න. ඉතින් ඔක දෙන මොකද්ද කියලා බලමු කොහොමද අර තරු ගැනයි වලහ ගැනයි අය පොළඹ ගැනයි ඔය ඉන්න ආකාරයෙන් ඔය ඉන්න අනිත් අය ගැන තියෙන එකනේ. ඕක ලෝකේ කියන්නේ. බුදුහාරයම කිව්වා තමයි බුදුහාරයක දැනගෙන කිව්වේ. මම අහන්නේ බුදුහාරක වෙන තමන් එහෙම කියනවනේ ඒක තමන්ට හරිද? ඔව්. ඉතින් ආයතන පොදේ කරගත්තට ඒක පට ව්‍යාපෝ තේජෝ ආයතන කියලා කියන්නේ. හරි හරි තිබ්බා කියන තිබ්බත් කියලා හරියන්නේ නැහැ. තියෙනවා නම් තියෙනවා කියලා ස්ථිර වෙන්න ඕනේ නැත්තම් නැහැ. එහෙම තිබ්බාද නැද්ද කියලා දෙකේ එකක් බෑ. ඒක වෙන්නත් ඇති, වෙන්නත් ඇති කියලා කනා ගහලා එහෙම අර භාගේ පාස් වුණා වගේ මේක පාස් වෙන්න හම්බෙන්නේ නැහැ. <laughs> බහුවර්ණ පාත් මැද්දේ කනා ගහලා බුද්ධඝම පාස් වෙනවා. <laughs> මේක එහෙම හරියන්නේ නැහැ. එක්ක දිනවා එක්ක නැහැ. ඇයි දන්නවද එහෙම බැරි? ඈ? දැන් බෑ කියලා තේරෙනවද එහෙම? ඇයි බැරි? අල්ලන්න බෑ. හරි තමයි අල්ලන්න බෑ. ඉතින් අල්ලන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන ඔක්කොම ඒකත් බෑ. ඉතින් කොහොමද ඒතර තියෙන්නේ කියලා? වෙනස් වෙන ඉඳ කියලා. කවුද දන්නේ වෙනස් කරන්නේ නැද්ද කියලා? දැන් හැමදාම බලනකොට හැමදාම තරු ඒ විදිහටම තියෙනවා. වෙනස්දලා? වෙනස්දලාද? ඈතලගේ කවුරුත් බැලුවේ. එහෙම හරියන්නේ නැහැ. ඒකට හේතුව ලෝකයේ තියෙන ගති ස්වභාවයන් සියල්ල ගැන Taman දන්නේ නැති නිසා. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගතිවල ක්‍රියාකාරීත්වයට එකහෙලාම බලපාන ඒහා ක්‍රියාත්මක වෙන තවත් ගති ධර්මතාවයන් ටිකක් පිළිබඳව අනවබෝධය නිසා ඔය පරීක්ෂණය කරන්න බෑ ඔයාලට. තේරෙනවද? පඨවි ආපෝදේජ වායෝ කියන ගති හතරට කිසිසේත්ම එකතු වෙන්න බෑ. තවත් ගති ටිකක් නේද? ආන් මේ ගති ටික දන්නේ නැති ඉඳා හොයන්න බෑ. තේරෙනවද? මම දන්නවද ඒක? ඈ අහලා නැද ඒක? ඔය අහලා අහලා තිබ්බත් ඔවා තේරෙන්නේ නැහැ ඔය පරීක්ෂණයට අදාළව කරේ නැත්තම්. වර්ණ ගතිය කියලා එකක් තියෙනවා. ගන්ධය ගතිය. රස ගතිය ඕජාව කියලා හතරක්. අහලා නැද? ආදී බයිදින් දන්නවා කිව්වට දැනගන්නේ නැහැ. ඔක වෙලා තියෙන්නේ. වචන විතරයි දන්නේ. හැම එකෙම හැටි වුණා බුද්ධාමයේ වචන දන්නවා. අදාළේ දන්නේ. තමාතුල තියෙන ආයතන ගැන පරීක්ෂා කළ හැකි තමන්ට පටවි ආපෝ තේජෝ ආයතන. හැබැයි බාහිර එකක් හොයන්න බෑ. වර්ණ ගන්ධ රස ඕජා කියන හතර නේද? එහෙනම් ඒ හතර නැතුව පටවි ආපෝ තේජෝ වලට පාදින්න බෑ. එහෙනම් එකතු වෙනකොට ගති කීයක් එකතු වෙනවා කියලාද බුදුහාමුදුරුවෝ දැක්වේ? 8ක් එකතු වෙනවා. හරිද? අනිවාර්යෙන් ඒ යටම තියෙනවා. අපිට කියන්න බෑ කොච්චර ප්‍රමාණයක දෙනවද මොන ආයක දෙනවද කියලා. හැබැයි යටම එක දෙනවා. තේරෙනවද? ඒ කියන්නේ අනිවාර්යෙන් බට ව්‍යාපෘති යෝජායක තිච්ච තැනක මොනවද තියෙනවද? පාටක් තියෙන්න ඕන. ගඳක් තියෙන්න ඕන. රසක් තියෙන්න ඕන. යම් කිසි ශක්තියක්. ඕජාව කියන්නේ හයිය. කියන්නේ ශක්තිය කියලා කියන්නේ බලය කියලා. ආනෙට කියන ඕජය. තේරෙනවද? හ්ම්. දැන් තමන් නිකන් බලන්න දැන් මේ පිටිය ගත්තොත් පාටක් නැද්ද? දැන් ඔකේ ගඳක් නැද්ද? මතක් දෙනවා. තමන්න අනිවාර්යෙන් ඒක සිමෙන්ති දාලා නම් සිමෙන්ති ගඳේයි, ගඩොල් නම් ගඩොල් වල එහෙම නැත්නම් ඔක මැටි ගාලටි බොන මැටි ගඳ, ගොම ගාලටි බොන ගොම ගඳ ගඳ එන්නේ. රස? රසකද දෙයි සිමෙන්ති රායි ගඩොල් රායි ඒකයි. ශක්තිය? ඒත් එමය. ගඩොල් වලින් හදවන එක ශක්තියක්, කොන්ක්‍රීට් දමන වෙන ශක්තියක්, එහෙම දමන ශක්තිය. හරිද? හයි එක නේද? හයි කියන්නේ කඩන්න වෙන් කරන්න යනකොට මන්ට ඇති වෙනවනේ යම් කිසි බලයක් කියලා එකක් වනේ. ආනක කියන ඕජාව. හරිද? පැහැදිලිද? එහෙනම් මේකෙත් නැද්ද පාටක්? ගඳක්? රසක්? එදින් කාලා බලන්නේ එදින් රසක් තියෙනවා. මේ කන ගැඩේනේ මම බලන්නේ ඉතින් මැටි රහක් මොනාරි ප්ලාස්ටික් රහක් මොනාරි රහක් තියෙයිද? කනේ? ශක්තියක් දෙනව නැද්ද? ශක්තියක් දෙනව වැඩේකින් නැද්ද තියෙන්නේ? හ්ම්. එහෙනම් දැන් පස්වල ගත්තාම පස්වල පස්වල පාටක් ගඳක් රසයක් ශක්තියක් එනවා පස්තික අරන් අපි ගඩොල් කරත් එක ශක්තියක් උළු කරත් තව ශක්තියක් උළු කෙනෙක් ගත්තාම පීරිසියක් ගත්තා තව ශක්තියක් පිඟානක් ගත්තා දෙන ශක්තියක් හරිද පස්මයි තියෙන්නේ ශක්තිය නැතන එහෙනම් වොන් විදියට ඔය ගති අටම එකතු වෙලාමයි හැම තැනම යම් වස්තුවක් හැදෙන්නේ තේරෙනවද? ඒතර වර්ණය කොහෙන්ද අඳුරන්නේ? ඇහෙන් කාගෙන්ද? ගන්ධය රස ඕජාව නුවණින් හඳුනන්නේ නෑ ස්පර්ශයෙන් හඳුනන්න බෑ ස්පර්ශ කිරීමෙන් තේරෙන්නේ නෑ තනියෙන් ඒක තමන් පරීක්ෂා කරලා නුවණින් අවබෝධ කරගත යුතු ලක්ෂණයක් තමයි ඕජාව ශක්තිය හරිද එහෙනම් කවුද දැනගන්න ඕනේ ඔක්කොම තමන් කොයි වෙලේද මේ මොහොතේ පරීක්ෂණයේදී කලින් කරාට දැන් තියෙන ගන්න පුළුවන්ද දැන් ඒක වෙනස්ලා දෙන්න පුළුවන්. අපිට ඒ විදිහට තියෙන්නත් පුළුවන්. අපි දන්නේ පරීක්ෂා කරන්න ඕනේ. හරිද? හ්ම්. එනවාම් ඔය 8ට කියනවා පොදුවේ මොකද්ද? සුද්දාෂ්ටකය කියලා. හරිද? දැන් ඔය ඔක්කොමත් බණත් අහලා තියෙනවා. ඇහුවට ඉතින් කොහොම හරි බාගට තමයි අහලා තියෙන්නේ. කරන්න ඕනේ වැඩේ අහලා නැහැ නම් ටික. තරු පෙන්නලා නැද්ද? තරු පෙන්නලා නැද්ද? තරු පෙන්නේ නැද්ද? ඔව් මේ වෙලාවට කොහොම පේන්නේ නැහැ. ඉතින් මේ වෙලාවට පේන්නේ නැද්ද? පේන්නේ නැත්නම් ඉතින් නැහැ කියලා නිකන් ඉන්නවා. ඉතින් පේන වෙලාවට හිතාගන්න. නැති වෙලාවට කරන්න විදියක් නැහැ නේ කොහොම මං කිව්වේ දැන් පරීක්ෂණය කරන්න ඕනේ කියලා ඒ වෙලේ තියෙන වෙලාවටනේ. පේන වෙලාවට මං පාටක් දැකලා නැද්ද තරුවේ? දැනෙත් ඔය තරුවක් තමයි තියෙන්නේ. ඔය ආත ඉර අඳ කියලා. ඉර කියලා නැද්ද? ඉර පේන්නේ පාටක් නැහැ. අර පාටක් තියෙන්න පුළුවන් තනියම ඒතකොට එන. පාට දෙනවා නම් අනිවාර්යෙන් ගන්ධේ රසය යෝජා පටු යාපදේ. එක ගතියක් හරි තිබිලායි තමන් තීරණය ගන්න. ආන් වලින් තමයි මම අර ඊයේ කාරණයක් කිව්වේ ආයතන හයෙන් එකක් හරි අඩු නම් නිවන් දකින්නේ නෑමයි කියලා. ඒ කියන්නේ ඇස් අන්ධ වෙලා කෙනෙක් ඉපදුනොත් එයාට කිසිදාක වර්ණ අඳුරන්න බෑ. එතකොට එයාට වර්ණ පිළිබඳව රාගය කියලා එකක් සත්‍යයට දෙනවා. ওই පාටට ආතාවලානේ ඔය වැඩේ වෙලා තියෙන්නේ. එතකොට පාට පේන්නේ නැති කාට ඕක වෙන්නේ නැහැ. එහෙනම් යාට වර්ණ රාගය දුරු කරන්න බෑ. එතකොට පස්සේ අඳුන පස්සේ අඳුන කෙනාට කලින් අවබෝධය තියෙනවනේ. ඒතර නෝණෙන් යාට තියෙන කරගත්තා. දැන් උදාහරණයක් කියන්නකෝ. අපි භාවිතා භාවනා කරනවා. හරිද? අපි කියනවා එතකොට කළු කෙස් සුදු වෙනවා. ඒක දුර්වර්ණ වෙනවා. ඒක දිරලා විනාශ වෙනවා. එතකොට අපි වොම්මම වර්ණය පිළිබඳව ඔහුට දක්වන අනිත්‍යතාව. කියන්නේ කළුගේ සුදු වුණා, ඒක දුර්වර්ණ වුණා, ඒක අකමැති පාටක් ඇතිලා ඒක විනාශයටපත් වුණා කියලා. දැන් එයා කොහොමද තීරණය කරන්නේ අන්ධ වෙච්ච කෙනා, උපත්තිය මන්ද වෙච්ච කෙනා කළු පාට සුදු පාට වෙනවා කියලා. කෙස් ගහ අත ගාලා තේරෙයිද? ගඳෙන් තේරෙයිද? කාල බැලුවට තේරෙයිද? බෑ. හැබැයි දැන් ඔය කියන ආකාරයෙන් කලින් දන්නවා යා පාට කියන එක දැන් අන්ධ වෙලා. දැන් එයාට හිතන්න බැරිද? හිතන්න බැරිද? අයයට හිතන්න පුළුවන්. හරිද? පාට දැකලා තිබුණ කෙනෙකුට ওই ප්‍රශ්නේ නැහැ. හරිද? එින්ද උප්පත්තියෙන් අන්ධ උපතින්ම ಜಾති අන්ධ, ಜಾති බිහිරි, ಜಾති පිලුක් කියලා ඉන්නවා මේ ගඳ සුවඳ තේරෙන්නේ නැති જાතියක් ඉන්නවා. තේරෙන්නේ නැහැ. හොයන්න බෑ ඒක, ලේසියෙන් හොයන්න බෑ ඒක. හරිද? තේරෙන්නේ නැහැ. හැබැයි එයාටත් නිවන් දකින්න බෑ. ගඳ සුවඳ පිළිබඳ එයාට තීරණ ගන්න බෑ. තේරෙන්නේ නැහැ නේද කවදාවත්? පැහැදිලිද? ආන් ඒ හින්දා තමයි මම ඊ කිව්වේ ඔය ආයතන හයම නිවැරදිව පිළිටලා නැත්නම් පොතේ සිට නිවන් දකින්න බැරි වෙනවා. එතන නේද? දැන් කොහොමද කරන්නේ? ඕම් ඔය ගති 8ම පිළිටනවා කියලා Taman දැනගත්තොත් ඒ අටෙන් එකක් හරි පාතිනවා කියලා ආයතන හයට අනුව ගෝචර කරගත්තොත් ඒ හේතුවෙන් Tamanට තීරණය කළ හැකි අනිත් ගැටි ටිකක් තියෙනවා. හරිද? හ්ම්. එහෙනම් දැන් ඡන්ද දෙන්න කලින් තීරණය කරනවා කොකාට ඡන්ද දෙන්නේ මොකාට දුන්නත් කමන්නේ. පාට තියෙන එකට තමයි ඡන්ද දෙන්නේ. කොයි පාට කාට ඡන්ද දෙන්නේ? ඈ? කොයි පාට දුන්නත් එකයි, නිල් පාට දුන්නත් එකයි, කල් පාට දුන්නත් එකයි, කොළ පාට දුන්නත් එකයි, රතු පාට දුන්නත් එකයි. තියෙනව නා. සුද්දාෂ්ටක. හරිද? අෂ්ට කියන්නේ 8ක්, සුද්ධ කියන්නේ ඒවට ආයේ මිශ්‍ර නැහැ. ඊට එහා ඒවා බෙදන්න, ඊට එහා ඒවා වෙන් කරන්න ක්‍රමවේදයක් නෑ. ඒක තමයි යම් තැනක බෙදා බෙදා බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම අවසානයේ ලැබෙන ධර්මතාවයට තමයි ඔය කිව්වේ සුද්ධ වූ ධර්මතාව. සුද්ධාෂ්ටක කියලා කිව්වේකට. හරිද? එකක් තියනවා නම් ඔව් එකක් තනියෙන් තියෙන්න බෑ. අපි මුලින්ම කියලා දුන්නානේ කාරණය. ගති කියනේවා තනියෙන් දෙනකොට අඳුරන්න බෑ. තනියෙන් නෑ නේද? තනියෙන් දෙනකොට අඳුරන්න බෑ. එහෙනම් අපිට අඳුරන්න පුළුවන් වෙන්නේ මොකක් වුණොත්ද? හ්ම් ගති ඔක්කොම එකතු වෙච්ච එක. හඳුරන්න පුළුවන් වෙන්නේ එකතු වෙච්ච ඉඳා එකකින් මොකක් හෝ එකක් වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒ සමානව තියෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. පාටත් එක්ක ගඳයක් එක එක වගේම තියෙන්න පුළුවන්. පටවි ගතිය, යාපෝ ගතිය එක වගේ එකතු වෙලා තියෙන ප්‍රමාණය. ප්‍රමාණය අපි දන්නේ නැහැ. කවදාද අපිට ඒක තියෙන්නේ කන්න බෑ. හරිද? හැබැයි මේ ප්‍රමාණය වෙනස් වීම අනුව තමයි මේ අපිට වෙනස් වෙනස් විදියට තේරෙන්නේ. හරි? ඉතින් අපිට පරීක්ෂා කළා ඉතින් ඒකම වගේම ආය හදන්න. දැන් මේකට අපි හිතමු ඔය කියන ආකාරයෙන් අපිට ඕන වෙනවා කියලා ප්ලාස්ටික් හදාගන්න. ඉතින් ප්ලාස්ටික් හදාගන්න ප්ලාස්ටික් වල තියෙන ස්වභාවය අපි තේරුම් අඳුරගත්තොත් ඒ විදිහට මේවා එකතු කරාම ආයෙත් ප්ලාස්ටික් හදේ. තේරෙනවද? මැටි හදාගන්න ඕන මැටි ටිකත් අපිට ඒ විදිහට ඇති වගේ. මැටි කියන්නේ වතුරට යව පස් ටිකකට වතුර ටිකක් දාලා කලවම් කරාම හැදෙන යම් ප්‍රමාණයේ ස්වභාවයක් මැටි තියෙනවා. හැබැයි වතුර වැඩි වුණොත් ඒක දිය වෙනවා. වතුර යම් ප්‍රමාණයක් දැම්මත් මැටි වෙනවා. ඒ වගේ අපිට මේ ප්‍රමාණ ටික අපි දන්නවනම් ආපහු කලවම් කළා මැටි ටික මැටි ටිකක් හදාගන්න පුළුවන් බැරිද? පුළුවන්. යම් විදියට ගලයි කියවට. හරි. ඉතින් ඒක තමයි මේ ජීවිතත් වෙනකන් කරන්නේ ඉතින්. මොනවද කරන්නේ? ඔය අතර මහ භූතිය අඩි වැඩි කර කර ඉන්න ඕන නැහැ. එන මොකක් කරන්නේ? නේද? දැන් ඔන්න කොණ්ඩ ටිකක් කළු වෙනවා, සුදු වෙනවා. එතකොට මොකද කරන්නේ? ඕ පාර ටිකක් උලනවා ඔගේ. එල අරක අඩු වුණා, අරක වැඩි කරා. නේ? නේද? දැන් මොකද වෙන්නේ හිටපු ගාලා දාන්න ඕ ගාලා දාන එක හොඳයි දැන් තමන්ට ඕන හිටපු ගමන් ඇඟේ ඔන්න උෂ්ණත්වය වැඩි වෙනවා තේජෝ ගතිය වැඩි වෙනවා එතකොට මොකද කරන්නේ ඈ ඒ දෙක දැම්මට උඩ බහින්නේ නැහැ මං ඇහි උණ හැදිච්ච වෙලාව ඒ දෙක දැම්ම උණ බහිනවා නගේ සීදාගෙන ඉන්නේ කෙන්තේ උණ බහින්න මොකද කරන්න ඕනේ ඔය කියන ආකාරයෙන් සීතල වැඩි වෙන එකක් දානවා ඔකට එතරම් වෙන්නේ හරිද බෙහෙත් දෙනවා කියලා මොකද කරන්නේ තවත් ඔය කියන පට ව්‍යාපෝ තේජෝ ටික මේකට බස්සලා අරගෙ ටික අඩු කරා. හරිද? ඈ? උනා? වෙදකම් කරන්න දෙයක් නැහැ, වෙදකම් කරන්න දෙයක් නැහැ. ඕකේ. වෙදකම් කරන්න දෙයක් නැහැ. තියෙන සතර මහා භූතේ මාරු කර කර ඉන්නේ විතරයි. රත්තාවකයි නෑ තමයි මොන රත්තා ගන්න දින ඔගේ අය. අත මහ භූතය හැමයක් කරගලා සල්ලි දෙන්න බෑ නේද? ඒ කියන්නේ සතර මහා භූත යාමයා කළා බොරු කළා මිනිස්සුන් කලි ටිකක් ගිලගෙන. අය බොරුනේ යාම කියන්නේ. ඒත් ආයෙම කියන්නේ. එතනේ ඈ ඒක තමයි ඔය කරන්නේ ආයෙ නැහැ කිව්වට. හරි. ඒක සාමාස පොඩකට තනියෙන් නෑ නේද පටිවිආපෝ තේජෝ ආයෝ කියන ගති තනි කර කොහෙවත් නෑ විශ්වය. එහෙනම් නුවණින් හිතාලා කල්ප විනාශ වුණාම දතු වලට වෙච්ච දෙයක් නැහැ. නෑ නෙමෙයි තියෙනවා. හැබැයි ඒ ආයේ ඒ සම්බන්ධතාවයෙන් නැහැ. සම්බන්ධ වෙච්ච කාලයක ඒතර තමයි මේ ලෝකයක් කියලා එකක් තියෙන්නේ. හරිද? කල්ප විනාශ වෙනවා කියලා එකක් බුදුහාමුදුරු කියනවා. ඒක වෙනවා. ඒක වෙච්ච දාට හරිද? මොකොත් අඳුරන්න බෑ. ඉරක් අඳක් මහ බලවක් අසත්‍යයක් ගහක් මොකක්වත් නැහැ. එතකොට ආය කාලයක් යනකොට ආය හැදෙනවා. ඒක ඉතින් ඒකේ හැටියක්. ඒ ඒ ගතිවල හැටි. අපිට කරන්න දෙයක් නැහැ. අපි නවත්තන්න හැදුවට නතර වෙන්නෙත් නැහැ. අපිට ඕක දික් කරන්නත් බෑ විනාශ වෙන එක. අඩු කරන්නත් බෑ කාලේ. හරිද? ඒක හෙට වෙන්න තියනවා නම් ඒක හෙට වෙනවාමයි. හරිද? අපිට ඒක අනිද දක්වා දික් කරන්න එහෙම බෑ. ඒක ඒ ගතිය එකතු වීම තුළ ඇතිවෙච්ච ශක්තියේ ක්‍රියාකාරීත්වය මං කියන්නේ මේක ක්‍රියාකාරීත්ව ටිකක් කියලා. කියන්නේ කිද? නෑ නෙවෙයි ධාතුන් නැති බවක් කිසි තැනක සඳහන් නැහැ. ධාතු මත්තකෝ කියලා කියනවා. ධාතුන් පාදිනවා. හැබැයි හොයන්න බැරි කියලා හොයන්න බැරි එකයි ප්‍රශ්නේ. හරි? හොයන්න බෑ. අපේ ඉන්දියාවට කොච්චරද තියෙන්නේ? ඒ අපේ ඉන්දියාව හැදලා තියෙන්නේ තේරෙන්නේ. ඒක තමයි හොයගන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ආලෝකයේ තාපයේ වගේ සුද්දාස්තික වෙන්නේ. ඇයි නැත්නම් නැහැ. දැන් ආලෝකය තමන්ට කොහොමද පේන්නේ? පාටක් නැතුවද පේන්නේ ආලෝකය? පාටක් නැත්තම් තමන්ට ආලෝකය කියලා පේන්නේ මොනවද? තේනවා? ආලෝක තරංගයද තමන්ට පරාවර්තන වෙන හින්දාමයි තමන්ට ඕක පේන්නේ. ඇහැට ඇවිල්ලා. නැත්තම් පේන්නේ. බෙදන්නේ. ඒ තමන්ට ආලෝකය වැදිලා වතුර වැදිච්චාම ඒක වෙන් වෙලා වෙනස් වෙලා යන්නේ මාර්ගේ. ඇයි ඒ? ගති තුලින් ගති ගමන් කරන ගණා එතකොට ඒ කියන ආකාරයේදී යම් කිසි ක්‍රියාකාරීත්වයක් ඒකට දෙනවා. එනවා. දැන් කාචයක් කළා ඉලා විරා ගොඩල්ලා නාභිගත කරා මොකද වෙන්නේ? ගිනි ගන්න. හරි? ඒ කිරණ යාන්ත්‍රයේ ඔක්කොගේම තාප ශක්තියක් තියෙන. ඒකට එක එක තැන් කරපු ගමන් ගිනි ගන්න. වෙන වෙනමත් තාපයක් තියෙනවා. අපිට ඉරාව ඇවිල්ලා ඇඟේ වැදිච්චා මොකද වෙන්නේ? රත් වෙන්නේ නැද්ද? එතන තේජෝ ගතිය නැද්ද? පටවි ගතිය තියෙනවා. ඒකට හැකියාවක් දක්තියක් තියෙනවා. ආපෝ ගතිය තියෙනවා වෙන් වෙනවා ඒක. තේජෝ ගතිය තියෙනවා. වර්ණයේ තියෙනවා, ගඳකුත් තියෙනවා, රසකුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. හරිද? ඒකක් තියෙනවා. අල්ලලා බලන්න වැදින්නේ නැද්ද කියලා. වැදෙන්නේ නැහැ. වැදෙනවා. වැදෙන්නේ ඇයි? පඩවි ගතිය දෙන්නේ නැද්ද වැදෙනවා. අනිත් කියන්නේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එනවා. පටන් ගන්න කොහොමද කියලා අර අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන්නේ. ඒ කියන தත්වයන්ගේ ඔක්කොම තියෙන ශක්ති ස්වභාවය එක තැනකට එකතු වෙනවා. ශරීර ඔක්කොම විනාශ වෙලා සුකම ශරීරය හට ගන්නවා ආභස්තර තියෙන දිව්‍ය ලෝකේ. හරිද? ආයතය මොකද නැහැ. ඒතර එයා ඔහේ අන්තරීක්ෂ චරා කියලා කියනවා. සොයම් ප්‍රභා. ඒ කියන්නේ තමන්ගේ ශරීරයේ සොයම් ප්‍රභාව විසින අන්තරීක්ෂ චරා කියන්නේ ඉන්න තැනක් නැහැ. ඔය පාවි පාවි. හරිද? එතකොට ඔහම ඉන්නකොට ඉන්නකොට ආය කාලෙකදී මොකද වෙන්නේ? අයත් පොලවක් හැදෙනවා. ආන් එතකොට ඇවිල්ලා ඔය පොලව ලෙව කාලා මොකද කියන්නේ? උන්ගේ අර ඇඟේ බර වැඩි වෙලා ආය යා ගන්න බැරි වෙලා පොලේ පොලවේ පතිත වෙලා ඉන්නවා. ඊට පස්සේ ඔවුන් මොහොම වෙලා වෙලා වෙලා වෙනවා කියලා ඔය සූත්‍රයේ දිගට තියෙනවා. කියලා බලන්න. අග්ගාණ සූත්‍රයේ බුදුආරෝමම කියනවා. ඊට පස්සේ ආයත්තෝ මේකට ආයත්තෝ ඊට කියනවා. කල්පනා හදනකොට ආයත්ත යනවා. නෑ ඒක කර්මයේ ගෙවන්න දුන්නු ආයත්ත මොකද මේ කර්මයේ. ඒව ටික ආපහු විපාක දෙන්න පටන් ගන්නවා. අර ආය පොළොව පටන් ගත්තා බසින්දා. ආයෙත් ඉතින් අර කර්ම ටික ඉවර නැතිනම් ආයෙ තාම ආසාව ඉවර නැහැනේ. ආයෙත් ඇවිල්ලා අර විදිහට ආයෙ පටන් ගන්නවා. එතකොට ආයෙත් ඉතින් යක් වෙලා, පෙරේත වෙලා ඔය විදිහට ඔබ දෙන්න පටන් ගන්නවා. එහෙමයි වෙන්නේ. හරිද? ඉතින් අර ආසාව තරහා ඒ කර්ම ස්වභාවය ඉවර කරේ නැහැ. එහෙනම් ඒ විදිහට ආයත්මයව හැදිලා මහ පොළොවක් හැදිලා අපායවල හැදිලා ඔය කියන දිව්‍ය ලෝක හැදිලා ඒ හැදෙන්නේ Tamanටම අර කර්ම ස්වභාවයන් තිබ්බනේ. ඒවට අනුරූප වෙවි අනුරූප වෙවි தත්වය පාලනය කරනවා. ඒක දන්නේ නැති වෙන්න බලව. මොකද ඉතින් බුදුආරු වෙන කෙනෙක් ලේසියෙන් වෙන්නේ නැහැ නේ. දැන් ඔයාලට මේ නිවන් දකින්න මෙච්චර කිව්වට මෙච්චර අමාරුයි. ඒක කරගන්නත් බෑ. බුදු වෙන්නේ කොහොමද? බුදු වෙන අනන්ත කල්ප කල්ප ගාන කොයි විදිහට ඉරහඳවල් මහ පොළවල් ඔය විදිහට විනාශ වේ විනාශ යන අසංඛ්‍ය කල්ප ගානක් ඔහොම වෙවි වෙවි ගියපු කාලෙට පස්සේ තමයි බුදු වෙන්නේ පහළ වෙන්නේ. හරිද? ඒ විදිහට මහ පොළවල් හැදී හැදී ගියපු 31ක් කාලයක් කල්ප 31ක් තිබ්බා කියලා කියනවා බුදුවරු නැතුව මීට පෙර මේ භද්‍ර කල්පයට පෙර ආතු 31ක් කල්පයන් බුදුවරු නැහැ. බුද්ධ ශූන්‍යයි. ඉතින් මෙහෙම පොළවල් හැදිලා සත්තු බිහි වෙලා මේක විනාශලා යනවා බුදු කෙනෙක් නැහැ. ආයත් එහෙම දෙනවා ආයත් වමෝම යන්නේ. ඒ එක මේ කියන චක්‍රාවාටයක් එහෙම නැත්නම් මේ අපි සෞර ග්‍රහ මණ්ඩලය කියන එකක් ඒක බුදුහාමරව දාරන්නේ ලෝක ධාතුවක් කියලා මේ ලෝක ධාතුව විනාශලා යන්න ගත වෙන කාලය තමයි අසංඛ්‍ය කල්පය කියන්නේ. දීර්ඝ කාලයක්. එතකොට ඒ වගේ කල්ප 31ක් යනකම් බුදුරුණේ එක කල්පයකදී උපරිම පහළ වෙන්න ඕනි. පහළ වෙන්නේ පස් තමයි කියලා කියනවා. ඊට වඩා පහළ වෙන්නේ නැහැ කියනවා. හරි තරම් පහළ වෙන්න මේකේ අවශ්‍ය තියෙන්නේ. ඒක විනාශලා ගන්න. හරිද? එහෙනම් තියෙන වෙලාවෙ ඉතින් කරගන්න. නැත්නම් ඉතින් ආයෙ බුදුවරයෙක් ඉන්නවාද කියලා කවුද කවගෙන් අහන්නද? හරිද? ඔව්. ශබ්දයේ එක වගේ කයිපේ නැත්නම් ඒ වගේ දෙයකට මොකද ඒක ක්‍රියාවක් සාදේ ශබ්දයේ කියන්නේ ශබ්ද කියන්නේ අරහටින් හැදිච්ච එකක්. සද්දේ කියන්නේ පටවි ආපෝ දේජය දෙන එක. කනේ වැදෙනවද නැද්ද සද්ද ඇවිල්ලා? ශබ්දයට ශක්තියක් තියෙනවද නැද්ද? පටවි ගතිය තියෙනවා ඒක. ආපෝ ගතිය තියෙනවා. සද්දේ ගමන් කරනවද නැද්ද? කියන්නේ සද්දේ කියන්නේ වෙනම වස්තුවක් මේ යටින් හැදිච්ච. හරිද? මේ මේසේ පුටු වගේ එක වස්තුවක් විතරයි. ආලෝකය වගේ වස්තුවක්. තරංග කියලා අපි ඒවා ඔක්කොම පොදුවේ භෞතික විද්‍යාව තුළ කියනවා. ඉතින් මේ තරංග ඔක්කොම භෞතික නිර්මාණ මේ යටින් හැදිච්ච ඒවා. විවිධ සංඛ්‍යාත කියලා අපි කතා කරන්නේ සංඛ්‍යාත නැත්නම් සංඛ්‍යාත කියන්නේ ශක්තිය නැත්නම්. සබ්බේ සංඛ්‍යාත එකක් ආලෝකේ සංඛ්‍යාතය වෙන එකක් හරිද? ඔය ශක්ති ස්වභාවය වෙනස් වෙනවා. එච්චරයි. ඉතින් පටවි ආපෝ තේජෝ ආව ඊටාම අඩුයි වගේ. පටවි ගතිය ඊටාම අඩු තරංග ස්වභාවය. අපිට නැත්නම් අපිට ඕන මේ සංඛ්‍යාතයේ ඔය කියන ආකාරයෙන් ශබ්ද තරංග නිකුත් කළා මේ බිල්ඩිම කඩලා දාන්න පුළුවන්. ඒක වැදිලා වැදිලා වැදිලා මොකද වෙන්නේ? මේ කම්පැනි වෙන්න පටන් ගන්න මේ කඩ වෙනවා. ඒ ශක්තිය නැහැ. ඈ? ක්ලාසස් මෙදී. ඔය තමයි. ක්ලාසස් නෙමෙයි මේවා පාගල් යනවා. ඒ සංඛ්‍යාත හෙල්ලුවොත් එහෙම. ඈ තියෙනවා අපිට අඳුරන්න බෑ. අපේ ඇහැ සංවේදී නෑ. නෑ කියන්නේ මොකක්ද? නෑ නෙවෙයි තියෙනවා අඳුරන්න බැරි එකයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරෙනවද? නෑ නෙවෙයි. අපිට ඒක අඳුර ගන්න සුදුසු තත්ත්වයේ ආයතන නෑ. ඒකයි තියෙන්නේ. එහෙනම් අපි හිතාගෙන ඉන්නවා එහෙම නෑ කියලා. නෑ නෙවෙයි ඉතාලම අඩුයි තියෙනවා. දැන් අපිට හුලඟ ගමුද දැන් අපි? හුලඟේ පාටක් තියෙනවද? තියෙනවා. අපිට ඒක අඩු නිසා නෑ කියන தත්ත්වය තමයි අපි හිතාගෙන ඉන්නේ. දැන් හුලඟේ පාට වැඩි වුණොත් වෙන දේ තමයි මෙතනින් එහාට අපිට මොකුත් පේන්නේ නෑ. වර්ණය අඩු නිසා යම් දුරකට අපිට ඒ වර්ණයේ හරහා අපිට දකින්න පුළුවන් මේ තියෙන වර්ණයේ සිදු ආලෝකයේ ස්වභාවයෙන්. හරිද? දැන් මෙතන ඉඳලා අපිට අපි දැන් මෙතන මීදුමක් එන්න පටන් ගත්තා කියලා. ඕක වර්ණේ වැඩි වුණා. එතකොට අපිට මීදුම පේනවා. එතනින් එහාට වෙන්නේ නැහැ. අයියේ වර්ණේ වැඩි වුණොත් අපිට අකිනේ. එහෙනම් වර්ණයක් නැහැ නෙවෙයි වර්ණයක් තියෙනවා. එතකොට ඒක අවම වුණාම අපිට අඳුර ගන්න හැමකටම දෙනවා. තවන් හොඳට නෝනින් ඕක පරීක්ෂා කරලා නෝනින් කල්පනා කරලා බලන්න එතකොට තේරෙයි ඕක. හරිද? දැන් බෑරිද? එහෙනම් ඔය විද්‍යාව කියලා තමන් ඔය පරීක්ෂා කරගෙන ඉන්නේ ඔය ඔක්කොම බුදුහාමුදුරු ඊට කලින් නුවණින් පැහැදිලි කරලා දීලා දෙනවා. බුදුහාර නුවණින් පැහැදිලි කරා ලෝකයේ තියෙන ඔක්කොම ඕමුහම ගති ස්වභාවයන්. එහෙම නැත්නම් ක්‍රියාවන් ශක්ති සමූහයක එකතුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා වෙනත් වෙනත් ක්‍රියාකාරීත්ව අටක්. හරිද? පඨවි කියන්නේ ක්‍රියාකාරීත්වයක්. මොකද්ද? රළු සිනිඳු බව කියන ස්වභාවය ඇති කිරීමේ ක්‍රියාව. ආපෝ කියන්නේ ක්‍රියාකාරීත්වයක්. එක්වීම වෙන්වීම ඒකේන ආකාරයෙන් ඇලීම වැගිරීම කියන සාධක ඇති කිරීමේ ක්‍රියාව. එතකොට තේජෝ ගතිය කියන්නේ රස්නි සීතල ඇති කිරීමේ ක්‍රියාව. එනවා එහෙම ක්‍රියා සමූහයන් 8ක ඒතර වර්ණේ ගතිය කියන්නේ මොකද්ද? ඒකේ ඒ වස්තුවේ පාට නිකුත් ඇති කිරීමේ ක්‍රියාව. හරිද? ද්‍රව්‍යන්නේ ක්‍රියාව. එහෙනම් මේ දෙයක් නෙවෙයි ධාතු කිව්වම දේවල් නෙවෙයි ක්‍රියාවල්. නමුත් අපිට ওই ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. අපේ ඉන්ද්‍රයන්ට ගෝචරලා තියෙන දේවල් නිසා තමයි අපි ඔහොම හිතන්නේ. දෙයක් නෙවෙයි ඒක. ඒ තමයි නුවණින් මේක තේරුම් ගන්න. හේතු විඤ්ඤූ පුරිසෝ. මේ தত্ত্বය නුවණකින් තමයි තේරෙන් ගන්න කියලා බුදුහාමුදුරු කියන්නේ ඒක. ඒක තමයි අපි කියන්නේ. ධාතු ස්වභාවය ගැන අපි කොච්චර ඉගෙන ගත්තද? ක්‍රියාවක් කියලා ඉගෙන ගන්න නැති නිසා තමයි ප්‍රශ්න වෙලා තින්නේ ඒක. තමන් හිතාගන්නේ දෙයක් කියලා. ඒකට හේතුව භෞතික වාදීව තමන් මේ ලෝකය භාවිතා කරන නිසා. ඒ කියන්නේ භෞතිකත්වයට කියන සීමාව තුළ තමන් කොටු වෙලා ඉන්නේ. බුදුහාරයෙන් පිටට පැනනවා. ඒ ඇත්තම හරි මම හිතන්නේ කොහොමද වැදගත් මොකද ඒ ක්‍රියාව කියන එක ඇත්තට වාසකින් තමයි හැලෙන්නේ. ක්‍රියාවද? එහෙනම් නැත්නම් ශක්තියක් කියලා ඒක කියනවා. ධර්මය තුළ කියනවා ඒක ශක්ති ස්වභාවයක්. ඒක යම් හැකියාව ගතිය. අපිට හිතෙන්නේ ඒක තියෙන දේ ශක්තිය. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ හේතුව අපි අර භෞතිකත්වය තුළ ඉඳලා නතර වෙලා නෙමෙයි. භෞතික දේවල් එක්ක අපි ජීවත් වෙලා වෙලා වෙලා අපි හිතන හැම වෙලාවකම ඒකත් අර භෞතික දෙයක් එක්ක සම්තන්දනයත් එක්ක තමයි අපි යන්නේ. මොකද ඊට අපිට කරන්න ක්‍රමවේද නැහැ. ඉතින් ඒක තමයි මේවට පරම සත්‍ය කියලා කිව්වේ පරමාර්ථ කියලා කියනවා ඒවට ඒ පරමාර්ථ වලට දෙන්න උදාහරණ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් හැම වෙලේම තමන් ට මොකක් හරි පැහැදිලි කරන්න ගියාම මොකක් හරි උදාහරණයක් තමයි කියන්නේ. නමුත් ඒ උදාහරණ ගන්න වෙන්නේ ඔක්කොම භෞතික ලෝකේ ඒවා. මොකද පරමාර්ථ ලෝකේ උදාහරණ දෙන්න දැනන්නේ නැහැ. ඒකනේ මේ නුවණින් නඳුරන්නේ කිව්වේ. ඒකයි මම කිව්වේ ධාතු නැහැ නෙවෙයි ධාතු තිබෙන්න ඕනේ. ඉතින් නැත්තම් යමක් එකතු වෙලා සකස් වෙන්න බෑ. හේතුන් නිසා යමක් සකස් වෙනවා කියලා බුදුහාමර කියනවා. හේතුන් පටිච්ච සම්භූතං. එහෙනම් යමෙක් ඔය කියන කාරණේ පිළිගන්නවා නම් එහෙනම් කිසිවක් නැත්තම් යමක් සකස් වුණේ කොහොමද? එහෙනම් උ සංකත වූ ධර්මතාවයන් කියන ඒවා ලෝකේ පියතින් නිදියන්නේ. සංකත කියන්නේ සකස් වෙනවා. සකස් වෙන්න එක්වීමක් හේතුවක් දෙන්න ඕනේ. සකස් වෙන්නේ මොන වගේද? මොකුත් නැත්තම්. මොකුත් නැහැ නෙවෙයි. ධාතු දෙක. ප්‍රශ්නේ තනියෙන් අඳුරන්න බෑ. එකතු වෙච්ච වෙලාවට විතර අඳුරන්න. හරිද? ඔක තමයි අවබෝධය. ඉඳ ඕන තැනක තියෙන ගති අටක්මයි ඒ අටම තමයි බුදුහාමුදුරුව ප්‍රත්‍ය දේශනාව කියලා ගැඹුරු කාරණාවක් ගැන කතා කරනවා. ඒ තමන් වැඩිදුර ඒවා පරීක්ෂා කරේ නැති උනාට ප්‍රශ්නයක් නැහැ. අභිධර්ම තුල ඒවා තියෙන්නේ. අඤ්ඤ මඤ්ඤ ප්‍රත්‍ය කියලා ওই කාරණේ විස්තර කරා. ඔය අටම එකට පවතින්න ඕනේ. අඤ්ඤ මඤ්ඤ කියව එකේ අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳී තිබෙන. තේනකොට එකට බැඳී තිබෙන. තේනකොට අටම තියෙනවා. වෙන වෙනකොට එයන් අයකට අටම යනවා. ඒ කියන්නේ ගති හතරක් පහක් හයක් එකතු වෙන්නේ නැහැ කවදා. දෙකක් එකතු වෙන්නේ නැහැ, තුනක් එකතු වෙන්නේ නැහැ. හතර පහ හය හත එකතු වෙන්නේ නැහැ. එකතු වෙනවා නම් අටම එකතු වෙනවා. වෙන් වෙනවා නම් අටම වෙන් වෙනවා. දැන් දැන් අපි උදාහරණයක් කරනවා. දැන් මේක අපි කෑලි දෙකකට කැඩුවා කියන්නකො. දැන් මේ කෑලි දෙකකට කැඩුවාම දෙකේම බඩ ව්‍යාපෝත වේජෝ ආය වර්ණ ගන්ධ රස ඕජා අටම තියෙනවා. හරි. ඒ වෙන් වුණා. වෙන් වුණාට අට අටම තමයි වෙන්නේ. අද අපි මේක කෑලි 100කට කඩුවත් ඔය කෑලි 100ම මොකද වෙන්නේ? ඒ 100ම පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආටම තියෙනවා. ඒ ප්‍රමාණය. ප්‍රමාණය කියන්න බෑ අර ප්‍රමාණය නැසෙයි. ප්‍රතිශත වශයෙන් ඒwidetilde වෙනස් වෙන්න පුළුවන්. ශක්තිය අඩු වෙවි යන්න පුළුවන්. අපි දන්නේ. කඩනකොට මොකක් හරියක් වෙනවා මේ කඩනවා කියන්නේ. කඩනවා ඔව් ක්‍රියාව. එතකොට ඒක එහෙම කියන්නේ. එහෙම කියන්න බෑ අපි. දැන් මේ කඩනකොට අපි ශක්තියක් දීලා යම් ක්‍රියාවක් නිසා ඇත්තට තව ප්‍රතිඵලයක්. ඒතර ඒකෙදි ඒ කැලිය වල ශක්තිය වෙනස් වෙන්න පුළුවන්, පාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අට තියෙනවා. හරිද? යම් කිසි ආකාරයෙන් මේ අට වෙන් වෙච්ච වෙලාවක මොකද වෙන්නේ? ඕම් ඔය එකක්වත් අඳුරන්න බෑ. හරිද? වැරදිද කිව්වේ? ආන්ගේම අපිට කවදාවත් පඨවි ආපෝ තේජෝ ආයෝ වෙන්කට අඳුරන්න බෑ. පඨවි ආපෝ තේජෝ ආයෝ වෙන් කළොත් මොකද්ද වෙන්නේ? වස්තුවක් ඉදිරු නැහැ. ශූන්‍ය වෙනවා. හරිද? වස්තුවක් ආයෙ ධාතු වෙන් කරලා අපි ගත්තොත් ධාතු වෙන් කරපු දැන වස්තුවක් පුද්ගලයෙක් සත්වයෙක් ඉදිරි නැහැ. මෙච්චරයි. ආ? ඒකයි ඒ වයින් කරත් ඉතින් ඒකයි නැතත් එකයි ඉතින් කොහොමත් ඕකපත් වෙන්න කලින් මේ ලෝකේ පත් වෙලා පත් වෙලා ලෝකේ විනාශ වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් ඕක මේ ලෝකේ විනාශලා යනවා. ඒක ලෝකේ ධර්මතාවය. ඕකට සුදු සාධාරණ කාරණාටව තාඩ එකක් තියෙනවා. ඔය ගතිවල තමන්ට දැනගන්න. ඒක දැනගත්තාම තේරෙයි. ඔය කියන්නේ නියුක්ලියර් බෝම්බ එක පත්තු වුණත් එකයි නැතත් එකයි කොහොමද දැනට පත්තු වෙවි තමයි තියෙන්නේ. හරිද? තේරෙන්නේ නැති ඉඳින් ඉතින් ඕවා ගැන කතා කර කර ඉන්නවා ඉතින්. දැන් ඉතින් කොහොම ඔය ගතියට ගැන තමන්ට පැහැදිලි කරලා දුන්නේ තව විශේෂ යමක් ගැන තේරුම් කරන්න. මොකද්ද? මේ මුළු ලෝකයේම සියල්ල ඔය කියන ගති අටේ නිර්මාණ කියන අවබෝධය ඇති කරගන්න. හරිද? කොහොමද එහෙම තීරණය ගන්න? දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තමන් ගිහින් එහෙම තියනවද? එතකොට තමන් ඒවා ඔක්කොගෙම මේ කියන ගති අටේ නිර්මාණ තියෙන්නේ කියලා කොහොමද තමන් තීරණය කරන්නේ? මොකක්ද කොහොමද? මොකද නුවණ? ඒ නුවණ කියන්නේ බලන්න. ඒ කිව්වේ ගම තමයි පිළිගන්නේ සාධකයෙන් ඉස්පත් කරනවා. හේදක හදන්න බෑ කියලා දැන් කිව්වට කවුද දන්නේ? තන්න පරීක්ෂා කරාද? කරපු පරිශ්‍රණي කියන්නේ. මං ආයෙ වලද මං ආයෙ කියන මං කිව්වනේ මං කිව්වා පිළිගන්න එපා කියලා. බුදුහාරු කියද්දි මේ බුදුහාරු කියනවා පිළිගන්න එපා කියලා ආයෙ මං කිව්වා පිළිගන්නවා. ආයෙත් අර මොඩේ දේ තමයි කරන්නේ. තමන්ට පරීක්ෂා කරලා බලලා පිළිගන්න කියලා කිව්වම ආයෙත් මං කියෙවිද පිළිගන්නවා. ඉතින් ආයෙත් අර පරණ වැඩේ කරන්න යන්නේ ඔය. ඒක තමයි හැටි. අර ජම්මෙට වඩා මොකද්ද කියන්නේ? පුරුද්ද ලොකෙයිනේ. ඔය මොකද තමයි වෙන්නේ? එක්කෙනෙක් ආගාම් වේද? ඈ? පරීක්ෂණ කරන්න. පරීක්ෂණ කරන්න? ඇහුනේ මට ඇහුනේ මොකද කිව්වේ? අඬ ගහගෙන ඇවිල්ලා හරි මොනවා හරි කරලා හරි පරීක්ෂණේ කරන්න වෙනවා. මට කරපු විදියක් ඕනේ දැන්. අඬ ගහගෙන ඇවිල්ලා හරි Taman ගිහිල්ලා හරි Taman කරපු විදියක් මට කියන්න ඕන ඒකාන්තයෙන් මෙහෙමයි නැතුව කවුරුත් කියන හින්දා හැම නෙවෙයි. තමන් ඒක තීරණය කරපු යම්කිසි සාධාරණ ක්‍රමවේදයක්. හැබැයි අර ගති තියනවා කියලා තහවුරු ගන්නත් ඕනේ. ඔයාට එකක් හරි නැතුව එම නිකන් ආ තියෙන්න පුළුවන් කියන කතාවෙන් බෑ. ඒතර ඒ යට තියෙනවා නම් කොහෙටද ගෝචර වෙන්නේ? තමන්ගේ ආයතන වලට. ඇස, කන, නාය, දිව, ශරීරය, මොළය කියන නුවණ නුවණින් කියන ඔය ආයතන පද්ධතිය භාවිතා කරලා තීරණය ගන්නත් ඕනේ. නිකන් එහෙම බෑ. හරිද? පැහැදිලි? හ්ම්. එහෙනම් මම කියන්නම් මොකක් හරි එකක් කරලා එහෙම දෙයියේ කඳ ගහගෙන ඇවිල්ලා හරි ගමන්නේ දෙයියේ ලෝකෙ ගිහිල්ලා හරි ඇවිල්ලා මට පරීක්ෂා කරන්න විදියක් කියන එකයි තියෙන්නේ. හරිද? ආ. එහෙනම් මම කියන්නම් එහෙනම් පොඩි විවේකයක් දෙන්න ගිහින් පරීක්ෂා කරලා බලලා ඉන්නකෝ. පරීක්ෂා කරලා බලලා ඇවිල්ලා එහෙම කියන්නේ. ගෝචර වෙන්නේ නැහැ කියලා මම කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ දිනනවා නම් ගෝචර වෙනවා. ඒ තියෙන ආනන්දීය ගෝචරේ. මොකද ගෝචරෙන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ ස්වභාවය නිසා අපිට ගෝචර වෙන්න අපේ ඇහැට. එද? ඇහැට ගෝචර වෙන්නේ නැතුව වෙන කොහේ හරි ගෝචර වෙයි බලාගෙන යන්න පොඩ්ඩක් හොයාගෙන යනකොට හම්බේ වෙයි. පරිශා කළ බලාගෙන ඉන්න. ඒ විහාරාගද වේකයක් දෙන්න. ඊළඟ පාද අරගෙන අපි ඉදිරියට යන්. ඕම් මේ පරිේෂණය කරන්නේ කොහොමද කියලා අඳුරන්න.